කාලේ සමහර වැඩිහිටියන් අපිට කියලා යනවා අපිට මොන දුක් තිබුණා අපිට මොන ප්‍රශ්න තිබුණා අපි නම් පහන්දනේ නතර වෙන්නේ අපිට මොන කරදර බාධක තිබුණා සිල් ගන්නේද හොඳාම කර කරන්න සිදු කරලා කියලා. නමුත් අද මේ ලෝකේ නිවැරදි ධර්ම මතුවීම සමග අද අපි කියන්නේ යම් කෙනෙක් දන්තයේදී දුක් විඳිනවා ඒ දෙන දානමය පින් එහෙම නැත්නම් ඒ දානය ඒ ප්‍රතිපදාව ඒ දාන වැරදි. යම් කෙනෙක් හැමදාම සීලෙන් දුක් විඳිනවා එයා සමාදන් වෙන සීලය වළක්වා ගැනීම පිණිස අපි සිහිපත් කරන මෙතුමියට දෙහත්පත්ිය පූජා කර ආරාධනා කරනවා. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. පංච ශික්ෂාවන් සමාදන් වීම උදෙසා සියලුම දෙනා අසුන් වලින් නැකිටලා নমස්කාරය කියන්නේ සමාධියා අභියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා සක්කනන් මනා අවසරයි කිරුලපන සිරියලන් මෙතනියාරාම විහාරයේ අනුනායක දුරන්දර නායක ස්වාමින්දයන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ දහම් පිපාසය අපි දන්නා කාලේ ඉඳලම අපි කුඩා කාලේ ඉඳලම නිවාලපු ඔබ හැම කෙනාම මහත් වූ ගෞරවකින් යුක්තව ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරපු විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය නම කියන්නට අවසරයි උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මේ ස්ථානයට වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාළ සිල්මෑණියන් වහන්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි. සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති මාර්ගඵල ලබන්නට කැමැති ඒ දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අත්තන්ට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. Tamanට හිංසාවක්, පීඩාවක්, කරදරයක්, හිරිහැරයක් වෙච්ච වෙලාවේදී ඒ පිහිටක් ආරක්ෂාවක් සපේ ගත්තා වූ විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩි මුණ්ඩ අයිය නායක ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මගඵල ලබන්නට කියලා. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මගඵල ලබන්නට කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට යෙදුනා වූ සියලුම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මෙදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා.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 අයං බදන්තා හොඳයි පින්වතුනි සියලුම දෙනා මොහොතක් කල්පනා කරගන්න අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා රාග ద్వේෂ මෝහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙක ඒ අති උත්තරීතර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඳුන ගන්නට බැරුව ඒ අති උත්තරීතර ආර්යයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් අපහාසයක් උපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියලා හිතාගෙන ඒ උත්තමයන් වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පිංගතනි අදිස්ථාන කරන්න මේ ධම්සභා මණ්ඩපයේදී මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ වගේම පින්වතුනි සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තම පිරිසක් සිටිනවා නම් ඒ ඇත්තන් අදිස්ථාන කරන්න මම මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අදිස්ථානකින් යුක්තව සීලමු දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳයි පින්න. හොඳයි පින්වතුනි. බොහෝ පිරිසක් කාලාන්තරයක් තිස්සේ තථාගතයන් වහන්සේගේ ත්‍රිමුඛ දේශනාවන් ශ්‍රවණය කරනවා. මේ විහාරස්ථානය කියලා කියන්නේ මේ ලංකාද්වීපේ බොහෝ පිරිසක් තථාගත ධහම මොකද්ද කියලා අඳුනගත්ත ඒ මහ යතිවරයන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානය. අද මම උන්වහන්සේත් එක්ක කතා කරන වෙලාවේ මම උන්වහන්සේට කිව්වේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හදපු මෙට්ටේ අපි මේ පිණුම් ගහන්නේ කියලා. ඒ කිව්වේ මේ උත්තරමයන් වහන්සේලා පිංගුතනි කාලාන්තරයක් තිස්සේ ඔබ ඉල්ලපු දහම ඔබට දුන්නා. ඔබ ඉල්ලපු දහම කියලා කිව්වේ පිංගුතනි ඔබ මේ සද්ධා සම්පන්න වෙන්න, භක්ති සම්පන්න වෙන්න. ඒ අවශ්‍ය මහා ධර්මස්කන්ධය උන්වහන්සේලා ඔබට දේශනා කළා. හැබැයි ඒකෙන් කියන්නේ පිංගුතනි උන්වහන්සේලා දන්නේ එච්චරයි කියලා එහෙම නෙමෙයි. මහා පරතරයකට සද්ධර්මයේ දන්න මේ යතිවරයන් වහන්සේලා ඔබට ගෝචර වෙන ධර්ම කතා කළා. ඒ ඔබට ගෝචර වෙන ධර්ම දේශනා කළා පින්විතනි ඔබව යම් තලයකට ගෙනාවා. අන්න ඒක නිසා තමයි පින්විතනි අද අපිට තථාගතයන් වහන්සේගේ නිවන් මඟ පැහැදිලි නිවන් මගේ එක එල්ලෙම ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. එක එල්ලෙම. ආයි ඔබව පින්වතුනි භක්තිවන්ත කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මට්ටම පින්වතුනි ඔබ උදා කරගෙන ඉවරයි. අන්න ඒක නිසා තමයි පින්විතුනි කිසිම ධර්ම දේශනාවකට ගියාට පස්සේ මම වැඩිය මගේ නමවත් කියනවට කැමති නැත්තේ. මම ඔබට හැමතිස්සෙම කියන දේ තමයි පින්විතනි මෙතනින් එහාට මේ කටහඬ පව අමතක කරන්න කියන දේශනාව විතරක් ඒ ධර්ම කරුණු ටික විතරක් තමන්ගේ ජීවිතයට ගන්න මාවත් ඔහොම අමතක කරලා දාන්න මම ඔබට හැමදාම කියන දේ තමයි පින්විතනි ඔබයි මායි අතර ගනුදෙනුවක් නැහැ තියෙන එකම ගනුදෙනුව තමයි පින්විතනි ධර්මයයි ඔබයි ධර්මයයි ඔබයි එක්කයි ගනුදෙනුව තියෙන පිංගුතුනි ඔබට තනි තනියෙන් හිතා ගන්න තියෙන ධර්මයයි මමයි. එතනින් එහාට දෙයක් නෑ පිංගුතුනි. ඔබ වද මේ තැනට ගෙනාවේ පිංගුතුනි මම නෙමෙයි. මම ඔබට සද්ධර්මයේ දේශනා කළා තමයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් පිංගුතුනි මනාකොට අධ්‍යයනය කර කර ඒව භාවිතාවට නගනග භාවනාවට නගනගා පිංගුතුනි ඒ දහම් කරුණු මතු කර කර මතු කර කර ඔබට දේශනා කළා තමයි. නමුත් පිංගුතුනි ඔබ පුංචි කාලේ ඉඳලා දහම් පාසලට ගිහිල්ලා එතනින් ඉගෙන ගත්ත දහම් පොතේ ඉඳලා පින්විතනි ඔබ මේ ආපු ගමනේදී මුණ ගැහිච්ච සියලුම යතිවරයන් වහන්සේලා අද ඔබ ලැබපු මාර්ගඵලයක් තියෙනවා නම් ඒකට දායක වෙලා තියෙනවා. අද ඔබ ලැබපු අවබෝධයක් තියෙනවා නම් මේ සද්ධර්මයේ කෙරෙහි පින්විතනි ඔබට ඒකට දායක වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ තථාගතයන් වහන්සේගේ සංඝ රත්නය කියලා කියන්නේ පින්විතනි පරම පූජනීය මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. ඒක ඔබ නිරන්තරයෙන්ම අවබෝධ කරගatiද දෙයක් පින්විතනි අද මට මේ ධහම අවබෝධ වෙන්න මාත්‍රයක් මාත්‍රයක් ගානේ පින්විතනි මේට අවුරුදු 2300කට 4500කට කලින් හිටපු ගණයින් නාන්සලා ගැන පවා පින්විතනි මට පුදුමාකාර භක්ති ආදරයක් මතුවලා එනවා මහා ගරුත්වයක් මතුවලා එනවා පන්සලේ ඉඳගෙන පවුල් කකා හරි පින්විතනි මේ ත්‍රිපිටකේ ආරක්ෂා කළා ඒ උන්නාන්සලා ත්‍රිපිටකයේ පුත්ගුලට දාලා යතුරු කරකවලා පිඟුතුනි ලොක් කරලා ඒක ඉනේ ගහගෙන හිටියාද ඒක නිසා තමයි පිඟුතුනි අද අපිට මේ සද්ධර්මයේ හිමි උනේ එහෙනම් උන්වහන්සේලාත් ඒ මට්ටමටම පරම පූජනීයයි නම් පිඟුතුනි හිතලා බලන්න උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේලා සාමණේරත්වයේ උදා කරගත් ඒ උත්තරීතර උපසම්පදාවෙන් දසවස් පිරිච්ච මහ යතිවරයන් වහන්සේලාගෙන් සාමණේර পদවිය ලබාගත් ඒ යතිවරයන් වහන්සේලා මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා ඒකයි මම ඔබට කියන්නේ පිටුතුනි සියලු දෙනා වහන්සේලා ගැන ඔබට තියෙනෝනේ මහා ගරුගුණ හිතක්. අද උදේ පාරේ ඔබ යනකොට ඔබට හම්බෙච්ච ස්වාමින් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න හොඳම ස්වාමින් වහන්සේ. මම ඔබට කියලා තියෙනවානේ. හොඳම ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමයි හොඳම ස්වාමින් වහන්සේ. එතන උන්වහන්සේගේ කොණ්ඩේ පොඩ්ඩක් වැවිලා නම් ඇයි ඒ? උන්වහන්සේ සතියක් විතර තිස්සේ අසනීපෙන් ඉන්න හින්දා වෙන එහෙම ඇදයක් පේනවද ඔබට? එහෙම ඇදයක් පේනව නම් පින්විතනි ඔබ නිවනෙන් ගොඩක් ඈත ඉන්න කෙනෙක්. ගරුගුණ හිත නැතුව නිවන් දකින්න බෑ පින්විතනි කවදාවත්. තමන් බල්ලෙකුට කන්න ටිකක් දුන්නත් ඒක ගැන පවා ගරුගුණ හිතක් පිහිටියේ නැත්තම් ඔබ නිවන් මගෙන් ගොඩක් ඈත ඉන්න කෙනෙක්. නිවනටපත් වෙන්න කෙනා පින්විතනි ගරුගුණ හිත මත පදනම් වෙලා තමයි නිවන සාක්ෂාත් කරගන්න යන්නේ. ඒක තමයි පින්විතනි ප්‍රසාද හිත. ඔබ දන්නවනේ න චේතනා කර්ණීය සූත්‍රයෙන් මම ඔබට මේට කලින් පැහැදිලි කරලා දීලා ඇතිනේ. න චේතනා කර්ණීය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිඟුදෙනි චේතනාවෙන් කළ යුත්තක් නැත. සද්ධාවටපත් වූ කෙනාට ප්‍රමෝදයටපත් වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැති අනු ධර්මතාවයක. එනම් ප්‍රමෝදයටපත් වෙච්ච කෙනාට ප්‍රීතිය නැගේවායි චේතනාවෙන් කළ යුත්තක් නැති අනු ධර්මතාවයකි. දැන් ධර්මයේ විසින් ධර්මයේ පුරවන ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ. එනම් ප්‍රීතියටපත් වෙච්ච කෙනාට පස්සද්ධියත්, පස්සද්ධියෙන් සුඛයත්, සුඛයෙන් සමාධියත්, සමාධියෙන් යථාභූතක් ඥාන දර්ශනයත්, යථාභූතක් ඥාන දර්ශනයෙන් නිර්වේදයක්, නිර්වේදයෙන් විරාගයත්, විරාගයෙන් විමුක්තියත්, විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයත් කියන ධර්මයේ විසින් ධර්මයේ පවත්වනවා නිබ්බාන පරතරට යාම සඳහා ධර්මයේ විසින් ධර්මයේ පුරවනවා. නචේතනාකරණී සූත්‍රය. එහෙනම් පින්වතුනි ප්‍රසාද හිත කියන එක මොන තරම් වැදගත්ද? එකම කාරණාවක් නිසා හරි පින්විතනි ඔබගේ ප්‍රසාද හිතට හානියක් වුණා කියලා කියන්නේ පින්විතනි ඔබ සහ මුලින්ම නිවන් මගෙන් බැහැර වුණා කියන එක. ඒක නිසා ඔබ අතරේම අදිස්ථාන කරගත යුතු කාරණාවක් තමයි පින්විතනි කවර කවදාක්වත් තමන්ගේ ප්‍රසාද හිත නැති වෙන්න දෙන්න එපා. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ ගැන තියෙන ප්‍රසාද හිත බින්දු මාත්‍රයක්වත් පින්විතනි නැති වෙන්න දෙන්න එපා. තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා කියලා මම ඔබට කිව්වනේ. තථාගතයන් වහන්සේගේ ගුණයන් ඔබ නිරන්තරයෙන් දකින්න ඕනේ පින්වතුනි. ඊයේ රාත්‍රියේත් මම දේශනාවක් අවසන් කළ රෑ එකහමාරට දෙකට විතර ඇති ආරාමයට වඩිනකොට අපේ ස්වාමීන් වහන්සේලා ඒ වෙනකොටත් ධර්ම සාකච්ඡාවක් කර කර හිටියේ. මම ඒ සාකච්ඡාවට මැදි වෙලා මම උන්වහන්සේලාට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මං කිව්වා අපි හාඳුරුනේ පොඩ්ඩක් තථාගතයන් වහන්සේ ගැන මෙනෙහි කරලා බලන්න. කෝටි ලක්ෂයක් සක්වලටම බුද්ධාඥාව පතුරවන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ උත්මයා. උන්වහන්සේ හා 이르දීන් සමාන වෙච්ච කෙනෙක් මේ කිසිම ලෝතලයක නැහැ. උන්වහන්සේ හා සමාධියෙන් ධාන සමාපත්තිය වලින් ප්‍රඥාවෙන් සමන්විත කෙනෙක් උන්වහන්සේ හා සම කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. කෝටි ලක්ෂයක් සක්වලට තියා අනන්ත මහා සක්වලයන්ටවත් පින්වතුනි එහෙම උත්මයෙක් නැහැ. ඉන්නවා නම් තවත් බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. 이르දි බලෙන් උන්වහන්සේ හා සම කරන්න බෑ කාටවත්. දිව්‍ය බ්‍රහ්මාදීන් ඇවිදලා උන්වහන්සේට ඒකාකාරම වන්දනා කරනවා. එහෙව් පරම පූජනීය මහා ශ්‍රේෂ්ඨ උත්තමයා අර තුට්ටු දෙකේ යකෙක් ඵලයන් මහන එළියට කියලා කිව්වහම ඒ යක්ෂයා කෙරෙහි තියෙන මහා අනුකම්පාවෙන් හොඳයි මම යන්නම් බලන්න පින්වතනි මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ තියෙන මෘදුතා ගුණය ඔය මෘදුතාවයට සම කරන්න පුළුවන් කවුද පින්වතනි මේ ලෝකේ ඉන්නේ අන්න ඔබ තථාගතයන් වහන්සේගේ තියෙන මහා ගුණස්කන්ධයන් දකින්න ඒ පරම පූජනීය ස්වභාවය දකින්න එහෙනම් පින්වතනි ආයි ඔබට ගරුගුණ හිතක් උපදව ගන්නවා කියන එක මහා අමුතු දෙයක්ද එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ ගැන ඒසා මහා ගරුගුණ හිතක් ඔබගේ හිත තුළ හැමදාම වර්ධනය වෙන්න ඕනේ. එදා මාගන්දියට කියපු කතාව මම අපේ ස්වාමින් වහන්සේලාට නිතර නිතර කියනවා. මොකද තරුණ ස්වාමින් වහන්සේලා පැවිදි වෙලා ඉන්නේ. ඔබ දන්නවා පිංගතනි මාගන්දියට වෙච්ච වැඩේ. ඒ මාගන්දියට තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරපු දේ අහගෙන සිහි ඇතුව හිටියා පුදුමයි. ඔබ ඉස්සරහින්ම කිව්වනම් එහෙම පින්වතුනි ඔබට සිහි විකල් වෙයි. ඒ තරම් දෙයක් උන්වහන්සේ දේශනා කළේ වෙලේ. මාගන්දියා බමුණා පින්වතුනි ඒ කාලේ හිටපු ලස්සනම කෙල්ලක් තමයි ওই මාගන්දියා බමුණගේ දුව. හරි ලස්සන කෙල්ලක්. රජවරු සිටවරු අතපතාගෙන ආවට මොනතරම් රජෙක් වුණත් ලස්සන නැත්තම් දුන්නේ නැහැ. හපු ඔබ වහන්සේ කොච්චර ධනියෙන් තිබුණත් ඔබ වහන්සේ කැතයි. ඒ නිසා මට ඔබ වහන්සේට දෙන්න බෑ මගේ දුව. ඔන්න ඔය මට්ටමක හිටියේ. තථාගතයන් වහන්සේ දැක්ක පිංවිතනි දිවසින් මේ මාගන්දියා බමුණටයි බැමිණිටයි දෙන්නටම අනාගාමී වෙන්න තරම් මහා පුණ්‍ය ශක්තියක් නැగిලා තියෙනවා. අද මම පිහිට වෙන්න ඕන කියලා හිතාගෙන පිංවිතනි ගේ ගාවට පින්ඳ පාති වැඩියා. ඔය පින්ඩපාතේ වැඩලා පින්විතනි මේ බමුණ දැක්ක තථාගතයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙච්ච මේ ශ්‍රී දේහය දැකලා මෙන්න මගේ බෑන අද ගෙදරටම ඇවිල්ලා ඉන්නවා. අද නම් කොහොම හරි මගේ දුව සරණ පාවලා දෙන්න පුළුවන් කියලා හිතලා මහන කොහොම ඉන්න. ඔබට මගේ දුව සරණ පාවලා දෙනවා. ඔබ තමයි මගේ දුව අත ගන්න ඉන්න හිමිකාරයා. ওই තරම් ලස්සන කෙනෙක් මං කවදාවත් දැකලා නැහැ. තථාගතයන් වහන්සේ සද්ද නැතුව හිමීට වැඩියා. ඒ වඩින ගමන් උන්වහන්සේ අදිස්ථාන කළා මොකද මේ බැමිණි පිංගුතුනි අංග ලක්ෂණ විද්‍යාව හදාරපු කෙනෙක්. උන්වහන්සේ අදිස්ථාන කළා උන්වහන්සේගේ ශ්‍රී පාදයන් ශ්‍රී පාද ලාංඡන පොළවේ වදින්න කියලා. දැන් මේ බැමිණිට කියනවා ගිහිල්ලා අන්න අපේ බෑ නැවිලා ඉක්මනට ලෑස්ති කරලා ගනින් ඔය කෙල්ලව. දැන් අර බැමිණිව අරගෙන එනවා පිඟුතුන් පුංචි බැමිණිව. ඒ අරගෙන ඇවිදින්න ඉවරලා මේ අර මහා බැමිණි දන්නවා මේ පාද ලාංඡනේ දැක ගමන්. අහනවා මේ ඔයාට පිස්සුද? මේ ලේසි පහසු කෙනෙක් ආස්සේද මේ යන්න හදන්නේ? මේ ඒකාන්තෙම ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම. මුන්වහන්සේ වීතරාගී මුනිවරේ කවර කවදාකවත් මගේ දුවට කැමති වෙන්නේ නැහැ. අනේ මේ පිස්සු කතා කරන්න එපා. කොරස් කටෙත් කිඹුල හොයන්න නැතුව වරෙන් ගෑණියේ යන්න කියලා පින්වතුනි ඇදගෙන ගියා. තථාගතයන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නවා. ඔය ගහ යට වැඩ ඉන්න වෙලාවේ පින්වතුනි තථාගතයන් වහන්සේට ගිහිල්ලා අර බමුණ කියනවා ස්වාමීනි මෙන්න මගේ දුව අත ගන්න. පින්වතුනි ඒ වෙලාවේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දේ මගේ හදවතේ නම් පින්වතුනි රැව් පිළි රැව් දෙනවා. නිරන්තරයෙන්ම මම අපේ ස්වාමීන් වහන්සේලාට කියන්නේ අපේ හාමුදුරනේ සිහිපත් කරන්න. මෙන්න ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය. මේ බමුණට කියන්නේ. එදා මම බෝමැඩ ඉන්න වෙලාවේදී බුද්ධ රාජ්‍යය ලබන්න යන වෙලාවේදී මාරයා ආව මහා සේනාවක් එක්ක ඇවිදින්න ඉවරලා මාගේ මානසිකව මාව විකෘතියට පත් කරන්න හැදුවා. මට බුද්ධ රාජ්‍ය ලබා දෙන්නේ නැහැ කියලා තරයේ අදිස්ථාන කර කර අදිස්ථාන කර කර ඒකට වාද කරන්න උත්සාහ කළා. නමුත් එකම බින්දු මාත්‍රකින්වත් මාව හොල්ලන්න හම්බුන්නේ අන්තිමට මාරයා පෙරදුනා. පෙරදිලා ඉවර වෙලා මූණ එල්ලගෙන ඉන්නකොට තණ්හා රති රඟා කියන මාර දූවරු තුන්දෙනා එවිදිලා කිමද පියාණෙනි මොකද මේ මූණෙල්ලගෙන ඉන්නේ අර ශ්‍රමණියව මට පරද්දන්න බැරි වුණා අපි පරද්දන්නම් තරුණෙක්නේ අපි බලා ගන්නවා. අපිට අහු වෙන්නේ නැති තරුණේ මේ කාම ලෝකයේ ඉන්න විදිහක් නැහැ. පින්වදනි ඇවිදිල්ලා විවිධාකාරයේ රැඟුම් රඟලා රඟලා රඟලා ඒ එහෙකටවත් අහු වෙන්නේ නැති වුනහම මේ තුන් දෙනා හිතනවලු මෙයා නම් කෙල්ලන්ට කැමති කෙනෙක් නෙමෙයි. පොඩි උන්ට කැමති කේද දන්නේ කියලා එකියක් මොකද කරන්නේ? පුංචි කෙල්ලෙක්ගේ වේශයක් මවාගෙන ඉවරලා රඟනවලු ඉස්සරහා. ඒකට හරියන්නේ නැහැ. මෙයා සමහර විට මැදිවියේ කෙනෙක්ට කැමති ඇති. මැදිවියේ වේශයක් අරගෙන තව කෙනෙක් නටනවලු. තව කෙනෙක් පිංගුතුනි ගැබ්බර මවක් ලෙස ගැබ්බර මවකටත් දන්නේ මේක කැමති. එහෙම කියලා හිතාගෙන කරනවලු තව එක්කෙනෙක් පිංගුතුනි මැදිවියේ පන පැනපු කාන්තාවක් තව අනිත් එක්කෙනා මේ එහෙකටවත් අහුවෙන්නේ නැත්තේ මෙයා නම් ඒ කාන්තේම නාකි ගෑනුන්ට කැමති කෙනෙක්ද කොහෙද කියලා නාකි ගෑණියගේ වෙසෙකුත් මවාගෙන නැටවලු. පිංගුතුන් ලේසි පහසු දෙයක්ද ගැලවෙන්න. මේක තමයි පිංගුතුනි මේ සමාජයේ තියෙන සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ පිංගුතුනි ඒ හිත යන ක්‍රමවේදය. ඒ කාලේ පිරිස් පවා දැනගෙන ඉඳලා තියෙනවා. ওই වයස කාතල ඉන්නේ පුංචි කෙල්ලොන්ට කැමති. ගුටි ගන්නේ බස් වලට නැගලා එහෙනම් ඒ කාලේ පිංගුතුනි මේ කියන්නේ මේ මේ කාමයේ කියන එක පිංගුතුනි එදා ඉඳලා අද දක්වාම තිබිච්ච ක්‍රමවේදය තමයි ඊට බින්දු මාත්‍රයක්වත් වෙනස් වෙලා නැහැ. ඒ ක්‍රමවේදයම තමයි. ඒ වෙලාවේදී පිංගුතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේසා මාර දూరు ඇවිදිලා. මට ওই විදිහට රැඟුම් රඟලා පෙන්නවා. මාව මානසිකව වික්ෂිප්ත කරන්න, මට රාගය ඇති කරන්න, කාමය ඇති කරන්න. මාගන්දිය. ඒ මාර දూరు තුන් දෙනාගේ රත්තරන් ශරීර තිබුණේ. දුගඳ හමන ශරීර නෙමෙයි මහා සුගන්ධයක් හමන දේව ශරීර තිබුණේ. දෙතිස් මහා කුණුපයන්ගෙන් එකම කුණුපයක්වත් සත්‍ය වශයෙන් තිබුණේ නැහැ. තිබුණේ ඔක්කොම දේව මට්ටමේ තියෙන ඒවා. එහෙව් දිව්‍යාංගනාවට අහු නොවිච්ච මම මේ දෙතිස් මහා කුණුපයන්ගෙන් හැදිච්ච අසූචි දාපු කලයක් වගේ ලස්සන්ට පිරියම් කරගෙන මගේ ඉස්සරහට අරන් ආවට මං අහුවේ කියලා හිතුවද? මට කාමයේ ජනිත වෙයි කියලා හිතුවද? මගේ පයේ අසූචියක් තැවරුණා නම් මම දඬු කැබැල්ලක පිහිදා ගන්නවා. මෙයාගේ ඇඟේ පිහිදාමොත් තවත් අසූචි ගෑවෙන එක විතරයි වෙන්නේ කියලා. අහගෙන ඉන්න පුළුවන් වේද ඔක? බලන්න පින්විතනි මගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන්න තරම් පරම ශ්‍රේෂ්ඨයෙක්ද කියලා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පින්විතනි මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන දකින්න මහා ගුණයක් නැද්ද උතන? දෙතිස් මහා කුණුපයන්ගෙන් සමන්විත ස්ත්‍රී රුවක් දැකලා ඉවරලා ඒ ස්ත්‍රී රුවට ආසක්ත වෙනවා නම් යම්කිසි පුද්ගලයෙක් පින්විතනි තණ්හා රති රඟ ආවොත් එහෙම පිස්සු හැදිලා නේද නතර වෙන්නේ. ඇයි එකම කුණුපයක්වත් නැහනේ පින්වතනේ. මහා රත්තරන් ශරීරදී දේව දේවතාවියෝනේ, දිව්‍යාංගනාවෝනේ. බලන්න තථාගතයන් වහන්සේ පින්වතනේ එතෙන්දී දක්වපු දේ අන්න බුදුගුණයන් මෙනෙහි කරන්න පින්වතනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේව කවර කවදාක්වත් කිසිම කෙනෙකුට කාමයට ඇදලා ගන්න බෑ. සියලු කාමයන් ප්‍රහීණය කරපු මහා උත්තමේ. අන්න තථාගතයන් වහන්සේ ගැන පිඟුතුනි නිරන්තරයෙන් ඔය ආකාරයෙන් තමන් බුද්ධහනුස්සතිය වඩා ගන්න. අරහං අරහං අරහං කියලා කිව්වට පිඟුතුනි ඔබට නොතේරෙන ගොඩක් දේවල්. ඔය කියන මහා ගුණස්කන්ධයන් දකින දකින වාරයක් වාරයක් ගානේ පිඟුතුනි හිතේ ඇඳිලෙයි. අන්න ගරුගුණ හිතක් හටගන්නවා තථාගතයන් වහන්සේ ගැන. තථාගතයන් වහන්සේ ගැන හටගන්නේ ගරුගුණ හිත හරිය වැදගත් පිඟුතුනි ඔබට මේ නිර්වාණගාමිනී පටිපදාවට. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ අහන්න අහන්න අහන්න අහන්න පිංගුතනි ඔබට අතහැරෙනවා. ඒ අතහැරෙන්න අතහැරෙන්න පිංගුතනි ඔබට මහා ශාන්තියක් දැනෙනවා. ඒ ඒකාන්තයෙන්ම සද්ධර්මයේ නිසාමයි මට ඒක ලැබෙන්නේ. එහෙනම් සද්ධර්මයේ ගැන පිංගුතනි අනන්ත අප්‍රමාණ මහා ගරුගුණ හිතක් තියාගත්තා. ඒ සද්ධර්මයේ නිතතින් අපිට ඇහෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන් යතිවරයන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉන්න නිසා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු නිසා. එහෙනම් මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න තමන්ගේ පණ පුදපු උත්මයන් ගැන මොනවද පින්විතනි තව කතා කරන්න තියෙන්නේ? එහෙනම් මේ ආර්ය සංඝයා වහන්සේ ගැන ඔබට මහා ගරුගුණ හිතක් පිහිටන්න ඕනේ. එහෙනම් ඔබ කවර කවදාකවත් ආර්ය සංඝ රත්නය ගැන පින්විතනි වරදක් දකින අය නෙමෙයි. මම ඔබට නිරන්තරයෙන් කියන දෙයක් තමයි සාරිපුත්‍රයන් වහන්සේ පරම පූජනීයයි. සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමයක් හදලා තියෙනවා පින්වතුනි සඳුන් ලීයෙන්. තවත් පිළිමයක් හදලා තියෙනවා අසූචියෙන්. ඔබ වඳින්නේ සඳුන් ලීයට විතරද? පරම පූජනීය සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිම දෙකක් තියෙනවා. එකක් සඳුන් ලීයෙන් හදලා. අනිත් එක අසූචියෙන් හදලා. එකක් සුවඳ ගහනවා. අනික ගඳ ගහනවා. ඔබ වඳින්නේ සඳුන් ලීයෙන් හදපු පිළිමෙට විතරද? විතරද? නෑ. ඔබ පිළිම දෙකටම බඳිනවා. සාරිපුත්‍රයන් වහන්සේට පෑගිච්ච වැලි කැටෙත් මට නම් පූජනීයයි. ඒ තරම් මහා පරම ශ්‍රේෂ්ඨ උත්තමයෙක් පින්වතුනි එහෙනම් ඒ උත්තමත්වයේ දරා සිටින ශ්‍රාවක සංඝයා වහන්සේලා කියලා කියන්නේ මහා පරම පූජනීය පිරිසක්. මේ ශාසනයේ නැගෙන්නේ පිංවිතනි ඔන්න ඔය ගරුගුණ හිතත් එක්ක. ඒක නිසා ඒ ප්‍රසාද හිත හැම මොහොතකම තියාගන්න උත්සාහ කරන්න. ප්‍රසාද හිත තමන්ගේ කැඩෙනවා නම් පිංවිතනි වහ වහ ඒක පිළියම් කරගන්න නැත්නම් වැඩක් නැහැ. මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් හැමදාම අහන එකම එක ප්‍රශ්නයයි. මං අහන්නේ ඔබ සෝවාන්ද දැන්? මං අහන්නේ ඔබ දැන් සකදාගාමීද? ඒ මොකුත් අහන්නේ මං අහන්න එකම එක දෙයයි. ඔබ වහන්සේ සතුටින්ද ඉන්නේ? පුංචි ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්නවා ආරාමේ. මං කියලා තියෙන්නේ ඔබ වහන්සේලාට දුකක් දැනුනොත් හිතට. ඇවිල්ලා මාව මුණ ගැහෙන්න. එච්චරයි. මොකද පින්වතුනි වෙන දෙයක් දෙන්න අවශ්‍ය නැහැ. සතුටු හිත තමයි වැදගත් වෙන්නේ. සතුටින් හිටියොත් සතුට කියලා කිව්වේ පිඟුදෙනි කාමුක සතුට එහෙම නෙමෙයි. නිරාමීස ප්‍රීතිය කියන එක සද්ධර්ම ශ්‍රවණිය තුළ මනාකොට Tamanට උරුම වෙන එකක්. Tamanට මනාකොට ලැබෙන එකක්. ආන්නේ නිරාමීස ප්‍රීතිය තුළ යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් පිඟුතනි ආන් ඒ ප්‍රීතිය ප්‍රීති මනස්ස කායෝ පස්සද්දි පස්සද්ද කායෝ සුකන්දේති සුඛිනෝ සමාදීයති. තථාගතයන් වහන්සේගේ වචනේ කවදාක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔබට තියෙන්නේ පිඟුතනි නිරන්තරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. කුසල සීලය කියන්නේ ඔන්න ඕකට. කුසල සීලය වඩන්න පුළුවන් තරම් කුසල සීලෙන් අවිප්‍රතිසාරයත් අවිප්‍රතිසාරයෙන් ප්‍රමෝදයත් ප්‍රමෝදයෙන් පස්සද්ධියත් ආදී වශයෙන් පිඟුතෙන් ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ කුසල සීලය වඩන්න කියලා කිව්වේ පිඟුතෙනි කාය සුචරිතේ වඩන්න. වචී සුචරිතේ වඩන්න, මනෝ සුචරිතේ වඩන්න. ඔය ටික කරගන්න එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. හැබැයි මේ ටික කරගන්න නම් පින්වතුනි ඔබට යමක් දැනিলা තියෙන්න ඕනේ මේ වෙනකොට. ඒ තමයි පින්වතුනි මේ සසරේ තියෙන ගිනි භයානකකම. මේ සසරේ තියෙන භයානකකම Tamanට නොවැටෙන තාක්කල් පින්වතුනි ඔබ මේ සසරේ සැරිසරනවම තමයි. ඔබ මේකට සාරයි කියනවා පින්වතුනි මේ සංසාරයි කියාගෙන යනවා. සං කියලා කිව්වේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවට. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මේ ගොඩ නැගෙන භව ගමන සාරයි සාරයි කිය කිය උල උලා කන වැඩපිළිවෙලක් සකස් කර ගන්නවා පින්වතුනි දන්නේම නැතුව. ඔබ නිගමට හිතලා බලන්න අද ඔබට පින්වතුනි නිවන් දකින්න කොච්චර කැමැත්තක්ද තියෙන්නේ කියලා. අපි දේවල් ප්‍රයොරිටයිස් කරනවනේ. ඔය ප්‍රයොරිටි එක දීලා තියෙන නිවනට දීලා තියෙන ප්‍රයොරිටි එක මොකද්ද ඔබ? කීවෙනි තැනද ඔබ දීලා තියෙන්නේ? නිවන් දකින්න. තථාගතයන් වහන්සේගේ දේශනාව මම ඔබට කියන්නම්. එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා අනාගාමි වෙච්ච බ්‍රහ්මේ ස්වාමීනි හිස ගිනිගත් එක වෙගින නිවන ලෙස දණ්ඩෙන් පහර කන කෙනෙක් එයින් නැකිටලා දුවන්නේ යම්සේද? ඒ තරම් වූ වේගෙන් මේ සත්වයා කාමරාගය දුරු කළ යුතුයි කියලා. අන්න ඒ වෙලාවේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා නෑ නෑ දෙවිය ඔබට වැරදුනා. සන්තියාවිය ඔමට්ටෝ ඩයමානේව මත්තකේ සත්කාය දිට්ටි ප්‍රහාණාය සතෝ විකු පරිපජේ මම මගේ මහණුන්ට කියන්නේ හිස ගිනි ගත්තෙකු එගී නිවන ලෙස දණ්ඩෙන් පහර කන කෙනෙක් එයින් නැකිටලා දුවන්න තත් කරන්නේ යම්සේද වහවහ සත්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ සත්කාය දිට්ඨිය දුරු කරගන්න යන්නේ ඔය කියපු විදිහටද? කොණ්ඩෙට ගිනි ඇවිලුනාට පස්සේ ළමයාව මොන්ටිසෝරි දාලා ඇවිල්ලාද පිංගුතුනේ නිවාගන්නේ? මේකට හේතුව තමයි පිංගුතුනි ඔබ මේ සසරේ තියෙන ගිනි භයානක දුක දැකලා නැහැ. ඔබ කවුද කියලා ඔබට තාම තේරිලා නැහැ. ඒක නිසා තමයි පිංගුතුනි මේ දේශනාවල වැඩි හරියක් ඔබට ඒක තේරුම් කරලා දෙන්න හදන්නේ ඔබ වැටිලා ඉන්න වලේ ස්වභාවය. මහා දරුණු වලකට පිංගුතුනි මේ වැටෙන්නේ හිතන්න එපා මේ මනුෂ ජීවිතයක් හම්බුණා කියලා පිංගුතුනි මහා උජාරුවට නටනට ඉන්නයි මනුෂ ජීවිතේ හම්බුනේ කියලා. පල් මෝඩ විදිහට පිංගුතුනි මේ මනුෂ ජීවිතේ ගත කරන්න ගිහිල්ලා අන්තිමට මහා විනාශයක් කරගන්නේ මැරෙන මැරෙන එක කුණු පෙරේතයෝ වෙනවා. මොන අපරාධයක්ද බලන්න. මම මේ ගැන ගොඩාක් පරීක්ෂණ කරපු කෙනෙක් මින්දුනි ලංකාවේ ඉන්න මහත් ඔය ඔය කියන හොඳාකාර දන්න. પરම්පරාගත කට්ටඩි මහතුරු ගාවට ගිහිල්ලා පවා පිංගුතනි මම මේ ගැන ගොඩාක් පරීක්ෂණ පැවැත්තුවා. ඒ අයත් එක්ක කතා කරලා ඒ අයගේ ඉතිහාසය ගැන කතා කරලා ඒ අය කරපු කියපු දේවල් ගැන හොයලා බලලා ඔක්කොම කරලා. ඒ වගේම පිංගුතනි විවිධාකාර සමාධි මට්ටම් ඔස්සේ මේ දේවල් වල තියෙන ස්වභාවය හොඳාකාරවම පේද්දි පින්වතුනි ඔබ මොකද්ද කරන්න කියලා මට හිතා ගන්න බෑ. මැරෙන මැරෙන එක පින්වතුනි නිකන් පෙරේතයෝ වෙනවා. තිරිසන්නු වෙනවා. මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙන ওই ටික කරගන්න නෙමෙයිනේ පින්වතුනි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ කෙනෙක් මැරිලා තිරිසනෙක් වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ කරගත්ත මහා දරුණුම අපරාධයක්. මොකද ආපහු ඔබ ගොඩට දාන්න කාටවත් බෑ. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවක් මම ඔබට ඔන්නම් පෙන්වන්නම්. මං කියන එක ඔබට විශ්වාස නැත්තම් ආදිත්ත පරියාය සූත්‍රය සංයුක්ත නිකායේ තුන්වෙනි පොත කියවලා බලන්න. ආදිත්ත පරියාය සූත්‍රයේ හාත්පසම ඇවිලගත් සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමෙක් ඇහෙන් රූප දැක දැක කාමයේ ජනිත වෙලා ඒ කාම පරිේශණයේ යෙදී යෙදී ඉන්න වෙලාවක මලොත් එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා. දැන් මේ කිව්වේ පස්වෙනි කාමයේ ගැනද? මිනිසුන්ට ඔක්කොටම වැරදිච්ච කාමයේ පස්වෙනි එකනේ. දැන් මේ කිව්වේ පස්වෙනි කාමයේ ගැනද? නෑ. පළවෙනි එක ගැන. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයේ ඔස්සේ මත්වෙවි කාමයේ ජනිත කරගෙන කාම පරිේශණයේ යෙදී දිවිනලාට මලොත් එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා. කනෙන් ශබ්දාහ ඉන්න වෙලාවක කාමයේ ජනිත වෙලා ඉඳද්දි මලොත් එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා. දිවෙන් රස දැනගෙන ඉන්න වෙලාවක ওই මට්ටම වුණොත් එක්ක තිරිසනෙක් එනවා එක්ක පෙරේතෙක් එනවා. එහෙනම් දැන් මට කියන්න පිංගුතනි ඔබ මැරෙන වෙලාවේ ඔබ මොනවා කර කරද ඉන්නේ? එහෙනම් පිංගුතනි මේ සද්ධර්මයේ පිහිට අපි ගත යුතු නැද්ද? බලන්න පිංගුතනි මේ දාක්කල් මැරිච්ච මිනිස්සු මොන තරම් අපරාධයක්ද ජීවිතේ කරගත්තේ කියලා මම ඒකයි ඔබට කියන්නේ. ඔබට සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න මැරිනම් මැරෙන්න එපා. පුළුවන් තරම් ඔය එකතු කරගත්ත සල්ලි ටික දොස්තරලාට දීදී කොහොම හරි තියාගෙන ඉන්න අනේ අනේ දොස්තර මහත්තයෝ මං තාම සෝතාපන්න නෑ. අඩුම තරමේ මට සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක්වත් නෑ. මට නම් මැරෙන්න දෙන්න එපා. මොකද පින්විතනේ ඔබ මලොත් ඔබ ඉවරයි. මේක ඇත්ත පින්විතනේ මේක මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක කියනකොට පපුවට ටිකක් හරි දුකයි පපුවට වදිනවා. අනේ මම මොකද කරන්නේ? මම ඔබට ඔප්පු කරගන්න කරුණක් කියන්නම් පින්විතනේ ඔබගේ දරුවා ඇවිල්ලා ඔබට කිව්වොත් එහෙම අම්මේ උඹ මලාට පස්සේ මම පාන්සු කූලේ දෙන්නේ නැහැ හත් දවසේ දාන්නේ තුන් මාසේ දාන්නේ අවුරුද්දේ දාන්නේවත් දෙන්නේ නැහැ. මට ඕවා දෙන්න සල්ලි නැහැ. ඔබ මොනවා කියයිද? ඔබ ඒකාන්තයෙන්ම කියයි අඬා වැළපෙයි නේද? ඇයි පුතේ උඹ බොහොම අසත්පුරුෂ වැඩ කරන්නේ? මං උඹට මෙච්චර කරලත් ඇයි උඹ මට ওই தත්ත්වේ උදා කරන්න කියලා අහනව නේද? ඒ කියන්නේ පිටුතුනේ ඔබ හොඳ ආකාරම දන්නව නේද? මැරිලා පිං හිඟා කරන මල පෙරේතෙක් වෙන්න යන්නේ කියලා. බ්‍රහ්මයන්ට මොකටද පිං? දෙවියන්ට මොකටද පිං? දෙවියෝ කියන්නේ පිනෙන් පෝෂණය වෙන පිරිසක් නෙමෙයි පින්විතනේ පිනට සතුටු වෙන පිරිසක්. ඔබ පින් දුන්නත් එකයි නැතත් එකයි දෙවිවරුන්ට. ඔබගේ පිනෙන් දියවත්තේටපත් වෙච්ච කවුරුත් නැහැ. ඒ අය කරපු පිනෙනුයි ඒ අය දේවත්වයටපත් උනේ. ওই මිත්‍යා මත. අපි දෙන පිනෙන් තමයි දෙයියෝ යපෙන්නේ කියලා. ඒවා මිත්‍යා කතා පින්විතනේ තථාගත ධහමට ගැලපෙන ඒවා නෙමෙයි ඒවා. එහෙනම් ඔබ හොඳාකාරම දන්නව නේද පින්විතනේ ඒක නිසා නේද පාංශු කුලයට ඔච්චර වටිනකමක් දීලා තියෙන්නේ. මම මේ කියන්නේ පාංශු කුල දෙන්න එපා කියලාද? අනේ නෑ පුළුවන් නම් මලාට පස්සේ පුතාලාට කියලා තියන්න පාන්සුකූලේ හත් දවසක් දෙන්න කියලා. ඇයි? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවසට වඩම්මා ගැනීමම පින්වතුනි මහ පුණ්‍ය කර්මයක්. එහෙනම් ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණයේ පුණ්‍ය ශක්තිය විහිදිලා පැතිරිලා ගිහිල්ලා පිංගුතුනි අනන්ත සංසාරේ තමන් එක එකට කටයුතු කරගෙන සහසම්බන්ධ වෙලා කටයුතු කරපු හැම කෙනෙකුටම පිං ගන්න පුළුවන් වෙයි පිං ගන්න පුළුවන් අයට. හැබැයි අර මැරිච් එක නම් මල පෙරේත වෙලා අසුචි කකා ඉන්න මිසක් ඒකට නම් පිං මින්දු මාත්‍රයක්වත් ගන්න හම්බෙන්නේ නැහැ. පින්වතුනි പ്രേත යෝනි කෝටි ගාණක් තියෙනවා. පරදත් උපජීවි പ്രേතෙන්ට විතරයි පින් ගන්න පුළුවන්. දැන් ඔබ මොකද්ද මේ හිතාගෙන ඉන්නේ? මම ඔබට මේවා පෙන්눔 කරලා දෙන්න පිඟුද නැත්නම් මටත් ඔබට කියන්න පුළුවන්. දානයක් දීලා පන්සලට ගිහිල්ලා ඉන්න. මලාට පස්සේ දිව්‍ය ලෝකේ යනවා. දිව්‍ය ලෝකේ මේ වගේ හරි ලස්සනයි යන්න. දිව්‍ය ලෝකේ යනවා. මම මහා අපරාධයක් නෙමෙයිද ඔබට කරන්නේ. ඔබ මට පූජා කරන දන් ටික පින්වතුනි ඔබ මට දම් පූජා කළාට පස්සේ මම ඒ දම් වළඳලා මම නිවන් දකිනවා මම නිවන පරිපූර්ණේ කරනවා. ඔබ මම නිවන් දකිනවා ඔබ අපාය යනවා කැමැති අයත උස්සන්නේ. ඒක නිසානේ පින්වතුනි මේ කියන්නේ. එහෙනම් මම දැන් ඔබ කෙරේ තරහින්ද මේ කියන්නේ. නෑ පින්විතනි ඔබට වෙන්න තියෙන දේ මේ කියන්නේ. වෙන්න තියෙන දේ කියන්නේ මෙතනින් ගලව ගන්න පුළුවන් නිසා. තමන් යන්න ඉන්න තැන තමන් හරියට දැනගත්තා නම් පින්විතනි මෙතනින් ගැලවෙන්න උත්සාහ කරනවා හැම කෙනෙක්ම. ලේසි පහසු තැනක නෙමෙයි පින්විතනි ඉන්නේ. මොකද තාන්න මාන්න තට්ටම් ඔය එකක්වත් මෙතනට වැදගත් නෑ. ඔය ඔක්කොම පින්විතනි ලෝක සම්මතේ හදාගත්තේ වැහැරෙන්න වෙන දේවල් නෙමෙයි. යථාර්ථය කියන්නේ එකක් පින්විතනි යථාර්ථේ කවදාවත් දෙකක් වෙන්නේ නෑ. හැබැයි ලෝක සම්මතය කියන එක පින්විතනි ඕනේ තරම් වෙනස් වෙනවා. ජනාධිපතිතුමා කියලා කියන්නේ යථාර්ථයේද සම්මතයක්ද? යථාර්ථයේද සම්මතයක්ද? ඔප්පු කරගන්න පුළුවන්. කොහොමද ඔප්පු කරගන්නේ? මුළු ලෝකෙම මැරිලා ඔබ විතරයි ඉන්නේ. ජනාධිපති තන්ත්‍රයට තියෙන වටිනකම කියන්නේ. මුළු ලෝකෙම නෑ දැන්. හැමෝම මැරිලා ගිහිල්ලා බල්ලෝ බලලු ටිකයි ඔබයි තනියෙන් ඉන්නවා. ජනාධිපති කමට තියෙන වටිනකම කියන්නේ. කී දෙනේ පෝස්ටර් ගහයිද? ජනාධිපති කමට. ඉඳීද? මොකුත් ඉඳීද නෑ. එහෙනම් ජනාධිපති කම කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? සභාපතිකම කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? ව්‍යාපාරිකකම කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? ගුරු වෘත්තිය කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? එහෙනම් පින්විතනි ඒ ඔක්කොම සම්මත නම් යථාර්ථ තියෙන එකයි නේද? එහෙනම් පින්විතනි යථාර්ථය කියන එකට ඔය හැම කෙනාම මුහුණ දෙන්න ඕනද නැද්ද? යථාර්ථය කියන එකට ඔය හැමදේනම මූණ දෙන්න එනකොට පින්විතිනී ඒකට ගිහිද පැවිදිද කියන එක බලපානවද? හිඟන්නද? සල්ලි කාර්යයද කියන එක බලපානවද? නූගතාද උගතද කියන එක බලපානවද? නැහැ. පින්විතිනී ලෙඩ වෙනවා කියන එක මොකද්ද? යථාර්ථයක්ද? සම්මතයක්ද? ගිහිල්ලා බලන්න. මුළු ඔක්කොම මැරලා ඔබ විතරයි නෙලෙඩ වෙයිද නැද්ද? ලෙඩ වෙයි. එහෙනම් ඒක යථාර්ථයක් නේද? එහෙනම් මෙන්න මේ යථාර්ථය කියන එකට පිංගුතුනි අපි හැමෝම මුණ දෙන්න ඕනේ. ඔබ මොන තරාතිරමේ වුණත්. මෙතනට විවිධාකාරයේ පුද්ගලයෝ ඇවිදලා බනවහන වෙති. රජයේ ඉන්න මැති ඇමතිවරු පවා මේ ස්ථාන වලට ඇවිදලා බන අහනවා පිංගුතුනි මම ඔබට කියලා තියෙනවානේ. මේ රට ඉදිරියේදී මහා සෞභාග්‍ය සම්පන්න රටක් වෙනවා. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් ඒකාන්තෙම පිංගුතුනි මේ රටේ ජනාධිපතිත්වයට පත් වෙනවමයි. ඒ කාන්තෙන් මේක සිද්ධ වෙ යුතුයි. මොකද හේතුව පිංගුතුනි ඔබ මාර්ගඵලලාභියෝ වෙන නිසා ඉදිරියේදී හෝ දැනටත් වෙලා ඇති පිරිසක්. ඒකයි ස්වභාවය. තථාගතයන් වහන්සේගේ පිංගුතුනි මේ ධහමේ තියෙන වැදගත්ම හරිය ඔන්න ඔය ටික. ඒ තමයි පිංගුතුනි මාර්ගඵල ලබන එක. තථාගත ධහම කියලා කියන්නේ තනිකරම පිංගුතුනි මාර්ගඵල. මාර්ගඵල උදෙසා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ සූත්‍ර 84000 දේශනා කළා තියෙනවා. ඔය සූත්‍ර 84000 තියෙන පිඟුතුනි 84000 ක්‍රම සෝතාපන්න ඵලයටපත් වෙන්න. මේ සෝතේ මේ ගලාගෙන යන මේ මේ මහා සසර ගංගාවෙන් එතර වෙන්න පිඟුතුනි 84000 තොටුපළවල් දේශනා කළා තියෙනවා. එකක්වත් අහුන්නේ නැද්ද තාම? 84000 දේශනා කළා තියෙද්දි එකක්වත් හම්බුන්නේ නැහැ කියලා කියන්නේ මොන අපරාධයක්ද බලන්න. මම ඒකයි පිංගුතනි ඔබට කියන්නේ ඔබ යන්නේ ඉන්න තැනින් කොහොම හරි අපි ඔබ ඇදලා ගමු මෙහාට. නැත්තම් ඔබ ගියොත් පිංගුතනි ආයි ගන්න හම්බ වෙන්නේ නැහැ. මම ඔප්පු කරලා පෙන්වන්නම් මම ගේනවා මෙතනට හොඳ ඇල්ටේෂන් බල්ලෙක්. ඒකම ගෙනල්ලි වෙලා මම කියනවා මේන් ඔබගේ ආතා මැරිලා බල්ලෙක් වුණා. ආතගේ සියලුම ධනිය වියදම් කරලා පුළුවන් නම් මේ බල්ලව මිනිස්සෙක් කරමු බලන්න. පුළුවන්ද? ගියොත් ගියාමයි නේද? කවුද පිංගුතුනේ ඒතර ඔබ ගැන බලන්නේ? ඔබ රටටම සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදරට ගමට සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔක්කොටම කළා. නොකරගත් එකාට විතරද? Tamanට විතරයි. දැන් ඔක්කොම පවුල් පිටින් එයිද පිංගුතුනි ඔය අසූචි කන්න පෙරේතයා වුණාට පස්සේ? නෑ. පුතාට ග්‍රහපල කිව්වා. පුතාව ග්‍රහපලෙන් බේර ගන්න නම් එළුවෙක් මරලා බිලි දෙන්න ඕනේ කිව්වා. මොකද කළේ? එකෙක් මොකටද කප් මහත්තයෝ දෙන්නෙක්ම මරමුක මගේ පුතාට සෙතක් වෙනවා නම් කියලා මැරුවා. පුතා ය වැඳිලා ඉන්නවා. ග්‍රහපලෙත් ඉවරයි. දැන් ඒ වෙනුවෙන් කුණු කන්නේ කවුද? ඒ වෙනුවෙන් නරක අධිගත වෙන්නේ කවුද? ඔබ. ඔබත් එක්ක එයිද තරුව ඇවිල්ලා ඔය දුක් ටික විඳින්න. අනේ අම්මේ උඹ මං හින්දානේ මේක කරගත්තේ. මං එන්නම් අම්මේ උඹගේ දුක් වලින් භාගයක් විඳින්න කියලා එයිද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනි? ඔබ අසරණ වෙනවා කියලා යම් තැනකදී පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති තථාගතයන් වහන්සේගේ වචන නම් පින්විතනි පරමම ශ්‍රේෂ්ඨයි පිංගුතුනි මේක හොඳාකාරම පේන්න තියෙන දේවල්. පුත්‍ර මදේ මත් වෙලා ධන මදේ මත් වෙලා මට මෙච්චර ධනයක් තියෙනවා මේ බලපන් මේ ඉඩ කඩම් වතු පිටි ඔක්කොම මගේ. මගේ එක දරුවෙක් ඕස්ට්‍රේලියාවේ අනිත් දරුවා කැනඩාවේ ඉන්නේ එක්කෙනෙක් දොස්තර කෙනෙක් අනිත් කෙනා ඉංජිනේරුවෙක්. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති මේ බාලයා කිව්වේ මේ සද්ධර්මයක බින්දු මාත්‍රයක්වත් කනකට වැටිච්ච නැති කෙනා පින්වතුනි ඒ මදෙන් මත්වෙවි මත්වෙවි තමන්ගේ ජීවිතය ගත කරනවා අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං තමන්ට තමන්ගේවත් පිහිට නැති වෙන වෙලාව එනකොට ඔය කය කඩල යන වෙලාව එනකොට පින්වතුනි කුතෝ පුත්තෝ කුතෝ දනං මොන පුතෙක්ද ඔබට ඉතුරු වෙන්නේ මොන ධනයක්ද ඔබට ඉතුරු වෙන්නේ කවුද එන්නේ ඔබ වෙනුවෙන් ওই ටික කරන්නේ ওই පාරවල් අයින් වල පිංගුතනි ඔබ දැකලා තියෙනවද තුම්මන් හන්දියක් තුම්මන් හන්දියක් ගානේ? තටු ලහලා තියෙනවා. තටු. පෙරේත තටු. ඔය දෙයියෝ අල්ලන්න ගෙනාපුවද ඔය? ඔය මල පෙරේතයෝ අල්ලන්න හදපුවා නේද? ඔය එක මල පෙරේතෙක් කියලා කියන්නේ පිංගුතනි කාගේ හරි අම්මේ තාත්තෙක් නේද? ඒ අම්මා තාත්තා අර දරුවන්ට කලේ ඔතනට යන්නද? හිතන් හිටියේ එකක් හම්බුනේ තව එකක් නේද? එහෙනම් ඇයි පින්වතුනි අපි මේ தත්ත්වය උදා කරගන්නේ අපේ ජීවිතවලට? ඇයි ඔබට වැටහෙන්නේ නැත්තේ? ඇයි ඔබට තේරෙන්නේ නැත්තේ පින්වතුනි රුපියල් සත නෙමෙයි මේ ලෝකේ තියෙන වටිනම දේ. ඔබගේ අනාගතේ. ඔබ ඔය සල්ලි හම්බ කරන්නේ ඔබගේ අනාගතේ හදාගන්න නේද? මට ඔබ කියන්න අද රස්සාවට ගියේ ඇයි? කතා කරලා කියන්න මට. අද රස්සාවට ගියේ ඇයි? හෙට සතුටින් ඉන්න නේද? ඔබ හැම තිස්සෙම අනාගතයක් ගැන හිතන පිරිසක් නේද? ඇයි පින්විතනි ඔබගේ අනාගතේ මරණය දක්වා විතරක් තියෙන්නේ? ඔබට මොලයක් තියෙනවනේ පින්විතනි මොලයක් බුද්ධියක් තියෙන පිරිසක් නේ ඔබට හැමතිස්සෙම තේරෙන දෙයක් නේ මට අනාගතයක් ගැන මම බය වෙලා ඉන්නේ. ඒක නිසා මම ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕනේ මට හදිස්සියෙන් ලෙඩක් දුකක් හැදුනොත්. මට ඒකට ප්‍රතිකර්මයක් ගන්න සල්ලි නැහැ ඒක නිසා මම ඉන්ෂුරන්ස් එකක් දාගෙන ඒකෙන් ගන්න ඕනේ. ඔය ටික ඔක්කොම ඔබට වැටහෙනව නේද? ඇයි පින්වතනි ඔබගේ අනාගතය කියන එක මරණය දක්වා විතරක් තියෙන්නේ? එච්චරද බුද්ධිය තියෙන්නේ. කෝ එතනින් එහාට ටික. පිටකදී මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ අවුරුදු 60යි. මේ අවුරුදු 60 සතුටෙන් ඉන්න කියලා හිතාගෙන දහ බලු වැඩ කරන්න ගිහිල්ලා පිටකදී අන්තිමට දහ බලු වැඩ කිව්වේ මොකද්ද? දස අකුසලයට කියන තව නම ආර්ය සිංහල වචනවල. වැරදි වචන එහෙම නෙමෙයි ඒවා. ඔය වෙනුවෙන් දසකුසලයේ කරන්න ගිහිලා පින්වතනි අන්තිමට මොකද වෙන්නේ? කල්ප කාලයක් පින්වතනි අර තිරිසන් යෝනිවල අර මහ පෙරේත යෝනිවල නිරේ දුක් විඳින නේද පින්වතනි වෙන්නේ? ඉතින් මේවා හැංගිලා ගියොත් අපි හැමෝටම උඩ පැන පැන ඉන්න පුළුවන් අර කකුලුවා. ලිපේ ගින්දර රත් කරන කම්ම මොකද කරන්නේ? මෙච්චර කල් මඩේ හිටපු එක දැන් හොගාලේ හෙට පීනනවා මෙහෙට පීනනවා ඇයි? හරි ෂෝක් අද නම් මට හොඳ පිරිසිදු වතුර ටිකක් ලැබෙනවා. හොඳ ආකාරව මෙහෙට මෙහෙට පීනුවේ හැකි. මනුෂ්‍ය ජීවිතේ හම් වෙච්ච එකත් ඕ වගේමයි. වීදාගම නායක හඳුරු ලස්සන්ට පැහැදිලි කරලා දීලා තිනවා ලෝ වැඩ සංග්‍රහය. ඔබ ඒවා කියවල ඇති. ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලියේ. මේක ඇතුළේ ඉන්න මේ කකුලුව පිංගුතනි සැපයක් කියලා හිතාගෙන එහෙට මෙහෙට යනවා මක්කක් වෙනකම් විතරක්ද? ලිපේ ගින්දර ටික මෙල වෙනකම් විතරක්. අර ඔබගේ කය කඩලා යන වෙලාව ආපු ගමන් පිංගුතුනි ඔබ ඉවරයි. මට පුළුවන් නම් ඔබව බේරලා පෙන්නන්න. බේර ගන්න තියෙන එකම එක ක්‍රමයේ තියෙන පිංගුතුනි තථාගතයන් වහන්සේගේ ධහමේ. ඔබ තථාගතයන් වහන්සේගේ ධහමට ආ යුතු ඒකයි. ඒකයි මම ඔබට කියන්නේ පිංගුතුනි ඔබගේ පිටිපස්සෙන් ගිහිලා ධර්මයේ දී යුත්තක් නැහැ. හරිනම් පිංගුතුනි අද ඔබ මේ ස්ථානයට ඇවිදින්න මේව සංවිධානය කරපු මේ උත්තම යතිවරයන් වහන්සේලාටත් ඒකට සහසම්බන්ධ වෙලා කටයුතු කරපු අනික් පිරිසටත් ඒ දායක දායිකාවන්ටත් අනන්ත අප්‍රමාණ පින් දෙන අනේ මාව සතර අපායෙන් ගලව ගන්න උත්සාහ කළාට බොඩා පින්. මොකද පින්වතුනි මොන තාන්න මාන්න තනතුරු හිටියත් අන්තිමට උරුමේ මොකද්ද? ඕන් ඔච්චරයි. Taman සෝතාපන්න ඵලයට ලබා ගත්තේ නැත්නම් අඩුම තරමේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක් ලබා ගත්තේ නැත්නම් පිංගුතුනි ලේසි නම් වෙන්නේ නැහැ මොකද හේතුව ඔබ හිතයි අනේ මං හරියට පිං කරනවා නේද මං උදේ හවා පන්සලුත් යනවානේ කියලා නමුත් පන්සලට එන ගමන් ත්‍රී වීල් ඩ්‍රයිවර්ලට කී දෙනෙකුට බැනලාද ඔබ එන්නේ කියලා හිතලා බලන්න ඔබගේ වාහනේට පොඩ්ඩක් ඇවිල්ලා හරස් කළා නම් එහෙම පිංගුතුනි ඔබ කොච්චර බයිනවද කියලා හිතලා බලන්න හිතින් ඔබ කියන්නේ නම් මං නම් පව් කරන්නේ නැහැ කරන එකම එක දේ තමයි මොකද්ද මට පොඩ්ඩක් කේන්ති යනවා. පින්වතුනි කේන්තිය කියලා කියන්නේ පාප මූලයක්. මුළු දස අකුසලෙම වෙන්න පුළුවන් පිංගුතුනි කේන්තිය නිසා. එන ඒ මට්ටමක ඔබ ජීවත් වෙච්ච පිංගුතුනි ඔබ කොහොමද කියන්නේ ඔබ මැරිලා දිව්‍ය ලෝකයයි කියලා. ඒකයි මම ඔබට කියන්නේ පිංගුතුනි දිව්‍ය ලෝක තියෙද්දෙන්. දිව්‍ය ලෝක තියෙන්නේ පිංගුතුනි ඔබ gedara ඉඳලා නුවර දලදා මාලිගාව වඳින්න යද්දී මග අම්බලමක් තියෙනවා. එතනට එක පිම්මෙම යා ගන්න බැරි වුණොත් විතරක් නවතින්න. එක පින්මෙම යා ගන්න තියෙන්නේ කොහෙටද? දලදා මාලිගාවට. ඒක නිසා එක පින්මෙම දලදා මාලිගාවට යන්න උත්සාහ කරන්න පින්වතුනි අම්බලංගාන ළඟින් යන්නේ නැතුව. ඒ කිව්වේ එක පින්මෙම පින්වතුනි මේ ඵලය පූර්ණ කරගන්න උත්සාහ කරන්න දිව්‍ය ලෝක ගැන ප්‍රාර්ථනා කරන්නේ නැතුව. ඔය එකක්වත් පින්වතුනි හරයක් තියෙන තැනක් නන් නෙමෙයි. මේ 31 ලෝක ධාතුවේ එකම බිඳු මාත්‍රික තැනක්වත් නැහැ පින්වතුනි සක්කයක් ගහගෙන හරි ඉන්න පුළුවන් තැනක්. ඒ තරම් මහා කුණු ගොඩක් මේ 31 ලෝක ධාතුව කියලා කියන්නේ. ඔබට තේරෙන ප්‍රමාණය බොහොම අවම වෙන්නේ නැති පිංගුදෙනි මේ ධහම වඩාගෙන වඩාගෙන යනකොට මම ඔබට කියන්නේ ඒකයි පිංගුදෙනි මේ ලෝකේ මට නම් පේන්නේ තනිකර පිස්සන් කොටුවක් වගේ. තනිකරම පිස්සන් කොටුවක්. මම සමහර පොත් කියවනකොට පිංගුදෙනි මේ පොත් ලියපු ඒ යතිවරු දිව්‍ය ලෝකේ වර්ණනා කරලා තියෙනවා දැක්කම මහා කලකිරීමක් ඇති වෙනවා මට. සමහර තැන්වල ඒ දිව්‍ය ලෝකේ වර්ණනා කරලා තියෙන්නේ මෙච්චර මේ කරගත්තා වූ මේ පිනෙන්. හැබැයි ඒක පින්වතුනි මේ යතිවරයන්ගේ වරදක් නෙමෙයි. පොල් කුඩු ඉල්ලනවා නම් මොනවද දෙන්න ඕනේ? පොල් කුඩු. පොල් කුඩු ඉල්ලන කෙනාට පොල් කිරි දුන්නොත් එහෙම මැටි කෝප්පෙන් දමල ගහයි. මේ මොනවද බෝල මේ දුන්නේ ඉල්ලුවේ කුඩුනේ කුඩු නම් කුඩු දීපිය කියලා. ඒ කරගත්ත ඒ පිනෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍යාංගනාවුන් සමග සැප සම්පත් විඳලා පින්වදෙනි දිව්‍යාංගනාවුන් සමග සැප සම්පත් වින්දත් මනුෂකාන්තාව හෝ පිරිමි සමග සැප සම්පත් වින්දත් ඔය ඔක්කොම මානසික ක්‍රියාදාමයක් නේද? ඕකයි වෙනස් වෙනවද? මනුෂ්‍ය ලෝකේ ඉන්න ගෑනුත් එක්ක විඳින කාම සම්පත්තිය විතරද පින්වදෙනි මානසික වෙන්නේ? තථාගතයන් වහන්සේ මනාකොටම දේශනා කරලා තියෙනවා නේද පින්වදෙනි? කාමය කියලා කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පීය රාගයේ පින්වදෙනි මේ මේ පුරුෂයාට ඇති වෙන කාමය තනිකරම සංකල්පීය රාගයක් විතරයි. එහෙනම් පුරුෂයාට ඇති වෙන කාමයේ සංකල්පීය රාගයක් නම් පින්විතනි ඕක තියෙන්නේ මනුස්ස ලෝකෙ විතරද? දිව්‍ය ලෝකේ හරි කමන්නේ දෙවි කෙනෙකුට හරි කමන්නේ පින්විතනි එහෙම දෙයක් ඇති වුණා නම් ඒ කාන්තේම පින්විතනි එතනක් තියෙන සංකල්පීය රාගයක් නෙමෙයිද එහෙනම් තනිකරම පින්විතනි අර පිස්සන් කොටුවේ ඉන්න ජනාධිපති පිස්සා වගේ නෙමෙයිද පිස්සන් කොටුවේ ඉන්න ජනාධිපති පිස්සා ජනාධිපති කෙනෙක් නේද අපේ රටේ ජනාධිපතිතුමා විඳින්නා වූ යම්කිසි මානසික තෘප්තියක් තියෙනවා නම් පිස්සන් කොටුවේ ඉන්න ඔය පිස්සත් විඳිනවද නැද්ද ඒක ඒකත් විඳිනවා ඒක. ඒක අපි ඉස්සරහලක් වට කරගෙන ಜಾති අමතනවා. දොස්තර මහත්තයා ගිහිල්ලා කිව්වොත් එහෙම මං උඹව හොඳ කරන්නයි හදන්නේ කියලා අනේ දොස්තර මහත්තයා හොඳ කරන්න නම් එපා එයි. මම දැන් රටේ ජනාධිපති. ඔබතුමා මාව හොඳ කළොත් මං නිකම්ම නිකම් මිනිහෙක්. එහෙනම් පින්විතනි ඔබට ඒ පිස්ස දිහා බලද්දි හිතෙනව නේද මූණම් මහ ගොම් පිස්සෙක් කියලා. එහෙනම් අරිහතුන් වහන්සේලා අපි දිහා බල මොනවා කියනවද? මෙන්න මේව හරියාකාරව තේරුම් ගන්න පිංගුතුනි කාමයේ කියන එක පිංගුතුනි මෙහෙ විතරක් නෙමෙයි. දිව්‍ය ලෝකේ ගියා. කාමයේ කියන එක තනිකරම සංකල්පීය රාගයක් විතරයි. එහෙනම් දැන් දිව්‍ය ලෝකේ යන්නේ මොකටද? මට දෙන්න එකට උත්තරයක්. මෙතනක් තියෙන සංකල්පීය රාගයක් නම් එතනක් තියෙන සංකල්පීය රාගයක් වෙන්න මෙපෑ. කාමයේ කියලා කියන ආය දෙක මඟන යථාර්ථය දෙකක් නෙමෙයි. යථාර්ථය කියන්නේ එකයි. එහෙනම් පින්වතුනි ඔබ හැම හැම වතාවෙම දැක ගන්න ඕන දේ තමයි පින්විතනි මේ 31 ලෝක ධාතුවේ කිසිම තැනක් නැහැ පින්විතනි සතුටින් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තැනක්. හිතන්න එපා බ්‍රහ්ම ලෝකයකවත් තියෙනවා කියලා පින්විතනි එහෙම තැනක්. ඒකට හේතුව තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්න පිරිසටත් පින්විතනි මානෙ තියෙනවා. උඹ බලහපංගු උඹේ ගෙදර හැටි. උඹගේ විමානේ මෙච්චරයිනේ මේන් බලපංගු මගේ විමානේ කියලා කියන අවස්ථාව ඕනේ තරම් තියෙනවා. අනිත් එක පින්විතනි දිව්‍ය ලෝක අරහේ මේ ගත්තට පස්සේ අසුරියෝ දැක්කහම පණ බයේ ගැහෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකද්ද අනේ දිව්‍ය ලෝකෙට ගියා නම් අපිට ඔක්කොම ප්‍රශ්න ඉවරයි. එහා ගෙදර මාටින් අයියා බීලා ඇවිදින්න ඉවරලා අපේ මිනිහට තඩි බාන්න හදනවා හැමතිස්සෙම අපි කට්ටිය වෙලා දිව්‍ය ලෝකේ ගියා නම් අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන් මාටින් අයියා එහෙ නැහැනේ කියලා. මාටින් අයියා එහෙ නැහැ තමයි මොකද නමුත් අසුරයෝ එහෙ ඉන්නවා. අසුරයෝ බයයි සූර්යයන්ට සූර්යෝ බයයි අසුරයන්ට පණ බයයි ගෙහි ගෙහි තමයි ওই පිරිස ඉන්නේ. ඇයි ඔබ සූර්ය පිරිත අහලා නැද්ද? සූර්ය පිරිතේ සූර්ය දිව්‍ය රාජ්‍යව පිංගුතුනි රාහුණා අසුරින්ද්‍රය අල්ලගත්තට පස්සේ මොකද්ද කිව්වේ? අනේ බුදුහාඳුරනේ මාව අල්ලගත්තා මාව බේරගන්න මං ඔබ හන්දට හැමදාම වඳින කෙනෙක්. කිව්වද නැද්ද? කියවල බලන්න පිරුවාන පොත් වහන්සේගේ තියෙනවා. එහෙනම් දැන් බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක්ද? එහෙනම් දැන් ඔබ හොයන්නේ පිංගුදෙනි බයක් ශෝකයක් නැතුව ජීවත් වෙන්න නම් අශෝකං විරජං කේමං කියන ස්වභාවය නං. ඒ අශෝකං විරජං කේමං කියන ස්වභාවයේ තියෙන එකම එක තැනක විතරයි නේද? ඒ තමයි පිංගුදෙනි උත්තරීතර නිවනේ. එහෙනම් ඒක උදෙසා වීරිය වඩන්න හැම කෙනෙක්ම ඔබට තියෙන්න ඕනේ එකම එක දේ පිංගුතනි මේ කුණු සතර පායෙන් මිදලා ගිහිලා කොහොම හරි මේ manussත් දැවෙන් පවා මිදලා යන්නේ ඒක. මෙතනත් පිංගුතනි රමණේ කළ යුතු නැතනක් නෙමන බව ඔබ හොඳාකාරවම දන්නවනේ. ආයි තිරිසනෙක් වෙන්න ඕනේ නැහැනේ පිංගුතනි ඔබ පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා ගත කරපු ජීවිතය ගැන සිහි කරලා බලන්න. ඔබ මොනතරම් දුක්ඛන්දරාවක් විඳගෙන ඉඳලා මට එක්කෙනෙක් හරි අත උස්සලා පෙන්වන්න පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා මම කිසිම දුකක් විඳලා නැහැ මම බොහොම සන්තෝෂයෙන් තමයි ජීවත් වුනේ කියලා කියන්න පුළුවන් කෙනෙක්. එහෙනම් අමතක කරන්න එපා පිංගුතනි මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක්. මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක් නම් සුගතියෙත් ඔබට හම්බුනේ නැත්තම් සතුටක්. ඔබ දැන් මොකද්ද හොයන්නේ? කොහෙන්ද පින්විතනි ඔබට එහෙනම් සතුට හොයන්න පුළුවන්? සතුට තියෙනවා එක තැනක පින්විතනි ඒ සතුට තියෙන තැන හොයන්න තමයි අපි හැම කෙනා හැම කෙනාම උත්සාහ කරන්න ඕනේ. ඔය ඔබ සතුට හොයන තැන සම්පූර්ණයෙන් වැරදි. මමත් ඔය ගිනි ගෙඩි කෑව පින්විතනි මටත් ඔය ගිනි ගෙඩි හම්බුණා පොඩි කාලේ ඉඳලා. අපේ දෙමාපියෝ දැනගෙන හිටපු ටික තමයි මේ ප්‍රශ්නයක් නෑ ඒකේ. දොස් කියනවා එහෙම නෙමෙයි. බින්දු මාත්‍රීව දොස් කියන්න බෑ අපිට. මම උරුමේ ගන්න කෙනෙක් මිසක් කරුමේ ගන්න කෙනෙක් නෙමෙයි. මොකද්ද උරුමයයි කරුමයයි කියලා කිව්වේ? ඕවත් අවබෝධ කරගන්න ඕනේ පින්වතුනි අපේ සීය හෙලිය ගාව තිබිච්ච මහා ප්‍රඥාව ඔබට හෙලි වෙයි මේවා කියද්දී. ඔබ සීය හෙලිය ගැන දන්නවනේ. දැන් ඉන්නේ සිංහලයා ඒ කාලේ හිටියේ සීය හෙලියා. සීහ කියන්නේ ශ්‍රේෂ්ඨ හෙල කියන්නේ පාරිසුද්ධ. ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිසුද්ධත්වයට ආපු සුගත තථාගතයන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතගෙන එන මහා පිරිසක් තමයි පින්විතනි අපගේ සීය හෙලියෝ. ඒ සීය හෙලියෝ පින්විතනි මේ හෙල හෙල බසට නැගුවා මේ ධහම. හෙළබසින් දේශනා කළා මේ දහම් බොහොම කෙටියෙන්. ඒව අද දිරෝ ගන්න බැරුව තමයි ගොඩක් පිරිස ඉන්නේ. මොකද ඒව තේරෙන්නේ නැහැ. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියපු ගමන් දැන් ඒ කාලේට තේරෙන්නේ මොකද්ද? සර්පෙක් දැක්කොත් තලා දාපන් කියලා මොකද කරන්නේ? සර්පෙක් අහුවෙච්ච ගමන් ඌව තල්ල තල්ල තල්ල දාලා ඊට වලක් කපලා ගින්දරට හිකුත් දාලා ඉවිලා තමයි වහලා දාන්නේ. ඇයි විසගෝර සර්පයා දැක නෑර මෝඩයා? තේරුන්නේ නෑ මොකද්ද කිව්වේ කියලා අරිහතුන් වහන්සේ නමක් කරපු ප්‍රකාශයක්. මොකද්ද විසගෝර සර්පියෝ තුන් දෙනෙක් ඉන්නවා uppannam කාම විතක්කන් ආදි වාසේති පජහත විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා කියපු එක. කාම පරිවිතර්කයක් ඉපදුනා නම් ඉවසන්න එපා, ඇතුළට එන්න දෙන්න එපා, පරිවර්ජණය කළා. වහ වහ නැවත වාරයක් උපදින්න නැති වෙන මට්ටමට හදාගන්න කියලා දේශනා කරපු දේශනාව. uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කන් ආදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා ඔන්න ඔය කියපු පිංගුදෙනි මහා පරම ගම්බීර ධම අරිහතුන් වහන්සේ නමක් අර සීහියලයට කිව්වා මොකක් කියලාද? විසගෝර සර්පයා දැක නෑර මෝඩයා. මෝඩයා කියලා කිව්වේ මෝහයට අඩ තියෙන එක, මෝහේ නවත්තගෙන මෝහය තුල ඉන්න එක. අඩ තියෙනවා කිව්වේ මොකද්ද? අඩයක් තියෙනවා කියලා කියන්නේ වාහනේ යනකොට අඩයක් තියෙනවා. එහෙනම් නවත්ත ගැනීම උදෙසා කරන වැඩ පිළිවෙලට කිව්වා අඩයක් කියලා. එහෙනම් මෝහයට අඩයක් තියාගෙන ඉන්න කෙනාට මෝහය තුල ඉන්න කෙනාට කිව්වා පින්විතනි මෝඩයා කියලා. එහෙනම් විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කිව්වේ ඔන්න ඕකට. නමුත් ඕක තේරුම් ගන්න බැරි වුණා නේද? ඕක තේරුම් ගන්න බැරි වෙලා අද සර්පය තලතලා තලතලා දාන ඔය විසකෝර සර්පය ඕක වියවුවොත් එම් මම මොඩේ කියන තලපිය තලපිය පුතේ ඕකව කියලා දෙන්න දෙ මහලොත් එක එකතු වෙලා පුතත් එක්ක දුරගෙන ඉවිලා තලල ඉවරලා අමු අපාගත වෙනවා දන්නේම නැතුව. ඇයි? සීයහෙලියා වඳුන ගන්න බෑනේ සිංහලෙන්ට. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් පින්වතුනි උරුමේ කියලා එකක් තිබෙනවා කරුමේ කියලා තව එකක් තියෙනවා. උරුමේ කියලා කියන්නේ පින්වතුනි අතීත සංසාරයත් ඉස්සේ තමන් කරගත්ත ඒවට අදාළව ආපු විපාකේ. ඒ විපාකේ තමයි පිවිතුනි අපිට උරුම වෙලා ඇවිල්ලා තින්නේ. ඒ උරුමේ ගන්නෙ නැතුව කර් උරුමේ තමයි කරුමේ කියලා කිව්වේ. කර් උරුමේ කියලා කිව්වේ පිවිතුනි ඒක ගන්න බැරුව මොකද කරන්නේ? අපිත් දෙයක් කරලා ඉවරලා කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරලා ඒක සකස් කරගෙන එන එක ගන්න යනවා. ඒත් විපාකේ තමයි ගන්නෙ උරුමේ කිව්ව විපාකේනේ. එහෙනම් මේ විපාකේ ගන්නෙ නැතුව ඒක නම් මං කැමති නෑ කියලා මොකද කරන්නේ? තවත් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරලා ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගන්න යනවා පින්විතනි. ඒක ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් කරුමේ කී කී ඉන්න තමයි වෙන්නේ. උරුම වෙලා ආපු යමක් තියෙනවා නම් උරුමේ අරගෙන පැත්තකට දානවා නම් ඉවරයි. එහෙනම් ඕක පින්විතනි තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. තස්මා පුනබ්බව හෝති. ඒවන් ලෝකේ පවත්තති තී. අන්න කම්මා විපාකා වත්තන්ති කර්මියෝ විපාක කියන ඔන්න උරුමේ. ඔබ සංසාරයත් ඉස්සේ කරගත්ත කර්මයට අදාළ උරුමේ ඔය ඇවිදින්න තියෙන්නේ. ආන් ඒ උරුමේ ආවට පස්සේ පිඟුදේ එහෙනම් දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? උරුමේ අරගෙන ඉන්නවා මිසක් තව මොකද්ද කරන්න හදන්නේ? මට නම් මේක හරියන්නේ නැහැ. මේ ගෙදර නම් මට ඉන්න බෑ. මං යනවා එහා ගෙදරට කියලා හිතාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? දැන් මොකද උනේ පිඟුතනි උරුමේ පැත්තක දාලි වෙලා කරුමේ කරගහන්න ගියා. කර්මේ කර ගන්නවා කියලා කියන්නේ පිඟුදෙනි එක දෙක වෙලා තමයි Tamanට ආපහු එන්නේ. මොකද ඒ කරපු කර්මයටත් අදාළ විපාක එකතු වෙලා තමයි එතනට ගැලපෙලා ඉන්නේ. එහෙනම් ඔබ හොඳාකාරම තේරුම් ගන්න පිඟුදෙනි උරුමේ බාර ගන්න යන්න. කර්මේ බාර ගන්න යන්නේ නැතුව. ඔබට උරුම වෙලා තියෙන්නේ මොකද්ද පිඟුදෙනි? ඒ උරුමේ භුක්ති විඳින්න කර්මේ බාර ගන්න යන්නේ නැතුව. කර්මේ මට්ටමට යන්නේ නැතුව. එහෙනම් Tamanගේ විපාකේ භුක්ති විඳින්න පුතේ. එහෙනම් Tamanට කවුරු හරි කෙනෙක් ගැහුවොත් එහෙම මොකද්ද ඔතන කියන්නේ? දැන් ඔක හරියාකාරව තේරුම් ගන්න. ඔක Tamanගේ ජීවිතේට මේ ඔක්කොම දාගන්න. Tamanට කවුරු හරි කෙනෙක් ගැහුවොත් එහෙම ඕක නේද ඔබගේ උරුමේ. එහෙනම් ඔය උරුමේ බාරගත්තේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ඔය උරුමේ ඔබ ඔය උරුමෙට ඔබ කැමති උනේ නැත්නම් මොකද කරන්නේ? දැන් ඔබ කර්ම කරනවා නේද? කර්ම කිව්වේ මොකද්ද? දැන් ඔබ කර්මයක් කරනවා. කර්මයක් කරලා ඉවරලා ඒකට අදාළ ආයි ආයි විපාකෙට භුක්ති විඳින්න වෙනවා නේද ඔබට? එහෙනම් එහෙම ක්‍රමයකින් වෙන්නේ මොකද්ද පින්විතනි? ඒ වන් ලෝකේ පවත්ත දීති කියන ස්වභාවයෙන් මේක තමයි ලෝකේ පවතින ස්වභාවය කියන එකට අයිති වෙනව නේද ඊට පස්සේ ඔබ. එහෙනම් ඔබගේ උරුමය ඔබ බාරගත්තා නම් පින්විතනි ආයේ කර්මේ බාර ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද? එහෙනම් කම්මා විපාකා වත්තන්ති වැඩේ ඉවරයි. විපාකෝ කම්ම සම්භවෝ කියන තැනට ගියොත් එහෙම දැන් මොකද වෙන්නේ? තස්මා පුනබ්බවෝ හෝති කියන තැනට යන්න වෙනව නේද? නැවත නැවතත් පුනර්භවයක් ලබලබා ලබලබා යන ක්‍රමවේදයට යන්න හිතෙනවා නේද? එහෙනම් පින්විතනි Tamanට ආපු උරුමෙන් උරුමෙට උරුමෙ විදිහට තියාගන්න. උරුම විදියට තියාගෙන ඉවරලා අපි මෙතන උරුමෙන් කටයුතු කරගන්න කරුමෙට යන්නේ නැතුව. එහෙනම් උරුම විදියට Tamanට මොකද්ද පිහිටලා ආවේ පිඟුදෙනි ඒ මත ඉඳගෙන මේ මග වඩා ගන්න. ඒකයි මම ඔබට කිව්වේ පිඟුදෙනි මගේ ස්වභාවය නම් ඒකයි. මං ආයෙව වෙනස් කර කර ඉන්න හදන්නේ නැහැ පිඟුදෙනි මේ වෙලාවේ ලැබිච්ච chance එක ප්‍රයෝජනට අරගෙන මං කොහොම හරි මේ බව ගමන කෙලවර කරගන්නයි මම හදන්නේ. මම ඔබටත් දෙන එකම එක අවවාදය ඒකයි පිඟුදෙනි ආපෞසරයක් මේ උරුමේ කරුමේ කරන්න හදන්න එපා. තමන් මනුස්ස ලෝකේ ඉපදුනා නම් පින්විතනේ එතනින් එහාට තමන්ට කරන්න තියෙන්නේ මොකද්ද මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ඇහෙන වෙලාවේදී උපරිම ප්‍රයෝජනයක් අරගෙන ඉවරලා මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. ඒ උදෙසා යම් ධමයක් දේශනා කරනවා නම් ඒක නිරන්තරයෙන් ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පින්විතනේ එතනින් මගඵල සකස් කරගන්න උත්සාහ කරන්න. ඒකයි මම ඔබට කිව්වේ මගඵලයන් සකස් කරගන්න නැතුව ඔබ මැරිලා ගියොත් එහෙම පින්විතනේ මහා අපරාධයක් ඔබ කරගන්නේ. මොකද ආයි ඔබට මේ මනුස්ස ජීවිතේ හම් වෙන්නේ නැහැ. මම කියන ඒවා නෙමෙයි පින්විතනේ කන කැස් බෑවා වියසිදුරෙන් අහත දකින්නවා කියන එකේ probability එක කොච්චරද කියලා හිතලා බලන්න සම්භාවිතාව. ඔය බුද්ධිමත්යි කල්කියුලේට් කරලා බලන්න. කලකැස් බෑවා වීසිදුරෙන් අහස දකින්නවා කියන එකේ සම්භාවිතාව කොච්චරද කියලා. මම කියපුවද ඔය? නෑ. සුගත තථාගතයන් වහන්සේගේ දේශනා. උන්වහන්සේ අනුමාන ඥාණයෙන් දේශනා කරන උත්මයෙක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්න පිඟුතුනි ඒකාන්තයෙන්ම දැකලා. එහෙනම් උන්වහන්සේ දැක්කනම් අද මිනිසෙක් වෙලා ඉන්න කෙනා ආයි මැරිලා නැවත මනුස්සත්වයක් ලබන්න කන කැස් බෑවා වීසිදුරෙන් අහස දකින්නට වඩා අඩු සම්භාවිතාවක් තියෙන්නේ කියලා. මොනවද පිඟුතුනි අපි මේ හිතන්නේ? දැන් කොහොමද කියන්නේ උඩ පැන පැන ඉන්නේ අපි? දැන් ඔබ කොච්චර කාලයක් උඩ පැන පැන ඉන්නද? එහෙනම් දැන් ඔබට තේරෙනවද පිංගුදෙන හිස ගිනිගත්තු වෙගින් නිවෙනස සෝතාපන්න වෙන්න කිව්වේ ඇයි කියලා? සෝතාපන්න වීම උදෙසා ගොඩක් කරුණු ඕනේ පිංගුදෙන සම්බුද්ධ ශාසනය ඕනේ. යථාර්ථවත් සද්ධර්මිය ඕනේ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. ඒක හරි වටින දෙයක්. ඒක නැතුව කරගන්නම බෑ සෝතාපන්න ඵලයේ කියන එක. පරතෝ ഘോഷක පත්‍ය ලැබෙන කියන්නේ සද්ධර්මය අවබෝධ කරගත්ත යතිවරයෙකු විසින් දේශනා කරන සද්ධර්මයක් ශ්‍රවණය කරන්න මොනේ නැතුව කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඔබට යෝනිසෝ මනසිකාර කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා ඉන්න යෝනිසෝ මනසිකාර කරනවා කියලා කිව්වේ පිංගුතුනි සිහියෙන් ඉන්නවා කියන එකට නෙමෙයි. ඊට වඩා පරම ගම්බීර අර්ථයක් තියෙනවා යෝනිසෝ මනසිකාර කියන ස්වභාවයට. ඔබ සිහියෙන් ඉන්න ඕනේ තමයි කොහොමද නැතුව මේක කරන්න හම්බෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියන්නේ පිංගුතුනි යෝනි කියලා කියන්නේ උප්පත්තියට. උප්පත්ති ස්ථානයට යෝනිය කියලා කියන්නේ. යෝනි ඉස කියලා කියන්නේ පිංගුතුනි උප්පත්තිය හදලා දෙන තැනට. එහෙනම් උප්පත්තිය හදලා දෙන තැන තමයි පිංගුතුනි අවිද්‍යාව තෘෂ්ණා කියලා කියන්නේ. එහෙනම් යම් අවස්ථාවක ඔබට අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා නම් ඒ අවිද්‍යාව තෘෂ්ණා කඩල යනකම් මේ මන ඉසිකාර කරන ස්වභාවයට කියනවා පිංගුතුනි යෝනිසෝ මනසිකාර කරනවා කියලා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාර කරන ස්වභාවය පිංගුතුනි ඔබට පිහිටන්න ඕනේ. එහෙනම් ඔබ ඒකාන්තයෙන්ම පිංගුතුනි ත්‍රි හේතුක කුසල කර්මකින් ඉපදිච්ච කෙනෙක් ත්‍රි හේතුක පුද්ගලයෙක් වෙලා තියෙන්නත් ඕනේ. ඔබට සද්ධර්මයේ ඇහෙන්නත් ඕනේ කන් දෙකක් තියෙනත් ඕනේ. මොකද සෝතාපන්න වෙන්න නම් පිංගුතුනි ඒකාන්තයෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. වෙන කිසිම ක්‍රමයකට සෝතාපන්න වෙන්න බෑ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවන් මම මේ හදාගත්තේ එහෙම කියනෝ නෙමෙයි. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සබ්බාසව සූත්‍රයේ කියවල බලන්න පිටුදේ දස්සනේන පහතබ්බ කියලා කොටසක් තියෙනවා. ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවක් ශ්‍රවණය කරන්නම ඕනේ. ඒ ශ්‍රවණය කරනකොට පිංගුතුනි ඒ ශ්‍රවණය තුලින් තමයි මේ අවබෝධය ඔබට එන්නේ. සුතමේ පඤ්ඤා කියන ස්වභාවයකටපත් වෙන්නම ඕනේ පිංගුතුනි. ඊට පස්සේ තමයි චින්තාමේ පඤ්ඤා කියන ස්වභාවය හරහා මේ ගමන යන්න පුළුවන්. තවත් ඕන්නම් එහාට කියවල බලන්න පිඟුදිනි පිටකෝපදේශයේ කියවල බලන්න මහා කච්චාන මහරහතන් වහන්සේගේ දේශනා මම ඒකයි කියන්නේ පිඟුදිනි ත්‍රිපිටකයෙන් පරිබහිර ඔය පොත් 58න් පරිබහිර එක වචනයක් මම දේශනා කරන්නේ ඔබට හිතෙනවා නම් මම කියන දහම් වැරදි කියලා ඔබට ඕක ගිහිල්ලා නඩුව දාන්න තියෙන කාත් එක්කද තථාගතයන් වහන්සේත් එක්ක ඊට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේත් එක්ක මහා කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු සූත්‍රයන් විස්තර විග්‍රහ කරලා දේශනා කරන්න අතර අග්‍රස්ථානයටපත් වෙච්ච මහ යතිවරයා. පෙටකෝප දේශයේ නෙත්ති ප්‍රකරණය කියන මූලික අටුවා ග්‍රන්ථවල පිඟුතුනි මනාකොට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ දේවල්. එහෙනම් දැන් ඔබට කරන්න තියෙන්නේ පිඟුතුනි පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර මේ ගැඹුරු ධහම අවබෝධයට ගන්න උත්සාහ කරන්න. මේ ධහම බිඳුවක්වත් ගැඹුරු නෑ පිඟුතුනි මේක හරියාකාරව විශ්ලේෂණය කරගත්තාම. එහෙනම් දැන් ඔබට තියෙන්නේ මෙන්න මේ ආකාරයට මම මේ කියන විදිහට තීතටම මේ වැඩේ කරගත්තොත් ඔබට ඒ කාන්තෙම පිඟුතුනි මගඵල ලබන්න පුළුවන්. කවදාක්වත් හිතන්න එපා පින්විතනි ඔබට මගපල් ලබන්න බෑ කියලා. ඒ මාර පාක්ෂික අමනුෂ්‍ය කරපු වැඩ. මිනිසුන්ගේ ඔළුව වලට දැම්මා. මලියදේව මහරහතන් වහන්සේ තමයි කියලා අන්තිම මහරහතන් වහන්සේ. බලන්න කරපු අපරාධික මහත මාර පාක්ෂික අමනුෂ්‍යයන්ගේ වැඩ ඔය. ඇයි එතකොට වීරිය වඩන උත්මය මොකද කරන්නේ? වීරිය වඩන්නේ එතනින් එහාට. ඇයි ඉතින් බලන්න අරිහත් වෙන්න බැරි නම් මොකට වීරිය වඩන්නේ? පිටතේ මලියදේව මහරහතන් වහන්සේ නෙමෙයි අන්තිම මහරහතන් වහන්සේ. මහරහතන් වහන්සේලා අදටත් බිහි වෙනවා. ඒක අද්දුටි ප්‍රත්‍යක්ෂයි මම ඔබට කියන්නේ ඒකයි. මම ඇසුරු කරලා තියෙනවා අරියතුන් වහන්සේලා. මම ඒකයි ඔබට කියන්නේ උන්වහන්සේලා පිරිනිවන් පාල උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් මම දැකලා තියෙනවා. ඔබ මරුණාට පින්විතනි ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ. මම ඒකයි ඔබට කියන්නේ පින්විතනි මහා වීරිය වඩන උත්තමයන් වහන්සේලා මේ ලංකාද්වීපයේ ඉන්නවා. ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහි මඩල මත පතිත වෙනවමයි පින්විතනි පහළ වෙනවමයි. ඒක නවත්තන්න බෑ කාටවත්. මම ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ 5000කට අදිස්ථාන කරපු බුද්ධ ශාසනේ 2500කින් කන්න මාරයටවත් බෑ. මොකද මාරය නෙමෙයිනේ දින්නේ. දින්නේ කවුද? මගේ ශාස්ත්‍රුන් වහන්සේ දින්නේ. එහෙනම් උන්වහන්සේගේ අදිස්ථානියයි පිංගුතුනි මේ ලෝකේ පවතින්නේ. ඒකයි මම ඔබට කියන්නේ ඔබ බය නැතුව වීරිය වඩන්න. ඔබ දහම අවබෝධ කරගන්න. දවසින් දවස දහම අවබෝධ කරගන්න. ඔබ දහම සාකච්ඡා කරන්න. ඔබගේ පිරිසක් හදාගන්න. යාළුවෝ කීප දෙනෙක් හදාගන්න. මේ දහම අවශෝෂණය කරගෙන ඉවරලා ඒ යාළුවොත් එක්ක මේ දහම කතා කරන්න. ඔබගේ ජීවිතේට පින්වදෙනි මේ දහමට එක ජීවිතෙන් පැය දෙකක කාලයක්වත් අඩුම තරමේ දෙන්න. මම ඔබට කියන්නේ ඒකයි ඔබ රස්සාව කරන උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් අවුරුදු 50ක් ජීවත් වෙන්න. ඊතුරු 5 කෝටිය ජීවත් වෙන්න. දෙන කාලේ කොච්චරද? ඇයි ඔබට ඒ ටික තේරෙන්නේ නැත්තේ? ඔබගේ අනාගතය අවුරුදු 50න් ඉවර නෑ. ඔය කය කඩලා ගියාම තමයි ඔබගේ අනාගතේ පටන් ගන්නෙ. දැන් නම් පින්වතුනි ඔබට පිනට හම් වෙන දේවල් තියෙනවා. එදාට ඔබට කිසි දෙයක් නෑ. තනිකරම මහා අනාතෙන් අනාතයට වැටිච්ච පිරිසක් විතරයි ඉතුරු වෙන්නේ. ඒකයි මම ඔබට කියව තියෙන යථාර්ථ දෙකක් නෑනේ. එකයිනේ සම්මතේ වැඩක් නෑ. සම්මතේ මොන වැඩ පිළි හිටියත් වැඩක් නෑ අපි. අපිට උරුම වෙන්න යන දේ උරුම වෙනවම තමයි අන්තිමට මොකද කම්මා විපාකාවත් අන්ති. ඒක අපිට නවත්තන්න බෑ. ඒක නිසා හැමතිස්සෙම පිංගුතුනි පුළුවන් තරම් උත්සාහ කරන්න තමන් ධර්මයටම යොමු කරගෙන ඉන්න තමන්ව. නිරන්තරයෙන් එක්කෝ ධර්මයේ දේශනා කරන්න කාට හරි. දේශනා කරනකොට පිංගුතුනි දන්න ධර්මයේ විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න එක. දන්න ධර්මයෙන් එපිටට යමක් දේශනා කරන්න ගියොත් එහෙම වරිගෙනහ ගන්නයි වෙන්නේ. තමනුත් නැහිලා අනිත් එකත් නැහෙනව අපරාධේ ඒක කරන්න එපා කවදාවත්. තමන් අවබෝධ කරගත ධහමක් තියෙනවා නම් ඒ ධහම දේශනා කරන්න තව කෙනෙකුට. එහෙම නැත්නම් දේශනා කරන ධහමක් ශ්‍රවණය කරන්න. එහෙමත් නැත්නම් ධර්මයේ සාකච්ඡා කරන්න. එහෙමත් නැත්නම් ධර්මයේ සත්‍යයනා කරන්න. එහෙමත් නැත්නම් ධර්මයේ මෙනෙහි කරන්න. ඔය කියන කරුණු පහ තමයි පිඟුතනි මේ නිවන උදෙසා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක ඒකාන්තයෙන්ම ඔබට දවසකට අඩුම තරමේ පැය දෙකක් හරි කරන්න පුළුවන් නම් ඔබට ලොකු ගමනක් යන්න පුළුවන් පිංගුතුනි ඔබගේ කය කල්යන්න කලින් කොහොම හරි ඔබට මාර්ග අනුගාමිකත්වයක් හරි ලබා ගන්න පුළුවන් මාර්ග අනුගාමිකත්වයක් හරි ලබා ගත්තොත් ඔබ යන්තම් දිනු ඇයි නැවත වාරයක් පිංගුතුනි අඩුම තරමේ මනුස්ස ලෝකෙක හරි උපදී ඔබ මෙතනින් පහළට ගියොත් වැඩක් නෑනේ. පහළට යනවා කියන්නේ මොකද්ද? මුළු ලෝකෙම පහළට යන ගමන් නෙමෙයි දින්නේ. මම ඔබට ඔබ තේරුම් කරලා දීලා තියෙනනේ මේ දහම අහපු අයට. මේ මුළු ලෝකෙම පහළට යන ගමන් නෙපින්තුන ඉන්නේ පහළට යනවා කියන්නේ මොකද්ද? පහට ලය දෙනවා කියන එකනේ පහට ලය දීලා නෙමෙයිද කටයුතු කරන්නේ. පහ කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහට ලය දිදී කටයුතු කළා. ඔය පහ ආසාවෙන් අල්ල බදාගෙන කටයුතු කරන්න ගිහිල්ලා පහලට යන ක්‍රමවේදෙම නේද ඉන්නේ. එහෙනම් ඔය කය කඩ ගියාම පිඟුදිනි පහලට යනව හැරෙන්නේ ඉහලට යයිද කවුරු? ඒක නේද ස්වභාවය. මහ ලොකුවට ගහලා තියෙනවා පිඟුදිනි අර අහවල් උපාසකයා මාතාවට නිවන් සැප ලැබේවා කියලා. මරණයට පස්සේ නිවන් සැප ලැබෙන්නේ අරිහතුන් වහන්සේලාට නෙවෙයි පිඟුදිනි. නමුත් ගහලා තියෙනවා කමක් නැහැ ඕවා ගැහුවට. යථාර්ථයෝක නෙමෙයිනේ පිංගතනේ. යථාර්ථය නම් ඒකේ මැරිලා ගිහිලා කුණු පෙරේතියක් කියලා දැන් අසුචි කන එකනේ. බලන්නකො මොන අපරාධයක්ද ඒ ගෑනු කෙනා කරගත්තේ කියලා. නැති වුණේ මොකද්ද ඔය? මනුෂ ජීවිතයක් නේද? ඔබ ගාව ඉඳි කට්ටක් තියෙනවා. ඔබට પરම්පරාවෙන් හම්බෙච්ච මාලයක් තියෙනවා. ඔය දෙකම නැති වුණාට පස්සේ ඔබට හම්බ වෙන එකම දුකද? ඉඳි කට්ට නැති වුණා කියලා ඔබට ගාණක්වත් තියෙයිද? නමුත් අර પરම්පරාවෙන් හම්බෙච්ච ලක්ෂ 10ක් 15ක් වටින මාලේ නැති වුණොත් එහෙම ඔබ පෙරල පෙරල හොයනවා නේද ඔක? එහෙනම් පින්වතුනි මහා කාලයක් අත්බැව් දාස් ගානක් තිස්සේ කරගත්ත පුණ්‍ය ශක්තිය පරිසම් දීලා ඔබට මනුස්සත් බවක් ලැබුණා. ඒකෙන් නේද පින්වතුනි දැන් අවුරුදු 60ක් ගෙවිලා ඉවර. ඒකෙන් නේද අවුරුදු 50ක් ඔය ගෙවිලා ඉවර වෙලා තියෙන්නේ. ඔබට මේ මුළු සසරම ගොඩ දා ගන්න තිබිච්ච අවස්ථාව නේද පිංගුතුනි ඔය පොඩ පොඩ ගිලිහි යන්නේ ඔබගේ ඇතේ අසත්පුරුෂය අසුරු කළා අසුරු කළා කාමයේ ජනිත කරගෙන මේ කාම ලෝකයේ සක්ක ගහගෙන ඉඳලා ඉඳලා අන්තිමට ඔබට උරුමුනේ ඔච්චරද? දැන් ඉතුරු ටිකත් ගෙවෙන්න නේද ඔය යන්නේ? එහෙනම් වහ වහ මේ මගපල පූර්ණ කරගත යුතු නැද්ද? මම ඒකයි ඔබට කිව්වේ පිඟුදිනේ ඔබ මට දම් පූජ කරනවා. ඒ දම් වලදලා මම උදේ ඉඳලා රෑ වෙනකම් මග වඩනවා. මගේ අදිස්ථානේ කොහොම හරි මගපල පූර්ණේ කරගන්න. ඔබ ඒක නිසානේ පින්විතනි ඔබ ගාවට ඇවිදලා මේ ධර්ම දේශනා කරන්නේ. ඔබ කෙරේ තියෙන අනුකම්පාවට වෙන මොකක් මම ඔබෙන් ගන්නද? මම ඒකයි ඔබට කියන්නේ මම මේ දේශනා කරන සමහරලාට ඔබගේ හිත රිදෙන්න පුළුවන්. හිත රිදුනත් පින්විතනි තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන්න. ඔබ කෙරෙහි මහා අනුකම්පාවකින් මේ දේශනා කරන්නේ. මම ඔබට කියවනේ මට පිරිස් බලයක් හැදීමේ කිසි අවශ්‍යතාවයක් නැහැ. මම ඔබට කියන්නේ මට ඔබත් එක්ක ගනුදෙනුවක් නැහැ. මාව හම්බ වෙන්නවත් උත්සාහ කරන්න එපා කියලා. මෙතන එක්කෙනෙක් හරි අත උස්සන්න පුළුවන් නම් ආරාමයට ඇවිල්ලා මාව හම්බුණා කියලා කියන්න පුළුවන්. මගේ මෑණියන්ටවත් මාව හම් වෙන්න බැරි නම් පින්විතනි ඔබ කොහේ හම් වෙන්නේද? ඇයි? මාව හම් වුණා කියලා මොකටද? මේ රංග මණ්ඩලයේ නළුවෙක් නිලියෙක් වෙන්නද තව? දැන් මාව හම් වුණා කියලා ඔබට නිවන් දකින්න පුළුවන්ද? ඒකයි මම කියන්නේ පින්විතනි ආත්ම වංචාවට අහු වෙන්න ඕනේ අපි කවුරුත්. අවශ්‍ය එකම එක දෙයයි පිංගුතුනි ඒ තමයි මේ මගපල පූර්ණේ කරගන්න එක. මේ ධහමමයි යෝනේ ඒක නිසා තමයි මම ඔබට කිව්වේ. මෙන්න මේ කියන එක හොඳාකාරම අවබෝධයට අරගෙන ඉවරලා පිංගුතුනි මේ ධහම් ටික ශ්‍රවණය කරන්න මෙතනින් එහාට. පළවෙනි එක තමයි පිංගුතුනි මනස සිහියෙන් ඉන්න. මනස සිහියෙන් එහා පැත්තේ දැන් බෝම්බයක් ගැහුවා. මම කොහොම හරි මේ බණ ටික අහලා ඉවරලා සෝතාපන්න වෙනවා. ඔය මට්ටම තියෙන බෝම්බ ගහලා ඕන එකක් වෙද්දී නැත්තම් දැන් කවුරු හරි මහත්තයෙක් මෙතනින් නැකිලා මයික් එක හරි හැදුවොත් එහෙනම් මොකද වෙන්නේ ඔක්කොම? බොහෝ පිරිසක් ඒ මහත්තය ආවේ කොහෙන්ද? ඇඳන් ඉන්නේ මොකද්ද? ඔය ඔක්කොම බලන්න පටන් ගන්නවා. ඒ බැලුවා කියලා කියන්නේ පිටින් තමන්ගේ දහම් සමාධිය තමන් කඩාගත්තා. දහම් සමාධිය කැඩුණා කියලා කියන්නේ එතනින් එහාට පිටින් ඵලයේ ඵලයක් ලබා ගන්න අමාරුයි. මොකද මේක දහම් සමාධියට යන්න ඕනේ පිටින් යෝනිසෝ මනසිකාර වෙන්නේ එතෙන්දී. නිකම් බෑ. ඒකයි කියන්නේ පිටින් හොඳ සිහියෙන් ඉඳගෙන දහම් ශ්‍රවණය කරන්න. දෙවෙනි කාරණාව තමයි පින්විතනි මේ දේශනා කරන ධර්ම තමන්ගේ ජීවිතයට ගලපන්න. මෙතන ඉන්න ගමන්. නැතුව පින්විතනි කන් දෙකක් තිබිච්ච ඵලියට සෝතාපන්න වෙන්න බෑ කාටවත්. කන් දෙකක් තිබිච්ච ඵලියට සෝතාපන්න වෙන්න පුළුවන් නම් බල්ල බලලුන්ටත් කන් තියෙනවනේ. එහෙනම් ඒකුන්ටත් බැරියයි සෝතාපන්න වෙන්න. ඒක කරන්න බෑ කවදාවත්. එහෙනම් කන් දෙකක් තිබිච්ච ඵලියට හරියන්නේ නැහැ පින්විතනි මේ කියන ධර්ම තමන්ගේ ජීවිතයට අන්තර්ගත කරගෙන ජීවිතය තුලින් දකින්න උත්සාහ කරන්න මේක. මේකේ ඒකාන්තයෙන්ම අන්නේ ආකාරයෙන් කර යුතු දෙයක්. ඒකයි මම ඔබට මෙතන රොකට් සයන්ස් දේශනා කරන්නේ නැහැ. මම ඔබට ඔබගේ ජීවිතෙන් ගන්න පුළුවන් උදාහරණ උපමා අරගෙනයි දේශනා කරන්නේ. ඒක මේ නවීන කාලෙට තියෙන උදාහරණ උපමා අරගෙනයි දේශනා කරන්නේ. ඒ දේශනා කරන්න හේතුව තමයි පිටුදින. ඒතර ඔබට පුළුවන් කමක් හම්බ වෙනවා. තමන්ගේ ජීවිතය තුලින් මේක ඇදලා ගන්න. ඇත්ත නේනම් මේ කියන්නේ. ඇත්ත නේනම් මේ කියන්නේ කියන ස්වභාවය තමන්ට වැටහෙනවා. ඊළඟට අර කිව්ව යෝනිසෝ මනසිකාර කරන්න අර යෝනිස හේවත් අවිද්‍යාව තෘෂ්ණා දෙක කඩල යනකම් මේ ධහම මෙනෙහි කරන්න මෙතනදීම. ධම්මානුධම්ම පටිපදාවටපත් වෙන්න යන එතකොට පින්විතනි ධම්ම කියලා කිව්වේ මේ පටිච්ච සමුප්පාද ධහමට. අනුධම්ම කියලා කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ක්‍රමවේදෙට. මෙන්න මේ ටික හරියාකාරව Tamanට පැහැදිලි වෙලා එනකොට පින්විතනි Tamanට ඔය කියන ඵලේ පූර්ණේ වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. මෙතන ඉන්න පුළුවන් වැසිකිලි හොදන අය. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. කෙනෙක් හිතන්න පුළුවන් අනේ මම 8 වසරට යනකම් විතරයි ඉස්කෝලේ ගියේ. තව කෙනෙක් හිතන්න මම ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ. අදාළ දේවල් දෝ එකක්වත්. ඔය එකක්වත් අදාළ දේවල් නෙමෙයි. අදාළ වෙන්නේ එකම එක දේ පිඟුතනි මේ මේ අවබෝධ කරගත්ත තමන් අවබෝධ කරගන්න දහම. සුනීත සෝපාක කියලා කියන්නේ එක වසරටවත් ඉස්කෝලේ ගියාය නෙමෙයි. සුනීත සෝපාක් කියන්නේ අඩුම තරමේ කැත්තක් උදැල්ලක් අල්ලපු අයවත් නෙමෙයි. ඒ මට්ටමටවත් කිසි දෙයක් දන්නේ නැති පිරිසක්. සුනීත සෝපාක කියලා කියන්නේ. කුණු වදින්න විතරයි දරගෙන හිටියේ. මොකද ඒ කාලේ පිංගුතුනි කැත්තක් උදැල්ලක් හරි ඇල්ලුවා නම් අත කපනවා ඒ පිරිසගේ. ඒ තරම් මහා දරුණු කාලයක් තිබුණේ. එහෙනම් එහෙම පිරිසක් පිංගුතුනි නිවන් දැක්කේ. එහෙනම් නිවන කියන එක Taman තුලින් දකින්න ඕනේ දෙයක්. දහම් අවබෝධය කියන එක තමන්ගේ ජීවිතය ඇතුළට දාගෙන ඒ තුලින්ම නැගලා ගන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. තව කෙනෙක්ගේ ජීවිතය තුලින් තමන්ට නිවන් දකින්න බෑ කවදාවත්. ඒක නිසා දැන් සූදානම් වෙන්න පිංගුතනි මේ කියන දහම තමන්ගේ ජීවිත තුලට අරගෙන ඒ ජීවිත තුලින් අවබෝධයට ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. ඔබ කියන්න එපා ඔබට මේ දහම තේරුණා කියලා. ඔබ අවසානයේදී කියන්න ඕනේ දේ තමයි ඔබට දහම අවබෝධ වුණා කියන එක. තේරෙනවා කියන්නේ එකක් අවබෝධ වෙනවා කියන්නේ තව එකක්. මම ඔබට එවෙලේ කියාගෙන ගිය දේ පිංගුතුනි. අපි හැමෝම උත්සාහ කළේ සතුට හොයන්න නේද? ඔබ තාමත් උත්සාහ කරන්නේ සතුට හොයන්න නේද පිංගුතුනි? මම ඔබට කියවන්නේ පුළුවන් නම් අත උස්සලා කියන්න කියලා ජීවිතේ පටන් ගත්ත දවසේ අද මේ දක්වාම සතුටින් හිටියා කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කවුරුත් ඉන්නවද? ජීවිතේ කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපි හැමෝම උදේ ඉඳලා රැ වෙනකම් උත්සාහ කළේ සතුට හොයන්නද නැද්ද? එහෙනම් සතුට හොයන්න මෙච්චර කල් උත්සාහ කරපු පිරිසකට දැන් අවුරුදු 60කුත් ගිහිල්ලා ඉවරයි පිංගුතුනි සතුට හම්බුනේ නැත්තම්. පොඩ්ඩක් අහලා බැලුවා නම් හොඳ නැද්ද තමන්ගේ අම්මගේ අම්මේ දැන් අම්මට අවුරුදු 80ක් වෙනවනේ මගේ අම්මට සතුට හම්බුණාද අම්මා කියයිද ඔව් කියලා ඒත් නෑ අම්මගේ අම්මට සතුට හම්බෙලාද අම්මේ මලේ ඒත් නෑ එහෙනම් පින්විතනි ඔබට වැටහෙන්නේ නැද්ද මේ ලෝකේ ඔය යන පාරේ ගිහිලා කාටවත් මේ සතුට හම්බෙන්නේ නැහැ කියලා ඒකයි මම කිව්වේ පින්විතනි අපිට අපිත් පොඩි කාලේ ඉඳලා ඔය ගිනිගෙඩි ඔක්කොම කෑවා සමාජය ආවිසින් අපිට දුන්න මේ පුළුවන් තරම් ඉගෙන ගනින් ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි උඹලට මේක හම්බ වෙන්නේ. ඒක නිසා පින්විතනි අපිත් පුළුවන් තරම් ඉගෙන ගත්තා. හැබැයි අධ්‍යාපනය කියන එක තුලින් කිසිම පිහිටක් අපිට ලැබුණේ නෑ ඊට පස්සේ. සතුට හොයවීම උදෙසා ජීවත් වෙන්න ලැබෙනවා. මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි. මමත් ගුවන් යානා ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්තා. හැබැයි පින්විතනි මං හොයපු සතුට නම් මට හම්බුනේ නෑ. එහෙනම් ලංකාවේ ඉඳලා හරියන්නේ නෑ ওই ප්‍රසිද්ධ රටවල් වලට යන්න ඕනේ. එතකොට තමයි සතුටින් ඉන්න පුළුවන්. මමත් ගියා. මමත් එංගලන්තේ අවුරුදු 10කට කිට්ටු කාලයක් හිටියා. සල්ලි හම්බ කළොත් තමයි මේව හරියන්නේ. සල්ලිත් හම්බ කළා. ඔය එකකින්වත් පින්විතනේ ඔය බලාපොරොත්තු වෙන සතුට හොයන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව පින්විතනේ අපි සතුට හොයන්නේ සතුට තියෙන පාරේ නෙමෙයි. මොකද අපි සතුට හොයන්න ගත්ත න්‍යාය ධර්මයේ වැරදි. අපිට පුංචි කාලේ ඉඳලා කියලා දුන්නේ පින්විතනේ එකතු කරන්න එකතු කරන්න ගොඩ ගහන්න ගොඩ ගහන්න සතුටයි ප්‍රීතිය කියලා. තථාගතයන් වහන්සේගේ දහමට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තක් තමයි දේශනා කළේ අපිට. දේශනා කළා කියන්නේ කිව්වේ මේ ලෝක සම්මතේ. ස්වාමීන් වහන්සේලා එහෙම නෙමෙයි. ලෝක සම්මතෙන් අපිට පෙන්වී යොන් නෝක. එකතු කරපන් එකතු කරපන් එකතු කරන්න ගොඩ ගහන්න ගොඩ ගහන්න ඔබට ප්‍රීතියෙන් ඉන්න පුළුවන් කියලා. පින්වතුනි ඔබ ඒක පිළි අරගෙන ඉන්නලා මේ තාක් දක්වා ගොඩ ගැහුවා නේද? දැන් මට අවංකවම කියන්න ගොඩ ගහපු දේවල් නිසා ඔබ සතුටින් ඉන්නේ. එහෙනම් පින්විතනි අපිට යමක් වැටහෙනවා නම් ඇයි අපි මේ සමාජයට ඕනේ දේවල් කරන්නේ? හැබැයි අපි තාමත් ගොඩ ගහනක නෙමෙයිද බලන්න කරන්නේ. ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් සතුට හොයනවා කියලා හිතාගෙන පිඟුදුනි ගොඩ ගහනක නේද ඒ කරන්නේ. ඉතින් ගොඩ ගහන්න ගොඩ ගහන්න ඔබට මොකද්ද හම් වෙන්නේ උරුමේ? මම ඔබට දෙන්නම් පිඟුදුනි ඔය ගොඩ ගහන්න ගොඩ ගහන්න හම් වෙන උරුමේ. මෙන්න මේවා හරියාකාරව අපි තේරුම් ගත්තා නම් පින්විතනි චතුරාර්ය සත්‍ය කියන මහා පරම ගම්බීර ධහම අපිට තේරෙන්න පටන් ගන්නවා. ඔබ හොඳාකාරවම අවබෝධ කරගන්න ඕනේ පින්විතනි ඔය කියන ධහම් කොටස. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අපිට වැටහුනේ නැත්නම් පින්විතනි අපි මේ ගමනේ මහා අනාථය බවට පත් වෙනව නැවත නැවතත්. මොකද මේ දුක්ඛ ආර්ය සත්‍ය අපිට බින්දු මාත්‍රයක්වත් මේ සසර ඇතුළතදී තේරුනේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය තේරුන්නේ නැහැ පින්විතනි අපි දුක වින්දා. අපි හිතාගෙන හිටියා දුක්ඛ ආර්ය සත්‍ය කියලා තථාගතයන් වහන්සේ පැනෙවි මේ දුකට කියලා. හැබැයි දුක කියන්නේ එකක් දුක් ආර්ය සත්‍ය කියන්නේ එකක්. එහෙනම් තථාගතයන් වහන්සේ පිංගුතුනේ දුක් ආර්ය සත්‍ය කියලා වටහලා දීපු එක. වටහා ගන්න නැතුව ඒක දුකයි කියලා හිතාගෙන ඉන්න ඉඳ තමයි පිංගුතුනේ අද තථාගතයන් වහන්සේගේ දහම නෙගටිව් තින්කින් කියලා කියන්නේ. තථාගතයන් වහන්සේගේ නම පිංගුතුනේ නෙගටිව් තින්කින් වෙන්නේ නැහැ කවදා කවදාවත්. ඒක ඒකාන්තයෙන්ම පොසිටිව් තින්කින්. ඒකට හේතුව තමයි පිංගුතුනේ දුක නිරුද්ධ කරන මාර්ගය දේශනා කරන එකම එක දහමයි මේ ලෝකේ තියෙන්නේ. දුක සහමුලින්ම නැති කරලා දාන්න පුළුවන් එකම එක මාර්ගයයි මේ ලෝකේ තියෙන පිළිතුරේ ඒක තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම. එහෙනම් ඒක මොනතරම් පොසිටිව් තින්කින් වෙන්න ඕනේද? තථාගතයන් වහන්සේ දුක ගැන කතා කළේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කළේ පිළිතුරේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන. දුක කියන්නේ එකක්, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ තව එකක්. මේක අපි හරියාකාරව වටහා ගන්න ඕනේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පිළිතුරේ ඥානයක්. ඒක මේ විඳින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රඥා ගෝචර දෙයක්, ඥානයක් ඒක. ඔබ දොරක් අරින්න ඉගෙන ගන්නෙ කොහොමද? අන්නේ දොරක් අරින්න ඉගෙන ගන්න එක ඥානයක්නේ. ඒක දුකක් නෙමෙයිනේ. ආන් ඒ ඥානෙට පින්වදෙන කියන්නේ දුක්ඛාරය සත්‍ය කියලා. දුක කියලා කියන්නේ වේදනා චෛතසිකෙන් ඔබ විඳින එක. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබ කම්මුලට පාරක් ගැහුවොත් එහෙම ඔබට වේදනාවක් එනවා. අන්න ඒක දුකක් වෙන්න පුළුවන් ඔබට. හැබැයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පින්වතුනි තනිකරම ප්‍රඥා ගෝචර දෙයක්. මම ඔබට පැහැදිලි කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. ඔබ හිතලා බලන්න පින්වතුනි ඔබට ආස හිතෙනවා දරුවෙක් හදන්න. දරුවෙකුට ආසයි දෙන විරලා පිංගුදිනේ ඔබ දරුවෙක් හදනවා. ඔය හදපු දරුවා මැරෙනවා. මට කියන්න දුක කොතනද තියෙන්නේ? දුක් ආර්ය සත්‍ය කොතනද තියෙන්නේ? දුක කොතනද තියෙන්නේ? දුක් ආර්ය සත්‍ය කොතනද තියෙන්නේ? හොඳට පැහැදිලි කරගෙන බලන්න. පිංගුදිනේ දුක කියලා තැන තියෙන්නේ දැන් කොහෙද? දැන් මලාට පස්සේ දුකයි. මලාට පස්සේ දුක් ආර්ය සත්‍ය නෑ එතන. මලාට පස්සේ දුකයි. දුක් ආර්ය සත්‍ය කොතනද තියෙන්නේ? අර ළමයා හදන්න ඕනේ කියලා ආසයි කරපු තැන නේද? ළමයා හදන්න ඕනේ කියලා ආස හිතපු තැනදිත් පින්දෙන දුක්ඛාරය සත්‍ය අවබෝධලා තිබුණා නම් මොකද වෙන්නේ? ඔය ළමයා හැදෙයිද කවදක්වත්? ළමයා හැදෙන්නේ නැහැ. ළමයා හැදුනේ නැත්තම් ළමයා මැරෙයිද කවදක්වත්? ළමයා මැරුනේ නැත්තම් දුකේයිද කවදක්වත්? අන්න පින්දෙනි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත ගමන් දුක්ඛ සමුදයක් දකිනවා, දුක්ඛ නිරෝධයක් දකිනවා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවටපත් වෙනවා. අන්න තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙනවා පින්විතනි යමෙක් දුක්ඛ ආර්ය සත්‍ය දකිනවා නම් හිතෙම චතුරාර්ය සත්‍යෙම දකිනවා කියලා. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දැක ගන්න උත්සාහ කරමු අපි හැම කෙනෙක්. මේ මහා ලොකු අමාරු කටයුත්තක් නෙමෙයි පිංගුතුනි. මේක යථාර්ථයේම තේරුම් ගන්නයි තියෙන්නේ. ඔබ දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්තා නම් පිංගුතුනි ඔබ දුක්ඛ දැකගත්ත වෙනවා. අනිච්ච දැක්කනම් දුක්ඛ දැක්කනම් අනත්ත දැක්කනම් පිංගුතුනි ඒ කාන්තේම ඔබට සෝතාපන්න ඵලය ලබන්න පුළුවන්. මම මෙතන ගොඩාක් පරම ගම්බීර ධර්ම දේශනා කරන්නේ නැහැ පිංගුතුනි. පරම ගම්බීර ධර්ම දේශනා කරන තැන් තියෙනවා. මෙතනට අලුතින් පිරිස් ගොඩක් ඇවිදලා ඇති පිංගුතුනි මම ගොඩාක් ගැඹුරට මේ ධර්ම අරගෙන ගියොත් එහේ මෙයාට මේ ධර්ම එපා වෙනවා. දැන් ඊයේ දේශනාවක් කළා පිංගුතනි. ඊයේ පොයේද? ඊයේ පොයේ ගෝණගල් දෙනියේ පන්සලේ පිංගුතනි මහාසාර දේශනාවක් කළා ඔන්න අහලා බලන්න. CD player එකට CD දාන කටයුත්තක් ගැන කතා කළා. ඒක හරියට අහගත්තා නම් පිංගුතනි ඔය මම කියලා හිතාගත්ත ඔය දෘෂ්ටි ඔක්කොම කඩලා යනවා. දෙච්චර ගැඹුරට ගිහිලා දේශනාව වෙයිද දන්නේ නැහැ. මොකද ගොඩක් දහම් අහපු අය තියෙනවා. ඒක බලමු අපි. දහම් සමාධියෙන් එන උත්තර ටික ගමු. ඒකයි කරන්න තියෙන්නේ. මනාකොට අවබෝධයට ගන්න. මුලින් ඉඳලාම අරගෙන යමු. මොකද මේ මහා වාසනාවන්ත පන්සලක් පිංගුතනි මෙතනින් ඔබට මේ දහම් මහා කාලය තිස්සේ මේ මේ විශ්වයට දහම් බෙදා දීපු තැන. දහම් බෙදා දීපු මහා මුනිවරයෙක්. ඒකයි තියෙන්නේ. එහෙනම් පිංගුතනි අවබෝධයට ගන්න. මෙන්න මේ කියන දුක්ඛාරය සත්‍ය ස්වභාවය. දුක්ඛ දුක්ඛ කියලා කොටසක් පැනෙවුවා. විපරිණාම දුක්ඛ කියලා කොටසක් පැනෙවුවා. සංඛාර දුක්ඛ කියලා කොටසක් පැනෙවුවා. මේ හැම දේශනාවකම පිංගුතනි මෙන්න මේ තුන ගැන සඳහන් කරන්නේ. මේ තුන ඔබට අවබෝධ වුණේ නැත්නම් ඔබට දුක්ඛ කියන ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දුක්ඛ අවබෝධ වුණේ නැත්නම් අනත් අවබෝධ කරගන්න බෑ. එහෙනම් දුක්ඛ දැක්කහම අනත්ත දකින්න ඕබ. අනිච්ච දකින්නවා දුක්ඛ දකින්නවා අනත්ත දකින්නවා පිංගුතනි ආන් ඒ තුන දැකගත්තා නම් නහි සීලේන වතං හෝතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනි වදා සම්බුද්ධේන පකාතිතා කියන ස්වභාවයටපත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළුණේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි. පහළුණේ අකුරු වටයි පද තුනයි කියන අනිච්ච දුක්ඛ අනත්ත කියන ස්වභාවයෙන් මේ ලෝකෙට හෙළි කරන්නේ. මොකද පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ස්වභාවයෙන් විතරමයි ඔබට මේ සසරෙන් අත මිදෙන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයකින් බෑ පින්වතුනි අත මිදෙන්න. ඒ කියන්නේ ඔබ යම් දෙයකට ඇලුම් කරලා තියෙනවා නම් පින්වතුනි ඔබ ඒ ඇලුම් කරපු දෙයින් ඔබට මිදෙන්න බෑ වෙන කිසිම ක්‍රමයකට. ඒක කැතයි ගඳයි පිළිකුලයි කියලා කිව්වට හරියන්නේ නැහැ. එතනින් වෙන්නේ ගැටෙන එක විතරයි පින්වතුනි කවදාක්වත් හිතන්නේ යන්න එපා කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කියලා එහෙම. කෙස් ගැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කියන්නේ ගිය ගමන් පිඟුතුනි ඔබ ඒවත් එක ගැටි ගැටි ඉන්නවා මිසක් ඔබට දහම අවබෝධ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාව අනුගමනය කළා නම් පිඟුතුනි කෙස් හැදෙන්න හේතු හොයලා බලලා ආන් එක නිරුද්ධ වෙන උද්‍යව ඥානෙ ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගත්තා නම් හරි ඒකත් අපි ඉස්සරහට කතා කරගෙන යමු. දේශනාවල ගොඩක් කතා කරලා තියෙනවා පිඟුතුනි ඔබ ඒ වහන්න පටන් ගත්තා නම් ඔබට මනාවකට වැටහිලා යයි. නිකන් අර උඩින් පල්ලෙන් ගන්නේ නැතුව පිඟුතුනි ඊය කැතයි කැතයි කක කක කියලා අනේ මට නම් එපා මේවා කියලා ගන්න ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ. ඒ මට්ටමට යන්න ගියොත් එහෙන් පිංගුතුනි ප්‍රඥා ගෝචරව නෙමෙයි ඔබ නිවන් දකින්නේ. ඊයා ඊයා කිය කිය ඒ මට නම් එපා කියලා රූප නිරුද්ධ කරන ක්‍රමවේදයකට ගිහිලා ඔය නිවන් දකින්න හදන්නේ. මම රූපෙට කැමති නෑ ඔය මගේ දෑහැට පේන්න එපා ඕන්න කරම්පලයන් ඔය රූපේ කියලා කිව්වට පුළුවන් ද නිවන් දකින්න. දැන් ඔබ ඒ රූපෙන් මිදුණාද? එහෙම ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේගේ ශාසනයේ නෑ. ඒකයි කියන්නේ පිංගුතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ තුන හරියාකාරව අවබෝධ කරගන්න කම ඔබට මගපල් ලබන්න බෑ කියලා. ඒ මට්ටම අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයට තමයි මම මේ ඔබව ගිහිලා දාන්න හදන්නේ. එහෙනම් ඒක ඔක්කොටම කලින් පිඟුතුනි මේ දුක්ඛ දුක්ඛ කියන ස්වභාවය මනාකොට අවබෝධ කරගන්න. දුක්ඛ දුක්ඛ කියන ස්වභාවයේ පිඟුතුනි අපි යමකට තණ්හාවෙන් බැඳුනා නම් අපි යමක් මම මගේ කියලා අල්ලගත්තා නම් පිඟුතුනි ඒ අල්ලගත්ත මොහොතේ ඉඳලා අපිට උරුම වෙන දෙයක් තියෙනවා පිඟුතුනි කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දෙයකටමයි ඒ කාන්තේම අපි ওই අල්ල බදා ගැනීම කරලා තියෙන්නේ මොකද හේතුව පිඟුතුනි මේ ලෝකේ කිසිම දෙයක් නැහැ දෙයයන් වහන්සේ මවපු මේ ලෝකේ කිසිම දෙයක් නැහැ පිඟුතුනි ඔය කියන ආකාරයෙන් ඊශ්වරය හෝ මහා බ්‍රහ්මයා මවපු මේ ඔක්කොම තියෙන්නේ පිඟුතුනි කොහෙන් ආපුවද හේතුන්ගෙන් සකස් වෙච්චා. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. ඔන්න ඔය ස්වභාවයෙන් පටන් ගත්ත ඒවා තමයි මේ ලෝකේ ඔක්කොම තියෙන්නේ. එහෙනම් හේතු ටිකක් ගැළපීලා නම් පින්වතනි ඵලයක් කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. ඒ හේතු ටිකෙන් ගැළපුණා වූ ඵලයේ ඒකාන්තයෙන්ම හේතු නැති වෙන කල්හි නැති වෙලා යනවමයි ඒකාන්තයෙන්ම වෙනසිලා යනවමයි. එහෙනම් කැඩෙන බින්දෙන නැහෙන වෙනසෙන දෙයක් තමයි පින්වතනි ඒකාන්තයෙන්ම ඔය ලං කරගෙන ඉන්නේ. එහෙනම් යම් අවස්ථාවකදී පින්වතනි ඔබ ඔය කැඩෙන බින්දෙන නැහෙන වෙනසෙන දේවල් මම මගේ කියලා අල්ලගත්තා නම් තණ්හාවෙන් උපාදාන කරගෙන අල්ලගෙන හිටියනම් පිංගුතුනි ඔබට ඒකාන්තයෙන්ම ශෝකයක් උරුම වෙනවා බයක් උරුම වෙනවා. ඔය ශෝකයයි බයයි එක තමයි ඔබ මුළු ජීවිතේම ගත කරන්නේ. එහෙම නැති එක දෙයක් මට ඔබ කියන්නේ. ඔබ මම මගේ කියලා අල්ලගත්ත එක දෙයක් ගැන හරි පිංගුතුනි ඔබ කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා. හැම ආකාරයකම දුක් නොවන එක අවස්ථාවක් හරි තියෙනවා නම් මට කියන්න. උදාහරණයකට ගමු ඔබගේ දරුවා ඔබගේ දරුවා ගැන පිංගුදෙනි ඔබ නිරන්තරයෙන් බය වෙලා ඉන්නේ නැද්ද ඉන්නේ? ශෝකයෙන් නෙමෙයිද ඉන්නේ නැතුවද ඉන්නේ හිතලා බලන්න. ඔය දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න විනාඩි 10ක් පරක් වුණා නම් පිංගුදෙනි ඔබගේ පපුව ගහිලා යන්නේ නැද්ද? ඔබ හැමතිස්සෙම පිංගුදෙනි ඒ ගැන බයකින් නේද ඉන්නේ? ඉස්කෝලේ ගාව බෝම්බයක් එහෙම පිපුරුණා කියලා කිව්වනම් එහෙම පිංගුදෙනි පපුව කීරි ගහිලා යන්නේ නැද්ද? කවුරු හරි කෙනෙක් කිව්වනම් එහෙම උඹගේ ළමයා ඔන්න මම මම මම කිඩ්නැප් කළා. මට දීපම් 5 ලක්ෂයක් දීපම් නැත්නම් අතාරින්නේ නැහැ කියලා කිව්වොත් එහෙම පිංගුදෙනි පපුව කීරි ගහිලා යන්නේ නැද්ද? අනේ මගේ දරුවා කියලා අඬන්න වැළපෙන්න හදන්නේ නැද්ද? නිගමන හිතලා බලන්න. එහෙනම් පින්විතනි හැමතිස්සෙම ඔබට බයක් ශෝකයක් ජනිත වෙන වැඩ පිළිවෙලක් නෙමෙයිද බලන්න තියෙන්නේ. එහෙනම් ඔබ හැමතිස්සෙම පින්විතනි අල්ලගත්තා නම් බදාගත්තා නම් යම් කිසි දෙයක්. ඔය අල්ල බදා ගැනීම නිසා ඒකාන්තයෙන්ම Tamanට උරුම වෙන පළවෙනි තෑග්ග තමයි ඔය කියපු ශෝකය සහ බිය. හැම මොහොතකම පින්විතනි ඔය කියන ශෝකයෙන් සහ බියෙන් තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. මම ඒකයි කියන්නේ පින්විතනි ඒක හැමෝටම පොදු කාරණාවක්. යථාර්ථය. හා ඒක නැති කෙනෙක් මට කියන්න. අපි ගමුකෝ රටේ පළවෙනි පුරවැසියේ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න කාටද නැත්තේ කියලා ඔක. තමන් යම දෙයකට පිංගුතුනි මම මගේ කියලා බැඳුනා නම් ඒ බැඳුනේ ඒ කාන්තෙම කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දෙයකටමයි. එහෙනම් ඒ කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දේ කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා අප්‍රමාණ බියකින් සහ ශෝකයකින් තමන්ගේ ජීවිතය ගත කරන්න වෙලා නැද්ද ඔබට? ඔබ ඉඩමක් කඩමක් ගත්තා නම් ගෙයක් දොරක් හදාගත්තා නම් යානයක් වාහනයක් ගත්තා නම් පිංගුතුනි ඒ ගත්ත දවසේ ඉඳලම පිංගුතුනි ඔබට ඔය කියන දුක උරුමුණාද නැද්ද? අපි ඔන්න උදාහරණයක් ගමු. ඔබට ෆෝන් එකක් ඕනේ වෙනවා. ඔබට ෆෝන් එකක් ඕන වෙලා පින්විතනි ඔබ යනවා ෆෝන් ෂොප් එකකට. ඔය ෆෝන් ෂොප් එකට ඔබ ගිහිල්ලා පින්විතනි ඔබ ෆෝන් එක ගනිද්දි ඔබ කියනවා අන්න අර ෆෝන් එක ගන්න. ඒ ෆෝන් එක ගන්න කියන වෙලාවෙදි පින්විතනි ඔය ෆෝන් එකේ මිනිස්සු ඇද්දින් බිමට වැහෙනවා නම් ඔබට ඇඳෙයිද? නෑ. ඇයි හේතුව? තාම මේක මම උන්නෙත් නෑ. මගේ උන්නෙත් නෑ. හැබැයි ඔය ෆෝන් එක ඔබගේ අතටපත් වුණා. ඔබගේ අතටපත් වෙලා ඔබ සල්ලි දුන්න පොල්ලේ අස්සම් කළා. දැන් මොකද උනේ? ඔය ෆෝන් එකත් එක්ක ඔබට නොමිලේම තව එකක් හම්බුණා නේද? මොකද ඒ? security guard කම. දැන් ඔතනින් එහාට ඔය ෆෝන් එක කවුද ආරක්ෂා කරන්නේ? කවුද ඔය ෆෝන් එක දැන් ආරක්ෂා කරන්නේ? ඔබගේ ෆෝන් එක කවුද පින්විතනේ ආරක්ෂා කරන්නේ? ඔබ නේද? ඔබගේ මාළේ ආරක්ෂා කරන්නේ කවුද? ඔබේ කරාබු දෙක ආරක්ෂා කරන්නේ කවුද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනේ ඔබ තනි කරම වහලෙක් වෙලා ස්ලේව් කෙනෙක් වෙලා ඉවරයි කියලා ওই වස්තුවල? ඇයි ඕක කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා මහා බයකින් ශෝකයකින් නේද හැමතිස්සෙම ඉන්නේ. ඕක හොරු ගනීදෝ කියලා බයකින් ශෝකයකින් නේද හැමතිස්සෙම ඉන්නේ. ඇයි පින්විතනි අද ඔබ ගෙදර දොර වහලා ආවේ? ඇයි ඔබ මේ බණ ටික අහන්නේ නෝට ගෙදර දොර වහලා ආවේ? අවංකවම කියන්න පින්විතනි ඔබගේ ගෙදර අද ලක්ෂ 10ක වටන සල්ලි තියෙනවා නම් ගේ ඇතුලේ. ඔබට දැන් මෙතන ඉඳගෙන බණ අහන්න පුළුවන්ද? අද මේ මේ ධර්ම දේශනාව තියෙන්නේ පංචිකාවත් ග්‍රවුන්ඩ් එකක නම් පන්සලක නම් ඔබ පාරේ ඉන්නේ නම් වාහන ටික නතර කරලා ආවේ පිමිදින ඔබ බනහයිද අද ඔබගේ පපුව ගැහෙන්න ගන්න නැද්ද දැන් ඉවරයි දැන් රෝදයක් ගැලෙවුවා ඕන දැන් එන්ජිම ගැලෙවුවා දැන් මට එන්ජිම නැතු තව මේක ඉදිරියෙන් තමයි යන්න වෙන්නේ කියලා බයෙන් ෂෝකෙන් ජනිත වෙන්නේ නැද්ද ඔබට එහෙනම් පිංගුතුනි ඔබ දෙයක් මම මගේ කියලා අල්ලගත්ත මොහොතේ ඉඳලා නේද ওই ප්‍රශ්නේ ආවේ බයිසිකලයක් තරම්වත් නැති කෙනෙක් අද බස් එකේම මෙතනට ආවනම් පිංගුතුනි ඒකේ නා හොඳටම බණ ටික අහන් ඉන්නේ නැද්ද අර එහා පැත්තේ ඩෝන් ගාලා සද්දයක් ආවොත් එම් වාහන දෙකක් එකට හැප්පෙන සද්දයක්. අද වාහනේක ආපු හැම කෙනාගේම පපුව ගැහින්න ගන්න නැද්ද? දැන් එලාම් එකක් යන සද්දයක් එහෙම ආවොත් වාහනේක පිංගුතින් ඔබට ඔය සද්ද එන්නේ නැද්ද? ඔය කියන ප්‍රශ්නේ එන්නේ නැද්ද හිතට? එහෙනම් දැන් ඔබ හොඳ ආකාරම දන්නව නේද පිංගුතින් මම මගේ කියලා අල්ලගෙන. ඔබ ඔය දුකෙන් පීඩාවටපත් වෙනවමයි කියලා. එහෙනම් දැන් මට කියන්න පිංගුතින් ඔබ අද යම් දෙයක් නිසා පීඩාවටපත් වෙලා ඉන්නවනම් ඔය දුක දුකෙන් ඔබ පීඩාවටපත් වෙලා ඉන්නවනම් තව දෙයක් මම මගේ කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? ආපහු සැරයක් ඔය දුකටම උරුමකම් කියන්න වෙනව නේද? එහෙනම් ඇයි පිංගුදිනේ ඔබට හොඳාකාරම ඕක තේරෙනවා නම් ඇයි පිංගුදිනේ මොලයක් බුද්ධියෙන් නැතුව කටයුතු කරන්නේ? එහෙනම් ඇයි ඔබ තාමත් හිතාගෙන ඉන්නේ රැස් කරන්න රැස් කරන්න හරි සැපයි කියලා? මම අත්දැකීම් කතා කරන්නේ පිංගුදිනේ මට අත්දැකීම් තියෙනවා ඇද්දි වෙන්න. මොකද මම සතුටෙන් ඉන්න හදපු කෙනෙක්. සතුට උදෙසාම ජීවිතය ගත කරන්න හදපු කෙනෙක්. හැබැයි මට හම්බුනේ මේ සමාජයේ ඉන්න අසත්පුරුෂයෝ නිසා මට හම්බුනේ පිංගුදිනේ මහ ගිනි දුක විතරමයි. ඇයි රැස් කරන්න කිව්වනේ? යාළුවොත් කිව්ව රැස් කරන්න. තව ගන්න, තව ගන්න. ඕක අරන් හරියන්නේ තව එකක් ගන්න. ඔය ඔය වාහනේ හරියන්නේ නැහැ. ඔය වඩා හොඳ වාහනයක් ගන්න. ගත්ත වෙලේ ඉඳලා ගිනි කෑව මිසක් පිඟුදින වෙන දෙයක් උනේ නැහැ. මොකද හේතුව ඔය කියන ශෝකයෙන් ජනිත වෙන්න වෙනවමයි. ඔය කියන බයෙන් ජීවත් වෙන්න වෙනවමයි. දැන් ඔබට හොඳට ඔය කරේ මාලයක් තියෙනවා. හොඳ ෆෝන් එකක් අතේ තියෙනවා ලක්ෂ 1කමාරක් විතර වටින. හොඳ වොලට් එකක් තියෙනවා වොලට් එකේ තියෙනවා රුපියල් 20000ක් විතර තියෙනවා. දැන් ඔබයි මමයි යනවා ගමනක්. ගමනක් ගිහිල්ලා අපි දෙන්නටම හරි මහන්සි. ආ මටත් තියෙනවනේ. මොකද්ද? තුන් චීවරයයි පාත්‍රේ. නිරකඩ වෙලා ගිය සිවුරක් තියෙනවා. පාත්‍රයක් තියෙනවා. අපි දෙන්න යනවා පිංගුතුනි ගමන. ගිහිල්ලා අපි දෙන්නටම හරි මහන්සි. රැබෝ වුණා. ගහක් යට දෙන්න නිදා ගන්නවා. කවුරු නිදාගන්නේද? මං කියන්න නිදාගන්නේවා. මන් නිදාගන්නේ. මන් සතපෙයි ඔබගේ ෆෝන් එක සැතපෙයි. ඔබගේ මාලේ සැතපෙයි. ඔබගේ වොලට් එක නැත්නම් පර්ස් එක සැතපෙයි. ඔබ ඇහැරිලා. ඇයි? ඔබට රස්සාව කරන්න තියෙනවා. මොකද්ද රස්සාව? අර මම කියලා මගේ කියලා අල්ලගත්ත අර බඩු බාණ්ඩ ටික රැක රැක ඉන්න වෙනවද නැද්ද? මොන කරුමයක්ද පින්වතනි ඔය? ඔබ ඕකටද පිංගුදනේ ඔය සාරයි සාරයි කියලා මනුස්ස ජීවිතයක් ගත කරන්නේ? මම ඔය විශේෂයෙන්ම තරුණයන්ගෙන් අහන ප්‍රශ්නයක් ඔය. මොකද මට මේ වෙලාවේ තරුණයන්ට පිහිට වෙන්න පුළුවන් නිසා. තරුණියෝ 39ක් එකුන් 49ක් තරුණියෝ වැඩ වාසය කරනවා මාත් එක්ක. ඉංජිනේරුවෝ රට රාජ්‍යවල ගිහිල්ලා මේ මහා දැවැන්ත ව්‍යාපාරිකයෝ ඔය ආදි වශයෙන්. දහම තේරිලා. තව නම් එක බින්දු මාත්‍රයක්වත් මේ කුණු ජීවිතේ ඉන්න වැඩක් නැහැ. මේ කුණු ගිහි ජීවිතේක බින්දු මාත්‍රයක්වත් තව ඕනේ නැහැ කියලා පින්විතනේ ආපෝ වෙලෙස. සීග්‍රයෙන් මඟ වඩනවා. සමහර උත්තරමියන් දවසකට පැය දෙකයි සැතපෙන්නේ. සීග්‍රයෙන් මඟ වඩනවා. ඇයි? මේ කුණු දහජරා ජීවිතෙන් ඇති පළක් නැහැ. මඟඵල ලබනවා හැරෙන්නේ. ඒ අදහසමයි උන්වහන්සේලාගේ තියෙන්නේ. හොද්දට ඉගෙනගෙන. සමහරට PhDත් ගත්තා ඇති. හැබැයි වැසිකිලි හොදන කෙනාටත් දුක්ඛාර සත්‍ය තේරෙනවද නැද්ද? දුක්ඛ දුක්ඛය කියන එක තේරෙනවද නැද්ද? තේරෙනවා. එහෙනම් ඔබ හොඳ ආකාරව හිතන බලන්න. මම මේ එක දුකක් ගැන තාම ඔබට කිව්වේ. අනිත් දුක් ටික කිව්වහම ඔබ අඬයි මෙතන. ඔය දුක සාමාන්‍ය දුක කියලායි අද කියන්නේ. දුක්ඛ දුක්ඛය කියුවම සාමාන්‍ය දුක කියලා පොඩි ළමයින්ට උගන්වලා තියෙන්නේ. ඔන්න එහෙනම් දුක්ඛ දුක්ඛෙන් ඔබ පීඩාවටපත් වෙනවමද නැද්ද කියලා මට කියන්න. වෙනවද නැද්ද කතා කරන්නේ? වෙනවා. පිළිගන්නවද ඒක? හරි. එහෙනම් දැන් ඒක විතරක් පදනම් කරගෙන මට කියන්න. ගොඩ ගැහිීමේදී ඔබට ප්‍රීති වෙන්න පුළුවන්ද? නැත්නම් ඔබට දුක් වෙන්නද වෙන්නේ? අවංකවමද කියන්නේ? ඒ කියන්නේ ඔබ ඒකාන්තයෙන්ම ආත්ම වංචාවට අහුවෙච්ච පිරිසක් නේද? ඒ බව දැන දැනත් සමාජයට ඕනේ මොකද්ද? ඔබට ගොඩක් තියෙනවා දකින්න. එතකොට තමයි ඔබ මුදුනා වෙන්නේ. ඒක නිසා සමාජයට පෙන්වන්න මායි මුදුනා කියලා තනිකර වහල් සේවයේ යෙදෙන පිරිසක් නෙමෙයිද? ඒකයි පින්වතුනි මම කියන්නේ මමත් ওই වහල් සේවය කර කර හිටියා. එතකොට මට තේරුනේ මම මේ ජීවත් වෙන්නේ මට ප්‍රීතියෙන් ඉන්නද එහෙම නැත්නම් මේ සමාජයට ඕනෙ හින්දාද? මේ සමාජේ මට තැනක් ගන්නද මම මේ ජීවත් වෙන්නේ? අන්න ඒක නිසා පින්වතුනි මේ පැහැදිලි තීරණයට ආවේ. සියලු විදි පහ කරලා පහ විදිනේ පැවිදි කියලා කියන්නේ සියලු විදි පහ කරලා එකම එක විදිහක් සම්බුදුරජාණන් වහන්සේගේ ආඥාව මහානකම මහා අන ක්‍රියාත්මක කරන්න මේ ප්‍රෝජාවටපත් වෙන්නේ අද මට තියෙන්නේ තුන් චීවරේ පාත්‍රේ එහෙනම් මම ඔබට වඩා සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයිද? ඒ පැත්තෙන් ගත්තත්. ඉතින් ඔබට ඕනේ වෙන්නේ නැද්ද පිංගුතේ? දැන් ඔබ කවදා එහා ගෙදර අය ලස්සන වෙඩින් එකක් ගනිද්දී ඔබටත් ඕන වෙනව නේද ලස්සන වෙඩින් එකක් ගන්න. වෙනවද නැද්ද? එහා ගෙදර දුව කොහේ හරි තියෙන හෝටලයක වෙඩින් එක ගත්තොත් ඔබට ඕනේ වෙන්නේ නැද්ද ඊට වඩා එහා තියෙන ඊට වඩා ඉහළ හෝටල් එකේ වෙඩින් එක ගන්න ඇත්ත කතා කරන්න එහෙනම් එහා ගෙදර එක්කෙනා සතුටු වෙනවා දැකලා ඔබට හිතෙනවද ඊට වඩා සතුටු වෙන්න ඉතින් හත් දෙයිනේ මං සතුට වෙනවා දැකලා ඇයි මට වඩා සතුට වෙන්න හිතෙන්නේ නැත්තේ? දැන් මම ඔබට කිව්වනේ මම ඔබ වගේ කෝටි ගුණයක් සතුට වෙන කෙනෙක් කියලා. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද එහෙනම් මට වඩා 1 කෝටි 1 ගුණයකින් සතුට වෙන්න? ඒකට හිතෙන්නේ නැහැ පිංගුතිනේ අවිද්‍යාව නිසා. මොකද මෙතනට ආවම මුදුන වෙන්න බැරි නිසා. සතුට වෙන්න පුළුවන් මුදුන වෙන්න බෑ. මුදුන වීම උදෙසා තනිකරම වහල් සේවයේ යෙදෙන පිරිසක්. ඒකයි මම කියන්නේ පිටුතලි මිනිස්සු දහමෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අනන්ත අප්‍රමාණ මහා දුක්ගොන්නකට මුහුණ දෙන්නේ. අපි යන් ඊළඟ දුකට. දැන් මේ දුක ආර්ය සත්‍යයි දකින්නේ දුක හැම නෙමෙයි. එහෙනම් දුක්ඛ දුක්ඛ දැක්කා. දැන් දකින්න පිටුතලි විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ওই දුක් කොටස් දෙක. මම ඕක හොඳ ආකාරවම තේරුම් ගන්න කතාවක් ඔබට කියන්නම්. ඔබගේ හතුරා එනවා ඔබගේ ගෙදර. හතුරා ගෙදර ඇවිදින්න පිංවිතනි. ඔබට හොඳටම තඩිපාල ඔබගේ දරුවගේ කකුල් දෙකයි අත් දෙකයි බැඳලා පල්ලමක තියලා. ඔබගේ ජීප් එක පල්ලම මැද්දේ නතර කරලා පිටිපස්සේ කඹයක් බැඳලා ඔබගේ අතට දෙනවා. දීලා හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරනවා. දැන් ওই ජීප් එක මොහොතින් මොහොත පල්ලෙහාට යනව නේද? ඔය පල්ලෙහාට යන මොහොතේ පිංවිතනි ඔබට ඔය දරුවට සෙනෙහසක් ආදරයක් තියෙනවා මොකද මම මගේ කියලා අල්ලගත්ත දරුවා. දැන් මේක කැඩෙයිද බිඳෙයිද නැහෙයිද වෙනසෙයිද කියලා බයක් හටගත්තද නැද්ද? ශෝකයක් හටගත්තද නැද්ද? දැන් මොකද ඔබ කරන්නේ? මේ දරුවාව විනාශයට පරිණාමය වෙනවා දකින්න කැමතිද ඔබ? නැහැ. ඔබට ඒක දරන්න බෑ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? අර කමේ අදිනව නේද පහළට උඩට කමේ ඇදගෙන ඉඳලා අතපයේ තියෙන හම්කඩේ කැඩිලා ලේ වැක්කෙරි වැක්කෙරි ඉඳද්දිත් පිංවිතනේ ඔබ අතාරින්නේ නැහැ නේද ඔක? එහෙනම් පිංවිතනේ අර ඔබගේ මම මගේ කියලා අල්ලගත්ත දේ ඒ විදිහට පවත්ව ගන්න ඔබ මහා පරිශ්‍රමයක් දරනවද නැද්ද දැන්? ඔන්න ඕකට කියනවා පිංවිතනේ සංඛාර දුක කියලා. දැන් මට කියන්න. තමන් මම මගේ කියලා අල්ලගෙන. ඒක කැඩිලා බිඳිලා නැහිලා වැනිසිලා යද්දි කැඩෙන්න නොදී බිඳෙන්න නොදී නැහෙන්න වෙනසෙන්න නොදී යම් කටයුත්තක් කළා නම් ඒක සැපද්ද කතා කරන්න ඒක සැපද්ද නෑ ඔය සංකාර දුකෙන් ඔබ පීඩාවටපත් උනේ නැද්ද ඔය දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා ඔය දරුවට කන්න බෑ කියලා කිව්වට පස්සේ ඔය දරුවගේ පිටිපස්සෙන් දුව දුවා දුව දුවා ඔන්න පුතේ කුරුල්ල එනවා ඔන්න ප්ලේන් එකක් එනවා කී කී ඔය දරුවට කැව්වද නැද්ද? දැන් සැපත් දෙයි වින්දේ. ඔය දරුවව ලොකු මහත් කරන්න කියලා ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාව කළාද නැද්ද? දැන් ඔය සපද්ද වෙන්නේ. ගිය අද්ද වේදේ රූප දකින්න ආසයි කියලා හිතාගෙන අනේ මට රූප දකින්නවා නම් කොච්චර ෂෝක්ද කියලා හිතාගත නිසා ඔබට ඇහැක් හම්බුණා නේද? දැන් ඔය ඇහැ ওই විදිහට පවත්වගෙන යන්න පින්විතනි ඔබ සපද්ද වින්දේ. එහෙනම් දැන් ඔබට තේරෙනවද පින්විතනි ඔබ යම් දෙයක් මම මගේ කියලා අල්ලගත්තා නම් ඒක නිසා ඔබට ඒකාන්තයෙන්ම සංඛාර දුක කියන එක වඩන්න වෙනවමයි කියලා. ඒත් ඕක කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යනවමයි නේද? අන්න එදාට ඔබට විපරිණාම දුකටත්පත් වෙන්න වෙනව නේද? එහෙනම් පින්වතුනි ඔබ එක දෙයක් අල්ලගත්තා ඔබ දුක් කීයකින් පීඩාවටපත් වෙනවද? තුනකින් පීඩාවටපත් වෙන්න වෙනවමයි නේද ඒකාන්තයෙන්ම. එහෙනම් දැම්මට ඔබ කියන්න. ඔබට කවදක්වත් සතුටින් ඉන්න පුළුවන්ද? ඔබට කවදාක්වත් සතුටින් ඉන්න පුළුවන්ද කියලා කියන්න මට? ඔබට 10ක් තියෙනවා නම් පින්වතනි ඔය 10 නිසා අද ඔබ දුක් කීයක් විඳිනවද? 30ක් විඳිනව නේද? එහෙනම් හෙට දවසෙත් ඒ වුණාට ඔබ කරන්නේ මොකද්ද? හෙට දවසෙත් කරන්නේ ගොඩ ගහගන්න එකනේ. ඉතින් තව එකක් ජීවිතේට ආවා කියලා කියන්නේ පින්වතනි. මොකද වෙන්නේ? තවත් දුක් තුනක් ආවා කියන එක නේද? ඉතින් පින්වතනි ඔබ දුක් විඳිනවට හැරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ නේ ජීවිතේ. අද උදේ ඉඳලම ඔබ මොකද්ද කළේ කියලා ඇහුවාම ඔබට කියන්න දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඇත්ත කතා කරන්න. ඔබගේ ජීවිතයෙන් මං අහන්නේ. මොකද්ද? දුක් වෙන්දා. මොකටද? එක අල්ලගත් ඒවා කැඩෙයිදෝ බිඳෙයිදෝ කියලා දුක් වෙන්දා. අනිත් එක ඒ කැඩිලා බිඳිලා නැහිලා වැනිසිලා යන්නේ නැති වෙන්න. ඒව රැකබලා ගන්න දුක් වෙන්දා. කැඩිලා බිඳිලා නැහිලා වැනසිලා යනකොට ඒක දිහා බල බල හූල්ල හූල්ල දුක් වෙන්නා. එහෙනම් පින්විතනි උදේ නැගිට මොහොතේ ඉඳලා රෑ නිදාගන්න යනකම් ඔබ 11 මහා ගින්නෙන් දැවි දැවි නේද ඉන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. දුක්ඛ දුක්ඛයෙන් විඳිනවා. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. විපරිණාම දුක්ඛයෙන් දුක්ඛෙන් දෙනවා. යම් පිච්ඡන් නලබති තම්ප දුක්ඛ කිව්වේ මොකද්ද? ජාති ධම්මානං ආවුසෝ ඒතෝ එවං ඉච්ඡා උපජ්ජති. අහෝ වතමයන් ජාති ධම්මා සම නචවතනෝ ජාති ආගච්ඡේයන්ති. නකෝපනේ තං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. අනේ මට මේ වගේ જાතියක් හම්බිනවා නම් කොච්චර ශෝක්තෝ කියලා හිතාගෙන හිටියද ඒක හම්බුනේ නැහැ. ඒට අන්‍ය උදයක්මයි හම්බුනේ. අනේ කොච්චර දුකක්ද මට අනේ මහ වෙනසීමක් නේ උදා වුනේ. අර යමක් ආසාවෙන් බලාපොරොත්තු වෙලා හිටියට පින්විතනේ ඒක නෙමේ හම්බුනේ. ඒක හම්බෙන්නේ නැතුව ගියා. අන්න විපරිණාමයටපත් වෙලා ගියා විනාශයට පරිණාමයට ගියා පින්විතනේ තමන් හිතාගත්ත හෝ තමන් ආසාවෙන් අල්ල බදාගත්ත දේ. දැන් ඕක දරන්න පුළුවන්ද කාටවත්? දරන්න බැරි නිසා නේද පිංගුතිනි අඬා වැළපෙන්නේ අම්මා මලාට පස්සේ. කොහොමද ඔක දරන්නේ? අම්මා මෙසේ පවතිවා කියලා හිතන් හිටියට පිංගුතිනි එසේ පවතින්නේ නැතු ඒක විනාශයටම පරිණාම වෙලා යද්දි පිංගුතිනි අනන්ත අප්‍රමාණ මහ දුකකට නේද ඔබපත් උනේ. මම ඔබට මේ වෙච්ච කතාවක් කියන්නම්. මොකද පිංගුතිනි මේ ලෝකේ ඉන්න සත්‍යය මොනතරම් මුලාවේද ඉන්නේ කියලා හිතුවොත් එහෙම පිංගුතිනි මේ ඉන්න සත්‍යයට හිතෙනවා තණ්හාව කියලා කියන්නේ මහ වටින දෙයක් කියලා. තණ්හාව කියන්නේ මහා පරම පූජනීය දෙයක් කියලා හිතාගෙන ඉන්නේ මේ පිරිස්. එහෙම හිතාගෙන පිඟුතුනි මේ තණ්හාව ආදරය කියන වචනයක් දාගෙන. දැන් ආදරය කියන්නේ තණ්හාවට නෙමෙයිද? ආදරය කියන්නේ තණ්හාවට නම් පින්විතනේ ඔබට හොඳ ආකාරව වැටහිලා ඉන්න ඕනේ නේද මේ තණ්හාව නිසා මිනිස්සු පුදුමාකාර මහා මහා විනාශයක් කරගන්නවා තමන්ගේ ජීවිතවලට. ඒකට හේතුව තමයි පින්විතනේ ලෝක සත්‍යය විසින් සම්මත කරලා තියෙනවා ආදරය කියලා කියන්නේ මොකක් කියලාද? මහා පූජනීය දෙයක් කියලා. මං දැක්කාද එනකොට එක්තරා ස්ථානයක ගහලා තියෙනවා. ප්‍රේමයේ සදාතනිකයි කියලා. මම ඒක දැකග මම මාත් එක්ක හිටිය අපේ ස්වාමීන් වහන්සේට කිව්වා. අර බලන්න හරියට හරි. ඇයි වැරදිද? වැරදිද? ප්‍රේමයේ සදාතනිකයි තමයි. ඇයි? මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. හැබැයි ඒව නෙමෙයිනේ දැන් ලෝකෙට ඕනේ. දැන් ලෝකෙට ඕනේ මොකද්ද? ප්‍රේමය. පූජාසනේ තියලා ගන්න පුළුවන් දේ ආදරය. පූජාසනේ ඉඳවන්න පුළුවන්. ඒ කියන්නේ තණ්හාව අද ඉන්දෝල තියෙන කොහෙද? පූජාසනේ. බුදුදහම ඒක වෙන කොහෙවත්. ඒක අදාළ නැහැ. පූජාසනේ අර කිඳ ගන්නවා. ප්‍රේමයේ සදාතනිකයි තමයි පිඟින්නේ. ඔබ ප්‍රේම කරන්න ප්‍රේම කරන්න සදාතනිකවම ඔබට ඉන්න පුළුවන්. හවුද නැද්ද? එහෙනම් හරිනේ දේ කියන කතාව. වැරදි නෑ. එයි පන්සල කියන්නේ එකක්, පල්ලිය කියන්නේ තව එකක්. ඔය එකක්වත් වැරදි තැන් නෙමෙයි. පන්සල කියලා කියන්නේ පිඟින්නේ පහ අන්සල. රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කිරීම උදෙසා අවශ්‍ය යම් ආහාරයක් තියෙනවා නම් චන්ද රාගගේ ආහාරය සලාහරින ස්ථානයේ පන්සල පල්ලිය කියන්නේ පහ අල්ලිය පහ හොඳට අල්ලලා දෙන තැන වැරදි තැනක්ද ඒක නෑ හොඳ කරපන් හොඳින් හැසිරියන් ඒ විදිහට කටයුතු කළොත් උඹට අහවල් තැනට යන්න පුළුවන් වැරද්දක් කියන තැනක් නෙමෙයි හැබැයි සදාතනිකවම ඉන්න පුළුවන් ගැලවෙන්න බෑ. ඇයි පහ අල්ලලා දෙන නිසා. එහෙනම් දැන් ප්‍රේමය කියන තැනට පිංගුදිනි ආදරය කියන තැනට මහා දරුණු වචනයක් ඔය දාලා තියෙන්නේ. මේ තණ්හාවට පිංගුදිනි ඔය දේවල් දාලා තියෙන්නේ තණ්හාව කියන්නේ මහා ගින්නක්. ඔබ කවදාක්වත් පිංගුදිනි තණ්හාව කියන වචනෙට පූජාසනේ තියන්න නම් දෙන්න එපා. තණ්හාව කියන්නේ මහා භයානක දෙයක්. තමන්ගේ දරුවන්ට තණ්හාව කියන එක මහා ගිනි රකුසෙක් විදිහට පෙන්වලා දෙන්න. නැත්තම් එහෙම මේ දරුවෝ මහා විනාශයක් කරගන්නේ. මම ඔබට එක කතාවක් කියන්නම් පින්විතනි වෙච්ච. එක්තරා ගෙදරක ඉඳලා තියෙනවා පින්විතනි මේ හුරතල් දියණියක්. මම මේක නිරන්තරයෙන් ඔබට පෙන්වලා දීලා තියෙනවා මේ කතාව කියලා. හුරතල් දියණියක් අවුරුදු 3ක 4ක විතර. මුළු ගෙදරම ආලෝක කරගෙන හෙට මෙහෙට මහා සුරතල් කමින් ජීවත් වෙච්ච කෙලි පොඩ්ඩක්. මේ දරුවට ඉඳලා තියෙනවා පුංචි මල්ලි කෙනෙක්. මාස ගානක මේ මල්ලි චූ කරද්දී අර ආච්චි අම්මා හැමදාම ආදරයට කියනවලු ආයිනම් චූ කළොත් එහෙම ඔය චූ කරන තැන කපනවා කියලා. ආච්චි අම්මලා ආදරයට කියන කතා නිරන්තරයෙන් ඕක අහලා අහලා අහලා දවසක් මේ ආච්චි අම්මා කුස්සියේ වැඩ කර කර ඉන්නකොට මේ පුංචි දියණිය එනවලු පිංගදෙනි අතේ ලේ පෙරාගෙන. අනේ මොකද පුතේ ඔය අතට උනේ කියලා ඇහුවහම ආච්චි අම්මේ අද නම් මල්ලි චූ කළා මම කැපුවා. අර දරුවා පිඟුතනි අරහේ ලේ ලේ ගිහිල්ලා මැරෙන්න පණ අදිනවා. මේ පුංචි දියණියට තරවටුවක් කරලා අර අම්මයි තාත්තයි ආච්චි මොකද කරන්නේ ඉක්මනට රෙදි කඩක ඔතාගෙන අර පොඩි එකව ඉස්පිරිතාලේ අරයි යන ජීප් එකට නැග්ගන්න. ජීප් එකට නැගලා ජීප් එක රිවර්ස් කරද්දී චරස් ගාලා සද්දයක් එනකොටලු දැනගත්තේ අර පුංචි එකී අම්මයි තාත්තයි ගහයි කියන බයට ගිහිලා හැංගිලා තියෙන අර රෝදේ ඇස්සේ. තමන්ගේ මෙච්චර අවුරුදු 3 4 තිස්සේ ඇඩි ඇසි දැඩි කරගත්තරා තමන්ගේ හුරතල් දිනේ රෝදෙට අහු වෙලා චොප්ප වෙලා. තමන්ගේ හුරතල් පුතා ලේ ගිහිල්ලා අතේ මැරිලා. කොහොමද පින්වතනි අර අම්මයි තාත්තයි දරන්නේ ඕක? අද ඔබට ඔක කියනකොට ඇඟ කීරි ගහිලා යනවා ඇති ඔබගේ. ඔබගේ නෙමෙයිනේ පින්වතනි මේ පුතා අදුවයි. ඔබගේ පුතාටයි දුවාටයි ওই ටික වුණා නම් පින්වතනි ඔබ මොනවනම් කරගනේද? බලන්නකො පින්වතනි අද ඔබට මේ බණ ටික සිහියෙන් අහගෙන ඉන්න පුළුවන් ඒක මම නෙමෙයි මගේ නෙමෙයි නිසා නේද? ඒ කිව්වේ පින්වතනි ඔබට ඒ දරුව දෙන්න ගැන තණ්හාවක් නැති නිසා නේද? ඔබට ඒ දරුව දෙන්න ගැන තණ්හාවක් ඇති වුණා නම් පින්වතනි තණ්හාවක් ඇති වුණා කියලා කියන්නේ ඒ ඔබගේ දරුව දෙන්න නම් ඔබ හිතනවද පින්විතනි ඔබ දැන් බණ අහයි කියලා? එහෙනම් දැන් අවංකව මට කියන්න. තණ්හාව කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම ගින්න නෙමේද? එහෙනම් ඇයි පින්විතනි මේ සමාජ විපරීතයක් කරන් ඉන්නේ අපි? ඇයි මේ තණ්හාව කියන වචනයට පින්විතනි ආදරයේ සෙනෙහස ආදී වශයෙන් ප්‍රේමයේ ආදී වශයෙන් දේවල් දාලා ඇයි අපි මේ සමාජ විපරීත කරගෙන ඉන්නේ? මේ තණ්හාව කියලා කියන්නේ මහා ගින්නක් වින්නතනේ. ඔබ ওই ගින්නට අහු වෙනවා. මොකද හේතුව අසත්පුරුෂයෝ මැසුරු කරන නිසා ඔබ කරන්න පුළුවන් තරම් තණ්හාවෙන් තව තව තමන්ගේ ජීවිතයට පිරිස්ලම් කරගන්න එක. තමන්ගේ පුතා නිසා අනන්ත අප්‍රමාණ දුක් විඳින ඔබ පිංවිතනි තව හිතනවා බලු පැටියෙකුත් ගෙදර හිටියානම් ෂෝක් කියලා පිංවිතනි මගේ බල්ලා කියලා හෙකුත් මේ ලෝකෙට ගේනවා. මෙච්චර කල අනුන්ගේ බල්ලා දැන් මගේ බල්ලා වුණා. මගේ බල්ලා වෙච්ච ගමන් පිඟුතුනි දැන් ওই බල්ලා නිසා ඔබ දුක් විඳිනවද නැද්ද? බලන්නකො පිඟුතුනි මෝඩකම නිසා, මෝහය නිසා මිනිස්සු කරගන්න හරියක්. ඇයි සමාජේ දීලා තියෙන්නේ මොකද්ද? තණ්හාව, ආදරය. අපි තිරිසන් සත්තුන්ටත් මක් කරන්න ඕනේද? ආදරය කරන්න ඕනේ. ඒක නිසා මොකද්ද කරන්න ඕනේ? gedara gennala ළඟ තියා ගන්න ඕනේ. තියා ගත්ත ගමන් මොකද වෙන්නේ? ගිනි කන්න නෙමෙයිද වෙන්නේ. මගෙන් සමහර අය ඇවිල්ලා අහනවා මේක මේකට අදාළත් නැහැ නමුත් මේක තේරුම් ගන්න කියන්න. සමහර අය මගෙන් ඇහිලා අහනවා තිරින්සන් සත්ව ඇති කළාට කමක් නැද්ද? පින්වතුනි වචනේ පරිසමාප්ත අර්ථයෙන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි තිරිසන් සතා කියලා කියන්නේ සතර අපායක සත්වෙක් කියලා. සතර අපායක සත්වෝ විපාක විඳින්නම කල්ලං කල්ල විපාකම් කියන. කලු කර්ම කළා කලු විපාක විඳින්න ආපු කොටසක් කියලා දන්නව නේද? එහෙනම් ඒක උන්ට පිඟුතුනේ හැමතිස්සෙම මහා කර්ම විපාක පරිසන්දෙන්නව හැරෙන්න. වෙන දෙයක් වෙන්නේ නැහැ නේද? එහෙනම් මම කියලා අල්ලගත් අර තිරිසන් සතාට අනේ මේ මගේ මගේ බල්ලා මගේ පූසා කියලා අල්ලගත්තේ තිරිසන් සතාට අර විදිහට අර පාප කර්ම පරිසම් දෙනකොට ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඉතින් මොලේ බුද්ධිය තියෙන කෙනෙක් තිරිසන් සත්ත්වය ඇති කරයිද? ඇති කරනවා නම් ඇති කරන්නකො දෙයියෙක් බැඳගෙන. ඇයි සුක්ඛං සුක්ඛ විපාකං. සුදු කර්ම කරපුවාට සුදු විපාක රැස්සේ සුදු විපාක පරිසන්දෙන ඔබට හැමතිස්සෙම හිනාවේ වී සිටිය හැකි. හරි සතුටින් හිටිය හැකි අනේ මගේ දෙයියා. හරිම සතුටින් හැමතිස්සෙම ඉන්නවා කියලා හිටිය හැකි. තිරිසන් සතාව බැඳගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට කර්ම විපාක විඳිනකොට පිංගුතනි ඔබටත් දුක් විඳින්න වෙනවා. මොකද හේතුව ඔබ ඒක තණ්හාවෙන් අල්ල බදාගෙන ඉන්න නිසා. ඉතින් ඔබ තිරිසන් සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ පිටුදින ඒකවත් මගේ කරගන්නවා. ඒකවත් මගේ කරගෙන ඉවරලා අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. ඒකට හේතුව තමයි මේ සමාජයේ සම්මතයක් ගෙනල්ලා තියෙනවා. මේ තණ්හාව කියන එක මහා පරම පූජනීය දෙයක් කියලා. අහු වෙන්න එපා පිටුදින ඔය ගිනි ගෙඩියට. ඔබ ඔය ගිනි ගෙඩියට අහු වෙලා තමයි ඔය විනාශය කරගත්තේ. අද ඔබ මේ වෙනකොට ඔබට ගැලවෙන්න බැරි වෙලා තියෙන ඕක නිසා. අද ඔබ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ ඔය දේ නිසා. අද ඔබ සතර අපායට යන්නෙත් ඔය දේ නිසා. ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් තණ්හාව කියන වචනේට පින්විතනි මේ ඔච්චර මේ වටිනකමක් දෙන්න එපා. තණ්හාව තමන්ගේ දරුවන්ට උගන්වන තණ්හාව කියන එක පුතේ මහ ගින්නම්. කවර කවදාකවත් තණ්හාව කියන එක නම් තමන්ගේ මේ කිසිම දෙයකට තණ්හාව කියන එක නම් තියාගන්න එපා. තමන්ගේ දරුවන්ට උගන්වන්න පුළුවන්. පුංචි එකාටත් කියලා දෙන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ? පුංචි එකාටත් පොඩි කාලේ ඉඳලම ගිනි ගෙඩි නේද දෙන්නේ? ඒකට ගෙනත් දෙනවා කෝච්චියක්. ඒක කෝච්චිය බිම දාලා කඩා ගන්නවා. කඩාගෙන අඬලා අඬලා අඬලා වැළපීලා ඉඳදී ඉන්න ඉන්න පුතේ මං තව එකක් වට ගෙනත් දෙන්නම් කියලා මොකද කරන්නේ? උන්ට තව කෝච්චියක් ගෙනත් දෙනවා. ඌ ඒකත් බිම දාගෙන මොකද කරන්නේ? ආයි අඬනවා. ඉතින් ඊට වඩා හොඳ නැතු උට පයින් ගහලා ඇඬේ වුණා. වියදම ඉතුරු ඉන්නේ. ඇයි පින්විතනි ආයිස්තරයක් ඒ පුතා අතින් නැත ඒ දරුවා අතින් පින්විතනි ඒක වැටිලි වෙලා ඒක ආයි අඬනවනේ. ඉතින් ඒ දරුවට එක බින්දු මාත්‍රයක් හරි කියලා දුන්නා නම් පුතේ මං ඔයාට බඩු ගෙනහලා දෙන්නම් ඔයා සෙල්ලම් කරන්න. ඔයා මේවට අල්ලවදා ගන්න හදන්න එපා. ඔයා මේවට ඇලෙන්න එපා. මේ ඇලින්න සුදුසු දේවල් නෙමෙයි. මේ ලෝකේ එකම දෙයකටවත් පුතේ ඔයා ඇලෙන්න යන්න එපා. ඔයා ඒ දේවල් එක්ක ඉන්න. ඒ කිව්වේ මොකද්ද දරුවට නොකිය කියන්නේ? මේ පුංචි අයටත් තේරෙන දේ පිංගුදින. ඔබ හිතන්න එපා කවදාවත් මේ එකක්වත් පුංචි අයට තේරෙන්නේ නැහැ කියලා. ඔබගේ මට්ටමින් හිතන්න යන්න එපා. පුංචි අයට තේරෙනවා. ඔබට සමහරට තේරෙන එකක් නැහැ. පුංචියට තේරෙයි ඒක නිසා පුංචියට කියලා දෙන්න පුතේ මේ ලෝකයේ අතින් අල්ලගෙන මක් කරන්නද? හිතින් අතහැරලා දාන්න. සෙල්ලම් බඩු තියෙන සෙල්ලම් කරන්න මිසක් පුතේ ඇලිලා බැඳිලා ඉන්න නෙමෙයි. මේවා කැඩෙනවා, මේවා බිඳෙනවා, මේවා නැහෙනවා, වෙනසෙනවා. ඒවා තමයි මේ වැය ස්වභාවය. එහෙනම් පුතා මේක පාවිච්චි කරන්න. මේකට ඇලෙන්න යන්න එපා. කැඩුනොත් කැඩිච්චාවේ. කැඩෙන දාට කය කැඩුනාවේ. බිඳෙන දාට කය බිඳුනාවේ. නැහෙන දාට කය නැහුණාවේ. අමා නිවන් සුව මට හිමි වේ කියන ස්වභාවය අර දරුවට කියලා දෙන්න. මොකද කැඩෙන බැඳෙන නැහෙන වෙනසෙන දේවල් වල ස්වභාවය කැඩලා මිදලා නැහිලා වෙනසලා යන්නේ. ඒක අපිට නවත්තන්න බෑ පින්විතනි කවර කවදාකවත්. එහෙනම් ඒ ස්වභාවය අපි හරියට තේරුම් අරගෙන නම් ඉන්නේ ඔය තණ්හාව කියන වචනේට ඔච්චර ලොකු වටිනකමක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියලා කියන්නේ පින්විතනි මේ ලෝකේ ඉන්න මිනිස්සු තණ්හාවෙන් බැඳෙන්නේ යන්නේ නැහැ දේවල් වලට. අරිහතුන් වහන්සේට උනත් පුළුවන් පින්විතනි ඕනනම් වාහනයක වාඩි වෙලා යන්න. හැබැයි උන්වහන්සේ වාහනේට ඇලෙනවද? නැහැ. උන්වහන්සේ වාහනේ පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේ වාහනේට ඇලෙන්නේ නැහැ. උන්වහන්සේ කුටියක් පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේ කුටියට ඇලෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ කුටිය අතින් අල්ලගෙන ඉන්නවා. මොකෙන් අතහැරලාද? හිතින් අතහැරලා. එහෙනම් කුටිය කැඩිලා බිඳිලා නැහිලා වැනිසලා යන කාලෙට උන්වහන්සේට දුක හිතෙයිද? කවදාකවත් හිතෙන්නේ නැහැ. හේතුව පින්විතෙන අතට දුක් දැනෙන්නේ නැන්නේ. දුක් දැනෙන්නේ කොහෙද විතරද? හිතට විතරයි. එහෙනම් අන්නේ මට්ටමින් අපි මිදිලා යන්න ඕනේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව වැටහෙන්න ඕනේ පිංගුතනි ඔය තණ්හාව කියන මහා රාක්ෂයා. දැන් මායයද පිංගුතනි මහා රාක්ෂයා තණ්හාවද? මට දෙන්න උත්තරය. මායයා ඔබව සසරේ අරන් ගියායි කියලා අත උසලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඔබව ගියාත් නැවේ සතර අපායට අරගෙන ගියේ මායයා කියලා අත උසලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් මායя නෙමෙයි නේද පිංගුතුනි බලවත්ම? කවුද බලවත්? ඔය තණ්හාව. තණ්හාව තියෙන කාගාවද? මායя ගාවද ඔබ ගාවද? ඔබ ගාව. එහෙනම් ඔබට මිදෙන්න පුළුවන් නේ. අවබෝධයට ගත්තනම් හරිනේ පිංගුතුනි මේක මහ රකුසෙක්. එහෙනම් ඔබට වැටහෙන්න ඕනේ පිංගුතුනි ඔබ යම් දෙයකට ඇලෙන්න යන මොහොතක් එනවා නම් අන්නේ ඇලෙන්න යන මොහොතේදී Tamanට දැනෙන්න ඕනේ ඒක බියක්. මොකද්ද? අනේ මම මේ ගින්නකට නේද මේ ඇලෙන්න යන්නේ. මේ මහ ගින්නකට නේද මම මේ නතු වෙන්න යන්නේ. නමුත් එහෙම නෙමෙයි නේද හිතෙන්නේ. දරුවෙක් හදමුද කියලා කිව්වම අනේ හරි ෂෝක් කියලා හිතාගෙන නේද පිංගුදෙනි දරුවෙක් හදන්නේ. කවදාකවත් ඔබට හිතෙන්නේ නැහැ නේද පිංගුදෙනි මේ මහා ගින්නකට මම මේ යන්න හදන්නේ කියලා. එහෙනම් දැම්මට ඔබ කියන්න පිංගුදෙනි ඔබට දුක්ඛාරය සත්‍ය වැටහුණා නම් දැම්මට ඔබ කියන්න. දරුවා හදන්න කියලා තීරණය ගත්ත වෙලාවේද දුක්ඛාරය සත්‍ය තියෙන්නේ? දරුවා මැරිච්ච වෙලාවේද? අන්න හදන්න තීරණේ ගත්ත වෙලාවේ. ඒ හදන්න තීරණේ ගත්ත වෙලාවේ Tamanට දැනෙන්න ඕනේ මොකද්ද? මම මේ කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දෙයක් ලෝකෙට මම මගේ කියලා ගේන්නයි යන්නේ. ඒක ගෙනාව නම් මේක කැඩෙයිද බිඳෙයිද නැහෙයිද වෙනසෙයිද කියලා මට හැමදාම දුක් වෙන්න ශෝක වෙන්න වෙනවා. කැඩිලා බිඳිලා වෙනසිලා යන්න නොදී මට මේක රැකබලා ගන්න වෙනවා. කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යද්දි මට අඬන්න වෙනවා. ඔය ටික අවබෝධයට ගත්තනම් පින්වතුනි අතහැරිලා මිදිලා නිදහස් වෙනව නේද? හැබැයි එවලේ ඕක අවබෝධයට ගන්න නැතුව දරුවා මලාට පස්සේ ඒ අම්මට ගිහිල්ලා කිව්වොත් නංගියේ. ඔහොම තමයි නංගියේ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කිව්වොත් එහෙම නෑමිලි ගැට්ට ඔළුවේ හිටින්න ගහයි අර කාන්තාව මොකද හේතුව පිළිඳින්නේ? ඒ වෙලාවේ ඒ කාන්තාව ඉන්නේ අධික වේදනාවකින්. වේදනා චෛතසිකයෙන් නිවන් දකින්න බෑ. සතුටින් ඉන්න වෙලාවක විතරයි ධහම තේරෙන්නේ. වෙන කිසිම වෙලාවක ධහම තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මිනිහා මැරිලා එන ගෑණිටවත් ගෑණි මැරිලෙන මිනිහටවත් පැවිද්ද උරුම නැහැ. ඒ අයට උරුම කපු මහත්තයෙක්. නැවත වතාවක් ඒක කරගන්න. සසර කල කිරලෙන්න ආයතයි පින්වතනි මේක අවශ්‍යතාවය තියෙන්නේ. සසර කිව්වේ මොකද්ද? ওই මිනිස්සු ඔක්කොම බොරු වැඩි හරියක් කියන්නේ. අනේ මට නම් සසර කල කිරුණා. ඔය බොරු කියන්නේ. ඔය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සසර කියලා කියන්නේ පින්වතනි සැරිසැරීමට. කාටද සැරිසැරීම ගැන කලකිරුනේ? සැරිසැරීම ගැන කලකිරිච්ච කෙනෙකුට පුළුවන් දිව්‍ය ලෝකේ සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න. බ්‍රහ්ම ලෝක සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න. ආනෙන්ජෙහිවත් අරූපේ සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න. බෑ. සැරිසැරීමක් නේ එකක්. සැරිසැරීම ගැන කලකිරුණා යම් කිසි පුද්ගලෙක් එතනින් එහාට පිඟිතින ඒ පුද්ගලයා ඒ කාන්තයෙන් මේ සෝතාපන්න මාර්ගඵලයේ ඔස්සේ ඉදිරියට යන්න හදනවා. ඒ හැරෙන්න වෙන දෙයක් නෙමෙයි. එහෙනම් කවදක්වත් ඔබ කියන්න එපා සසර කලකිරුණා කියලා. ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? අම්මා මලා අම්මා මැරීම ගැන කලකිරුණා මට. නැත්නම් ජීවිතය ගැන කලකිරුණා. අන්න ඒවා කියන්න. සසර කලකිරෙනවා නම් ඔබ සුදු වෙලා ඉන්න විදිහක් නැහැ. සසර කලකිරෙනවා නම් ඔබ මේ වෙනකොට මොන වගේද ඉන්න ඕනේ? කහ පාට වෙලා. වහ වහ මගපල පූර්ණේ කරන කෙනෙක් බවට පත් වෙලා. නැත්නම් සුදු ඇඳුමේ හරි කමන්නේ මහ වහ වහ මේ මගපල පූර්ණේ කරගන්න කෙනෙක් බවට පත් වෙලා. එහෙමයි ඔබ ඉන්න ඕනේ එහෙනම්. හරි. එහෙනම් දැන් පින්විතනේ අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟ අවස්ථාවේදී ඔන්න දැන් ඔබ තේරුම් ගත්ත පින්විතනේ මනාකොටම දුක්ඛ දුක්ඛයක් තියෙනවා විපරිණාම දුක්ඛයක් තියෙනවා සංඛාර දුක්ඛයක් තියෙනවා. එකක් අල්ලගත්තා නම් තුනකින් බැටකන්න වෙනවා. ඒක ඔබ පිළිගන්නවද නැද්ද? හොඳ ආකාරවම පිළිගන්නවද නැද්ද? එහෙනම් අපි ගමු පින්විතනේ ඇහැ. ගිය අත්දැවිය තුලදී පින්විතනේ ඔය ඇහැට ආස වුණා නේද? ඔබ ඔය ඇහැට කියන්නේ ඔය රූප බලන්න ආසාවක් හටගත්ත නේද ඔබට? රූප බලන්න ආසාවක් හටගත්ත නිසා පිංගුතුනි අද ඔබට ඇහැ කුරුම වුණා නේද? ඔය ඇහි උරුමේ ඔබට හම් වෙච්ච මොහොතේ ඉඳලම පිංගුතුනි ඔය තුනෙන් ඔබ පීඩාවටපත් වෙනවද නැද්ද? ඔය ඇහැ නිසා ඔබට දුක දුකේ නැද්ද? එක පාට පිටින් ලයිට් එකක් එහෙම ගැහුවොත් ඔය හැට මොකද වෙන්නේ? ටක් ගාලා ඔබ ඇස් දෙක පියා ගන්නවද නැද්ද? හැමදෙස්සම විමසිල්ලෙන් නේද ඉන්නේ ඔබ? මැස්සෙක් හරි ඇහැට එන්න આવොත් එimhe ටක් ගාලා හැපියෝ ගන්නව නේද ඔබ? ඒ කියන්නේ පිටින් ඔබ හැමදෙස්සම ඔය ඇහැ කැඩේ දෝ බින්දේ දෝ නැහේ දෝ වෙනසේ දෝ කියලා බයකින්ද නැද්ද ඉන්නේ? එහෙනම් ඇහැ පරිස්සම් කර ගැනීම උදෙසා විවිධාකාරයෙන් වැඩ කටයුතු කරනවද නැද්ද? ඒ කොච්චර කළත් 40 ඇඳිරිය ඔබට හැදෙනවද නැද්ද? ඇහි සුදු ඔබට එනවද නැද්ද? විවිධාකාරයේ අක්ෂි රෝග ඔබට එනවද නැද්ද? එහෙනම් පින්විතනි ඔය කියන දුක් තුنين ඔබ පීඩාවටපත් වෙනව නේද ඔය ඇහැ හම්බෙච්ච නිසා? ඔය කන සම්බන්ධවත් ඔච්චර නෙමෙයිද? නාසය සම්බන්ධවත් ඔච්චර නෙමෙයිද? දිවකය සම්බන්ධවත් ඔච්චර නෙමෙයිද? මන සම්බන්ධවත් ඔච්චර නෙමෙයිද? එහෙනම් පින්විතනි ඔබට අද ඔබගේ කියලා මම මගේ කියලා අල්ලගත්තා නම් යම් දෙයක් මොනම හරි දෙයක් හරි පිංගුතුනි ඔය දේ නිසා ඔබට ඔය දුක් තුන උරුම වෙනවා කියලා දැන් ඔබට පැහැදිලි නේද? ඔන්න එහෙනම් දැන් අපි පිංගුතුනි දුක දැක්කතන් ඊළඟට අපි ගිහිල්ලා බලමු අනත්ත් ස්වභාවය දකින්න හැටි. අනත්ත් කියලා කිව්වේ පිංගුතුනි ඔන්න ඔන්න සාරිපුත්‍රයන් වහන්සේගේ දහම් කොටසක් ගන්න වෙනවා මෙතනට. නැත්නම් ඕකට අනාත්මයි අනාත්මයි කියලා කියා ගන්න වෙනවා. මම එහෙම දහම් කොටසක් ගැන දන්නේ නැහැ. ඒක නිසා මම නොදන්න දහම් ගැන කියන්න යන්නේ නැහැ ඔබට. මම සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරපු කොටසක් අරගෙන ඔබට දේශනා කරන්න. අනිච්ඡං කයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාර කට්ටේනාති. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියවල බලන්න. ත්‍රිපිටකයේ අයිති අටුවා ග්‍රන්ථයක්. ත්‍රිපිටකයේ තියෙන මූලික අටුවාවක්. ආචාර්ය වාදයක් එහෙම නෙමෙයි. මූලික අටුවාවක්. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ අනිච්ඡං කයට්ඨේන දුක්ඛං බයට්ඨේන අනත්තං අසාර කට්ඨේ නාති. අසාර කියලා කියනවා පිංගුතුනි මේ අනත්ත කියලා කියනවා අසාරෙහි. ඔන්න ඔය අර්ථයෙන් අරගෙන කතා කරගෙන යනවා. අසාර කියන අර්ථයෙන් අරගෙන. මේ ලෝකේ පිංගුතුනි හේතුන්ගෙන් හටගත්ත මේ සංකතයන්ගේ ලක්ෂණ හතරක් දේශනා කරලා තියෙනවා බුදුහාඳුරෝ. ඒ ලක්ෂණ හතර තමයි අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං මෙන්න මේ අඤ්‍යත ස්වභාවය අඳුර ගන්න ඕනේ පිංගුතුනි අපි හැම කෙනෙක්ම. ඒ තමයි ඔන්න ඔබට දැන් හොද්දට වැටහෙන කාරණා මම කියන්නම්. දැන් තමන්ගේ ජීවිතවලට දදා මේව ගන්න ඕනේ. දැන් දුක්ඛාරය සත්‍ය ඔබගේ ජීවිතවලට දාලා ඔබ ගන්න ඕනේ. මම ෆෝන් එකක් ගන්න විතරයි කිව්වේ. මාලයක් ගන්න විතරයි කිව්වේ. ඔබට තියෙන දේවල් වලට දදා ඔබ බැලුවා නම් අද ඔබ මේ වෙනකොට ස්ලේව් කෙනෙක් වෙලා එහෙම නැත්නම් වහලෙක් වෙලා ගත කරන ජීවිතේ ඔබට වැටහිලා ඉන්න ඕනේ. දැන් ඊළඟට අනත්ත් ස්වභාවය ගැන කතා කරද්දිත් ඔබ මේ ටිකම ඔලුවට ගන්න උත්සාහ කරන්න. පින්වතුනි. ඔබට යම් අවස්ථාවක අපි හිතමුකෝ අපි කසාදේ ගැන හිතමු. කසාදේ. අසත්පුරුෂයෙක් විසින් පින්වතුනි ඔබගේ ඔළුවට දානවා. නැත්තම් අපි හිතමුකෝ අසත්පුරුෂකම් කියලා කියන්නේ බින්දුනේ. මේ අසාර වූ ලෝකේ සාරයි කියලා කවුරු හරි කියනවනම් අන්නයා තමයි අසත්පුරුෂයා. අසත්පුරුෂය කියලා කිව්වේ පව් කරන අයට විතරක් නෙමෙයි. එහෙනම් සමහරට අම්මා තාත්තා පවා අසත්පුරුෂ කියන ගුණයට වැටෙනවද නැද්ද? වැටෙනවා. දහම් අවබෝධලා නැත්තම් වැටෙනවා. ඒකේ මේ අපහාසාත්මක වචනයක් එහෙම නෙමෙයි ඒ කිව්වේ. නැත්නම් ඒවටත් ගැටි ගැටි ඉන්නෝනේ අම්මට අසත්පුරුෂයෙකුව මන් නම් අහන්නේ බනයි. එහෙම කියන පිරිසුත් ඉන්නවා. පෙරහන් කඩත් බන අහනවනේ ඇවිදින්න. එතකොට අපරාධේ. ඒ මට්ටමට හදාගන්න එපා. තෙරහන් කඩයක් වෙන්න එපා. ගන්න අවශ්‍ය ටික ඔක්කොම ගන්න. අසත්පුරුෂයෝ ටිකක් එකතු වෙලා කියනවා පුතේ උඹට අද ඔය ඔහොම වේදිලාගේ ජීවිතයක් නුඹ ගත කරන්න බලන් එලෝටත් නැහැ මෙලෝටත් නැහැ නේ උඹ. කසාදයක් බැන්දනම් උඹට සතුටින් ඉන්න පුළුවන්. ඔන්න දුන්න පිංගුතුනි අසත්පුරුෂ වචනේ. ඔය අසත්පුරුෂ වචනේ කියලා කිව්වේ මොකද්ද? අසාර වූ ලෝකයේ සාරයි කියලා දෘෂ්ටිගත කළා. අවිද්‍යාව කියලා කියන්නේ පිංගුතුනි ඔන්න ඕකට සරල අර්ථයෙන් ගත්තහම අවිද්‍යාව කියලා කිව්වේ පිංගුතුනි අසාර වූ ලෝකයේ සාරයි කියලා ගත්ත හැඟීම. එහෙම නැත්නම් පිංගුතුනි ඔන්න තථාගතයන් වහන්සේගේ පරම ගම්බීර දේශනාවට ගියොත් එහෙම කතංච බික්කවේ අවිද්‍යා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චද වික්කවේ අවිද්‍යා අවිද්‍යාව ගැන පිංගුතුනි 40 ආකාරයක් විතර දේශනා කරලා තියෙනවා මට මතක හැටියේ එක එක අර්ථ එක එක විදිහට මේ දේශනා කරපුවා හෝ 13 ආකාරයක් මට මතක නෑ හරියටම. එහෙනම් අසාර වූ ලෝකේ සාරයි කියලා ගත්ත මුලාව පිංගුතනි අවිද්‍යාව. අන්න අසත්පුරුෂයෝ විසින් තමයි ඔබගේ ඔළුවට ඕක දාන්නේ. එහෙනම් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ පුතේ කසාදයක් බැඳලා හොඳට ජීවත් වෙයන්. ඔන්න දැම්ම ඔළුවට. දැම්ම ගමන් පිංගුතනි කසාදේ ගැන ලොකු වටිනකමක් දැන් ඔබගේ ඔළුවට ආවා. දැන් ඔබට හැමතිස්සෙම හිතෙන්නේ පිංගුතනි අනේ මං කසාදයක් කරගත්තා නම් මට වැජබිලා ඉන්න පුළුවන් කියලා. දැන් මම මේක කියන්නේ මෙතන ඇතිනේ කසාද බැඳපු අය. ඒ අය මේකට සාක්ෂි දරයි. තමන්ගේ ජීවිතෙන් ගන්න. හොඳට දැන් මතක් කරලා යන්න අතීතයට පිඟුදින අතීතයට ගිහිල්ලා බලන්න ඔබ කසාද බඳින්න. අම්මා කිව්වහම කසාදයක් බඳිමු දුවේ දැන් ඉතින් හරි මං හොයලා දෙන්නම් මං හොයලා තින්නේ සෝක් කොල්ලේ. නැත්නම් අර කොල්ලට කියනවා මං හොඳ හැඩකාර කෙල්ලෙක් හෙව්වා පුතේ උඹට හරියනවා හරියටම හරි හඳානුත් ඔක්කොම ගැලපෙනවා මං ඔක්කොම බල්ලා තියෙන්නේ. ඔහොම ඉඳලා උඹ හරියන්නේ නැහැ. උඹට මහා සෙතක් වෙන්නේ ඕක කරගත්තට පස්සේ. ඔන්න ඕක දැම්මට පස්සේ පිඟුතුනි අර වටිනකම ජනිත වුණාට පස්සේ ඒ වටිනකමට මොකද වෙන්නේ? තණ්හාවක් හට ගන්නවා. නිකන් තණ්හාව හටගන්නේ නැහැ පිඟුතුනි මේ ලෝකේ තියෙන කිසිම දෙයකට. වටිනකමක් එන්න මොනේ තණ්හාව හටගන්න. අර වටිනකම දීපු ගමන් මොකද උනේ තණ්හාව හටගත්තා. දැන් තණ්හාව හටගන්න පිඟුතුනි දැන් ඔබට හිතෙන්නේ මොකද්ද කසාද බැන්දනම් හොඳ සතුටින් කාලය ගත කරන්න පුළුවන්. දැන් අත උසලා මට කියන්න. කසාද වැඳලා සතුටින්ම තමන්ගේ ජීවිතේ ගත කරපු අය. එක්කෙනෙක් අත ඉස්සුවේ නෑනේ. එක්කෙනෙක්. දැන් මෙතන ඉන්න තරුණ පිරිස කසාද වැඳපු නැති අයට මේකවත් තේරුම් අරගෙන හැදෙන්න බැරි නම් මොන ඩිග්‍රී කළත් වැඩක් තියනවාද? ඕකම උලා කන්න නේද යන්නේ? අර මිනිස්සුත් අසත්පුරුෂකමින් මිදෙන්නේ නැහනේ. ඔබත් අසත්පුරුෂකමින් මිදෙන්නේ නැහනේ. ඇයි? ඔබ කවදාකවත් ඕක කියයිද ඔබගේ දරුවට? දැන් මං අහපු නිසා ඔබ කිව්ව ඇත්ත. ඔබ ඔබගේ දරුවට කියන්නේ මොකද්ද? පුතේ මට වැරදුනාට පුතේ ලෝකේ ඔක්කොටම වරදින්නේ මගේ පුතාට වරදින්නේ මගේ පුතත් බැඳහන් කියනවද නැද්ද අද කියලා ඉවරලා ඔය දරුවටත් ඔය ගිනි ගෙඩියම නෙමෙයිද දෙන්න හදන්නේ එහෙනම් පින්වදනි නිකමට හිතලා බලන්න මම මේ ඔබට කියපාර හරය හොඳට තේරුම් ගන්න මේ හරයක් කතා කරන්නයි යාවේ හරය තේරුම් ගන්න පිටුදුනේ ඔබට අර අසත්පුරුෂයෝ විසින් ඔලුවට දැම්මට පස්සේ ලොකු වටිනකමක් ආවා. ඒ වටිනකම තුල පින්විතනේ ඔබට හිතුන දේ තමයි මට මේ කසාදේ කරගෙන වැජඹිලා ඉන්න පුළුවන් කියලා. වැජඹිලා ඉන්න පුළුවන් කියලා හිතලා ඔබ කසාද බැන්දා. පින්විතනේ කසාදේ කියන්නේ හේතුක ඵලයක්ද නැද්ද? හේතු සමූහයක ඵලයක් නේද කසාදේ කියන්නේ. කසාදේ කිව්වේ ආදරයටනේ ඔද දෙන්න අතර තියෙන. පොත ගස්සම් කළාට නෙමෙයිනේ. දෙන්න අතර තියෙන ආදරයට නේද පින්විතනේ ඔය කසාදේ කියලා කිව්වේ. එහෙනම් පින්විතනේ ඔය ආදරය කියලා කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් නේද? ඔය ඵලය තියාගන්න නම් ඔය හේතු ටික තියෙන්න ඕනද නැද්ද? එක හේතුවක් හරි වෙනස් වුණොත් ඵලයට මොකද වෙන්නේ? එහෙනම් කසාද බැඳපු දවස් ඉඳලම නෝනා ගෙදර ඉඳලත් මහත්තයා ඔෆිස් එකේ ඉඳලත් අනේ අපේ කසාදේ කැඩෙයිද බිඳෙයිද නැහෙයිද වෙනසෙයිද කියලා දුක් වෙවි හිටියද නැද්ද? එහෙම හිටියේ නැත්තම් ඇයි ඔබ ඔබගේ මහත්තයා ගෙදරහම ඇහුවේ අර කාරකේ කොණ්ඩේ වවාගෙන හිටපු එකී කවුද කියලා? ඇයි ඇහුවේ? එතකොට මහත්තයා කිව්වේ ආ ඒ මගේ යාළුවා නිමල් කිව්වහම ඔබ ලැජ්ජාවෙන් බිම බලාගත්තේ මොහොතක් මොහොතක් ගානේ පිංගුතුනි කැඩේ දෝ බිඳේ දෝ නැහේ දෝ වෙනසේ දෝ කියලා නිමේද හිටියේ අවංකව කතා කරන්න තමන්ගේ ජීවිතය තුලින් නිවන් දකින්න ඔෆිස් එකේ පොඩ්ඩක් ළඟින් කවුරු හරි කෙනෙක් මහත්තයා වැසුරු කරනවා නම් නෝනා වැසුරු කරනවා නම් නිරන්තරයෙන් ඔබගේ පපුවට ගැස්මක් ආවද නැද්ද? සමහරට ඔබ පිට කරන්නේ නැතුව ඇති ඒක. බුද්ධියෙන් ඉවසගෙන ඉන්න ඇති. නෑ නෑ මගේ මහත්තයා මගේ නෝනා එහෙම නෑ. එහෙම ඉන්න ඇති. නමුත් පින්විතනි ඔබගේ පපුවට ගින්නක් ආවද නැද්ද? නමුත් ඔබ කසාද බඳිනකොට නම් කොහොමද හිතන් හිටියේ? කසාද බැඳලා මම සතුටින් ප්‍රීතියෙන් ජීවිතය ගත කරනවා වැජඹිලා ඉන්නවා කියලා නේද? පුළුවන් වුණාද වැජඹෙන්න? දැන් දරුවොත් ඉන්නවා මගේ කසාදේ මට කඩා ගන්න බෑ. ඒක නිසා ඌ කියන ඕන දෙයක් මං කරනවා කියලා හිතන් ඉන්න නෝනලා මෙතන නැද්ද? මට සමාජයේ අපවාදයට ලක් වෙන්න බෑ. ඒක නිසා මොන වුණ කසිප්පු ගහලාවත් මම බයිට් එක හදලා දෙනවා කරන්න දෙයක් නෑ කියලා හිතන් ඉන්න බේබද්දන්ගේ කවුරුත් නැද්ද මෙතන? හැබැයි බඳිනකොට කොහොමද හිතුවේ? අවංකවම කතා කරන්න පින්වදනේ ඔබ බඳිනකොට හිතුවේ කොහොමද? අපි එනකොට දකින්නවා පින්වදනේ අඩියක් අඩියක් ගානේ රූපලාවන්‍ය අර මනාලියෝ සරසන තැන්වල බෝඩ් ගහලා ලංකාවේ මිනිස්සු මං හිතන්නේ කසාද බඳිනවට වඩා වෙන වැඩක් නැතුව ඇති. ඒ තරමට හැම තැනම බෝඩ් ගහලා. ඒ හැම මනාලියක්ම hina වෙලා ඉන්නේ. ඔව්. ඔබ දැකලා ඇති. ඒ හැම මනාලියක්ම hina වෙලා ඉන්නේ. ඔබටත් මතකද ඔබ මනාලි වෙච්ච දවස? එදා ඔබ hina වෙලා නේද හිටියේ? ඔබ හිතාගෙන හිටියේ පින්වතුනි ඔබට මේ මුළු ලෝකෙම ලැබුණා කියලා නේද? ඇත්තම තමන්ගේ ජීවිතය ඇතුළට එදිලා බලන්න පිඟුදෙන එච්චරයි මම කියන්නේ. මම ඔබට බන කියන්නේ මෙතන වෙන කවුරුත් නැහැ. ඔබයි මායි විතරයි ඉන්නේ. මම ඔබට බන කියන්නේ. ඔබගේ ජීවිතය ඇතුළට එදිලා බලන්න. ඔබ සාරයි සාරයි සාරයි කියලා පැනගත්තට අන්තිමට පිඟුතනි ඔබට හම්බුනේ දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත් නේද? ඔබට හිතිලා නැද්ද? අනේ ඇයි අම්මේ මාව මෙතනට ඇදලා දැම්මේ කියලා එකම එක දවසක්වත් ජීවිතේ හිතිලා නැද්ද? අනේ මං කසාද නොබැඳ හිටියානම් හොඳයි කියලා ජීවිතේ හිතිලා නැද්ද ඔබට? අඩුම තරමේ මහත්තයා ගෙදර එනවා. කවදාකවත් චොක්ලට් එකක තරම් දෙයක්වත් ගෙනහල්ලා නැති කොටවත් හිතිලා නැද්ද එහෙම? එහෙනම් පින්විතනි ඔබ නිකමට හිතලා බලන්න. කසාදේ කියන එක සාරදයක්ද? හැමෝම මට කියන්න. කසාදේ කියන්නේ සාරදයක්ද අසාරදයක්ද? ඔබ නේද ඔය කිව්වේ? මේ ඔක්කොම පටිගත වෙනවා. ඔබ ආත්ම වංචාවට අහු වෙන්න බෑ. දැන් ඔබ කිව්වන්නේ අසාරයි. එහෙනම් දැන් ඔබ ඔබගේ දරුවාට දෙන්න ඕනේ සාර දේවල්ද අසාර දේවල්ද? ඒක නිසාද කසාද බඳලා දුන්නේ. මං කිව්වේ ඒකනේ. ඔබ මේ මාර වසඟයට අහුවෙච්ච පිරිසක්. ඔබ ඇත්ත දැන දැනත් අසුචි බව දැන දැනත් අත පුරෝ පුරෝ කනවා. ඇයි පින්වතුනි මේ? මං ඒකයි කිව්වේ මං ආවේ ඔබට නොදන්න ධහම දේශනා කරන්න නෙමෙයි. මේ මහ යතිවරිය කාලයක් තිස්සේ ඔබට මේ ධහම දේශනා කරලා තියෙනවා. මං ආවේ පින්වතුනි ඔබගේ හක්ක තද කරලා කට ඇරලා මේක ඔබන් ඇතුළට එතකොටයි ඔබට මේක තේරෙන්නේ. අපරාධෙනි පිංගුතනි බලන්න. සතුටින් ගත කරන්න තිබිච්ච මනුස්ස ජීවිතේ නේද විනාශ කරගත්තේ කියන්නේ. දැන් මම මේකෙන් කියන්නේ කසාද බඳින්න එපා කියලා එහෙම නෙමෙයි. මං කියවනේ. මම මගුල් කපුවත් නෙමෙයි. වින්න මුවම්මත් නෙමෙයි. මට ප්‍රශ්නයක් නැහැ. ඕව මොනව කරගත්තා. මං ආවේ නිවන් දකින්න මම මගේ වැඩේ කරගන්නවා. ඔබට උදව් කරනවා. ඔබත් පුළුවන් නම් කරගන්න. නැත්තම් මිනිස්සු කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවනේ ඔහොම ගියොත් එහෙම කියලා. මං කියන්නේ මම මින්නමු අම්මා නෙමෙයි. මට ඒව අදාළ ඒවා නෙමෙයි. යථාර්ථය පැහැදිලි කරලා දෙන එක විතරයි මම කරන්නේ. තව උදාහරණයක් ගමු. එහෙනම් දැන් ඔබ හොඳ ආකාරවම දන්නව නේද පිංගුතනි කසාදය පුරවන්න හිතන අසාරයි. හැබැයි සාරය කියලා නේද හිතාගත්තේ? ඔව්. එහෙම තමයි පටන් ගන්න. ඇයි? අසත්පුරුෂයෝ විසින් මතවාදයේ දුන්නට පස්සේ පින්විතනේ ඔළුවේ ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි එනවා ඒවා. ඊට පස්සේ ඔබ වෙඩින් එක ගන්න ගියාට පස්සේ ඔබට පෙන්වනවා hina වෙවි ඉන්න මනාලියෝ. ඒක දැක්ක වෙලාව ඉඳලා ඔබ හිතන්නේ අනේ මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මෙතනින් පස්සේ නම් hina වෙවි ඉන්නේ කියලා. කවදාකවත් ඔබට නෙගටිව් ෆීලිං එකක් එන්නේ නැහැ. ඒක තමයි පින්විතනේ අවිද්‍යාවේ තියෙන බරපතලකම. පොඩි සරල එකක් ගමු. ඔබට දාඩිය දානවා. දාඩිය දැම්මට පස්සේ පිංගුතනි ඔබට හිතෙන්නේ මොකද්ද මම ෆෑන් එකක් ගත්තා නම් මට හොඳ ආකාරව මේක හුලං වැඩි වැඩි වැජබිලා ඉන්න පුළුවන් කියලා. ඔබ ෆෑන් එක ගන්න යන එක මොහොතකවත් ඔබට හිතේද පිංගුතනි ෆෑන් එක නිසා ඔබට අවඩක් වෙයි කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ මොකද්ද ෂහ් ෆෑන් එක ගත්තට පස්සේ ගමේ උන් ඔක්කොටම දාඩියයි මට විතරක් දාඩිය නැහැ. මම ගමේ රජා වගේ මම ෆෑන් එකේ වැජබි වැජබි ඉන්නවා කියලා හිතාගෙන ෆෑන් එක ගෙදර ගේනවා. ගෙදර ගින්න උන් නෑ පිංගුතුනි ෆෑන් එක සල්ලි දීලා ගත්ත මොහොතේ ඉඳලා දැන් මොකද වෙන්නේ? මේක කැඩේද, බිඳේද, නැහේද, වෙනසේද කියලා බයක් ශෝකයක් එන්නේ නැද්ද? ඔබට පුළුවන් ද පිංගුතුනි වාහනේ පිටිපස්සෙන් ෆෑන් එක තියලා ඉවර වෙලා ආපහු කඩේට ගිහිල්ලා මේ බිල මෙන්න මේක මොකද්ද වෙලා මේක පොඩ්ඩක් බල්ලෙන්න කියලා කියන්න පුළුවන්. පුළුවන්. බෑ. ඇයි? ඉතින් ඔබගේ ජීවිතෙන් නෙමෙයිද මම මේක ගත්තේ? ඔබට උත්තර දෙන්න පුළුවන් එහෙනම් ඔබට පුළුවන් ද ෆෑන් එක අර වාහනේ පිටිපස්සේ දොර ගාවේ තියලා ආයි කඩේට ගිහිල්ලා ඉවරලා මුදලාලිත් එක්ක විනාඩියක් කතා කරලා එන්න. බෑ. ඇයි? දැන් ඔබ ඒකට සිකියුරිටි ගාඩ් වෙලා ඉවරයි නේද? ඉතින් ඔබ ඒක හිතුවේ නෑ නේද කවදක්වත්? මේ ෆෑන් එකට හිට පිට නැති මේ ෆෑන් එකට තනි රකින්න වෙයි කියලා හිතුවේ නෑ නේද කවදක්වත්? අනේ පින්වතුනි දැන් ඔබගේ මහත්තයා ගියා අල්ලපු කඩේට අල්ලපු කඩේ ඉඳලා විනාඩි 10ක් 15ක් හිටියත් පින්වතුනි ඔබට වෙනව නේද? ඒ විනාඩි 10 15 හරි මේ ෆෑන් එකට තනි රකින්න. ඔබ ඒව හිතුවේ නෑ නේද කවදක්වත්? ඔබට හිතුනේ මොකද්ද? ෆෑන් එක දාගෙන මම වැදබිලා ඉන්නවා කියලා විතරයි. ඔන්න අවිද්‍යාවෙන් මහත් අවිද්‍යාවෙන් තණ්හාව ජනිත වුණාට පස්සේ පින්වතුනි මුළු ලෝකෙම අඳුර වෙලා යනවා පේන්නේ නෑ. ඒකයි කිව්වේ අවිද්‍යා අන්ධකාරය කියලා. අවිද්‍යා අන්ධකාරයට වැටිච්ච අයට පිංගුතනි යථාර්ථය පේන්නේ දැන් ඊට පස්සේ පිංගුතනි ඔය ෆෑන් එක කැඩිලා බිඳිලා නැහිලා වෙනසලා යනවට බය පිංගුතනි ඔබ ඕක සර්විස් කරන්නේ නැද්ද? ඕක ඕක පිහිදාන්න ඔය කටයුතු කරන්නේ නැද්ද? ඕකට අවශ්‍ය විදිහට ඒ කරන්ට් එක දෙන්න වැඩ පිළිවෙල කරන්නේ නැද්ද? එන ඕක කර කර නේද පිංගුතනි ඔබට ඕක පාවිච්චි කරන්න වෙන්නේ. කවදාවත් ඔබට වැඳ බෙන්න හම්බ වෙන්නේ නැහැ නේද ඕකත් එක්ක. එහෙනම් පිංගුතනි ඔබ බලාපොරොත්තු වෙන එකක් හම්බුනේ තව එකක් නේද? ඔන්න අන්‍යතාවයටපත් වෙනවා කියපු ස්වභාවය. එහෙනම් පින්විතනි ඔබ සාරයක් බලාපොරොත්තු වුණාට ඔබට හම්බුනේ දුකක්මයි ගින්නක්මයි නේද? එහෙනම් පින්විතනි මේ ෆෑන් එක සාරයිද? ෆෑන් එක සාරයිද? නෑ. හැබැයි ගන්න යනකොට නම් සාරයි නේද? නමුත් ප්‍රඥා ගෝචරව බැලුවොත් සාරයිද අසාරයිද? අසාරයි. තව එකක් ගත්තා. ළමයා. ටික ලොකු ඒවෙන් ගම්මු තේරෙන්න. ළමයා. දෙන්න කසාද වැඳලා ඉන්නකොට දෙන්න දෙමහල් රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට පින්විතනි ආය රසත්පුරුෂ මතිමතාන්තර එනවා. මොකද්ද? පුතේ. ඔහොම තමයි කහද බැඳහම. දරුවෙක් මල්ලෙක් හිටියනම් උඹලා රණ්ඩු වෙන්නේ නැහැ ආදරෙන් එකට පවුල බැඳෙනවා. දුන්න ඊළඟ ගිනි ගෙඩිය. දැන් ගිනි ගෙඩිය කාලි වෙරෙලා මම බොරු නම් කියන්නේ උඹ ඵලයන් පුතේ අයියලා ගෙදර ගිහිල්ලා බලපන්. ඔන්න කිව්වා. දැන් යනවා අයියලා ගෙදර. අයියලා ගෙදර ගියාට පස්සේ දෙන්න ඉඳගෙන ඉන්නකොට අයියාගේ හුරතල් දිනේ අවුරුදු 2යි 3යි. ලස්සන ගවුම් පොඩිත්තකුත් ඇඳගෙන මොකද වෙන්නේ? පස්ස වන වන ඉස්සරහට එනවා. ඒ එනකොට දෙන්න කතා වෙනවා අනේ හරි ෂෝක් කියලා. ඒ කතාව ඒගොල්ලෝ නෑනත් ඇවිදලා කියනවා අනේ හරි ෂෝක් නම් ගියේ මේකේ හරි හුරතල් නම් ගියේ. බලන් ඉන්න හිතනවා නම් ගියේ මෙහෙම තියලා. අර අසත්පුරුෂ මති මතාන්තරේ තව වැඩි කරනවා. අර නෝන ඇත්ත කියන්නේ නෑනේ පින්හතනේ. ඇත්ත කියනවා නම් කියන්න තියෙන්නේ අනේ නම් ගියේ මේකේ ඉස්සර කිරි විතරයි දැන් අපි කන ඒවම කනව නංගියේ පැම්පස් එක ගැලවුවම බල්ලෙකුට ළඟ ඉන්න බෑ නංගිය කියලා කියන්නේ මේකිට කිරියුස් පොල්ලේ ගිහිල්ලා ඉවරලා මගේ papuව හොස් ගාලා ගියා නංගියේ මම හිතුවා මම මලා කියලා මේකේ දා පඩිපෙලෙන් පල්ලට වැටලා ඉවරලා දතක් කන්න ගිය වෙලාවේ නංගියේ මට දරා ගන්න බැරි වුණා නංගියේ ඔය එකක්වත් කියන්නේ කියන්නේ මොකද්ද හරියේ හුරතල් නංගියේ හරි ශෝක අපිට හරි සතුටයි ඇයි මේ ගින්නටම යොමු වෙච්ච මිනිස්සු අර ගෝණි එළුවා වගේ තමයි. ගෝණි එළුවා පෙන්නනවා කියලා දැම්මහම පොලිමේ කට්ටිය යනවා ඇතුලේ කවර් කරපු මඩුවක ගෝණියක් එල්ලලා පෙන්නනවා. ගෝණි එළුවා පල්ලල යනවා එකෙක්වත් කියන්නේ නැහැ රැවටුණා කියලා තමයි. හැමෝම යනවා පොලිමේ සල්ලි දීදී ගෝණියක් එල එල පෙන්නනවා. යන එන අය ඔක්කොගේම හිතේ ගෝණි එළුවා පෙන්නනවා කියලා. වැරදක් නැහැ හැමෝගෙම තියෙන මානෙ නිසා ලැජ්ජාවටපත් වේ කියන බයට අනිත් අයට කියන්නේ නැහැ. ඔය ස්වභාවය. දැන් මොකද වෙන්නේ? පිංගුතින දැන් අර අසත්පුරුෂ මතයේ දරාගෙන මහා තණ්හාවක් ජනිත වෙනවා දරුවා සම්බන්ධ. ඒ දරුවා සම්බන්ධව ජහ තණ්හාවක් ජනිත වෙලා දැන් මේ දෙන්නට හිතෙන්නේම මොකද්ද? දරුවා ඉපදුනාට ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? අපිට මහා සෞභාග්‍යයක් උදා වෙයි. අපි දෙන්නට මහා ප්‍රීතියකින් ඉන්න පුළුවන් වෙයි. වැජබෙන්න පුළුවන් ඒ අම්මේ තාත්තෙක් විදිහට කියලා. දැම්මට අත උස්සලා කියන්න දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳලා දරුවා නිසා සැප විඳපු අම්මල තාත්තලා. එකෙක් නෑනේ. එහෙනම් ඇයි පින්වතුනි මේකේ කෝසාරේ මම ඒකයි කියන්නේ. සාරයක් තියෙනවා නම් අපි ඔක්කොම භුක්ති විඳිමු. ප්‍රශ්නයක් නැහැනේ. ඇයි ඔබ කැමති නැද්ද මම සාරේ භුක්ති විඳිනවද ඔබත් එක්ක? සාරයක් තියෙනවා නම් පිඟුතුනි අපි හැමෝම එකතු වෙලා භුක්ති විඳිමු. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිඟුතුනි කෝ සාරේ? මට එක තැනක් පෙන්වන්න සාරේ කියලා ඔබට කියන්න පුළුවන් ඔය දරුවා කියලා ඔච්චර ආසාවෙන් අල්ලගෙන ඉන්න කෙනක් පිඟුතුනි ඉපදිච්ච දවසේ ඉඳලා ඔබට ගින්නක් නෙමෙයිද දුන්නේ? ඉපදිච්ච දවස් ඉඳලා කිරි පොඩ්ඩක් ස්පොල්ලේ ගිහිල්ලා කිරි පොඩ්ඩක් වමනේ ගියාට පස්සෙත් තියෙන ඔබ අනන්ත අප්‍රමාණ දුක් විඳද නැද්ද? අම්මලා තාත්තලව ගෙන්නගෙන ඉවරලා නාවන්න පොල් කටු හිල් කරගෙන ඒකව නාගෙන ඔය ඔක්කොම මහා දුකක් නෙමෙයිද වින්නේ? ඔබ ඒ කාලේ වුණාට හිතාගත්ත නේද මෙහෙම? දරුවෝ පොඩි කාලේ තමයි දුක ලොකු වුණාම දුක නෑ කියලා. අර සංකාර ස්වභාවයේ හැටිනේ පින්විතනේ. සංකාර ස්වභාවය මොකද්ද? සංඛාර ස්වභාවයේ තියෙන්නේ කෙසෙල් කඳ පතුරු ගහනවනේ. පතුරු ගහ පතුරු ගහ ආ මේ කෙහෙල් කඳේ නම් අරටුව නෑ. හැබැයි අනිත් එකේ ඇති කියලා ඒක දමාගෙන පතුරු ගහන වැඩ පිළිවිල නේද ඔය කරන්නේ. ඔය පුංචි කාලේදී ඔය දරුවා හැම වුණාට පස්සේ වින්දලා ඔබ හිතුවා නෑ නෑ ළමයි ලොකු වුණාම නම් ගින්නක් නෑ. දැන් මට කියන්නකෝ අවුරුදු 14 15 දරුවෝ ඉන්න අම්මලා දරුවා නිසා ගිනි කනවද නැද්ද? දරුවා නිසා ගිනි කනවද නැද්ද? තව මොනවද පින්විතනි කතා කරන්න තියෙන්නේ එහෙනම්? එහෙනම් මට කියන්නේ පින්විතනි දරුවා කියන්නේ සාරදයක්ද? නැහැ. ඒකෙන් කිව්වේ දරුවෝ හදන්න එපා කියලාද? මං කියවනේ මං වින්නමු අම්මා නෙමෙයි මට අදාළ නෑ ඒවා. නමුත් ඔබට දහම තේරුම් කරලා දෙන එක මගේ යුතුයකම. එහෙනම් දැන් සාර එක දෙයක් ගම්මුකෝ. දැන් ඔච්චර දේවල් දැන් මේ ලෝකේ සාරින්ද නේද මේ යන්නේ මේ ලෝකේ සැරිසරන්නේ. එක දෙයක් මට පෙන්වන්න දැන් සාරයි කියලා. එක වටින දෙයක් පෙන්වන්න පිඟුතුනි සාරයි කියලා ඔබට අල්ලන්න පුළුවන්. එහෙනම් ඉතින් තේරුම් ගන්නකො පිඟුතුනි මේ ලෝකේ එක බින්දු මාත්‍රිය වටිනකමක් නැත්තම් මොකද්ද පිඟුතුනි අපි මේ හොයන්නේ? මොකද්ද මේ අපි හොයන්නේ? කොහෙන්ද අපිට ওই සාර කියන එක හම් වෙන්නේ? එක බින්දු මාත්‍රිය අබමල් රේණුවකවත් වටිනවා කියලා ගන්න දෙයක් මේ ලෝකේ නැත්තම් වටිනවා කියලා හරයක් තියනවා කියලා එක බින්දු මාත්‍රිය දෙයක්වත් නැත්තම් පින්විතනි මොකද්ද අපි මේ හොය හොය යන්නේ? කවද්ද ඔබට ඕක හම් වෙන්නේ? මෙච්චර කල් ජීවත් වුණා එකම එක දවසකවත් ඔබට ඕක හම්බුනේ නැත්නම් දැන් ඉස්සරහට හම්බුයේද? ආච්චි අම්මෙන් අහලා බලන්න. ආච්චි අම්මගේ ආච්චි අම්මගෙන් අහලා බලන්න. 100කින් අහලා බලන්න 100ගේ 100කින් අහලා බලන්න. 100 යම් දවසක ඔබ සාරයි කියලා දෙයක් හිතාගෙන මම මගේ කරගත්තා නම් ඔබට සාරේද හම්බුනේ අසාරේමද හම්බුනේ කියලා. එහෙනම් පින්වතුනි ආයේ මේ ලෝකේක බින්දු මාත්‍රිය දෙයක් නැහැ සාරයි කියලා අල්ලන්නේ. එහෙනම් දැන් මට කියන්න මොකක් නිසාද ඔබ සැරිසරන්න ඕනේ? මොකක් නිසාද ඔබ සැරිසරන්න ඕනේ එහෙනම්? එක වස්තුවක් මට කියන්න ඔබ තවදුරටත් සැරිසැරිය යුතුයි කියලා හිතාගන්න. එක පුද්ගලයෙක් මට කියන්න එක සංසිද්ධියක් මට කියන්න. එක දෙයක්. ඒ දේ නිසා මම බබේ සැරිසැරිය යුතුයි. ඉතින් එකම එක දෙයක්වත් නැත්තම් පින්විතනි. තවත් මොකටද මේ අල්ලගෙන බදාගෙන දඟලන්නේ? ඔය හැම එක නිසාම Tamanට ගින්නක් නම් උදා වුනේ Tamanගේ ජීවිතේට. කොච්චර හිතුවත් ඔය ටිකම නේද ඉස්සරහටත් වෙන්නේ. එහෙනම් දැන් ඔබට කියන්න බෑ නේද මේ ලෝකේ සාරයි කියලා? යමක් ආසාවෙන් පැතුවනම් හම්බුනේ දුක් තුනක් නේද? ඇයි ආසාවෙන් පැතුවේ මම කරගන්න මගේ කරගන්න? යමක් මගේ කරගත්ත ගමන් මම කරගත්ත ගමන් උරුමෙට හම්බුනේ මොකද්ද? ඔය කියන දුක් තුන. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ගියාත් බැවියේදී රූප බලන්න ආසයි කියලා හිතාගත්තා. හම්බුණා ඇහැක්. දැන් ඔය ඇහත් එක්කම තව එකක් හම්බුණා නේද? මොකද්ද? දුක් තුනක්. දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත්. ශබ්ද අහන්න ආසයි කියලා හිතාගත්ත පින්වතුනි ශබ්ද අහන්න තියෙනවා නම් වැජබිලා ඉන්න පුළුවන් කියලා හිතාගත්තා. නමුත් කන් දෙකක් හම්බෙලා ඔබට වැජබිලා ඉන්න පුළුවන් වුණාද? ඔය කන් දෙකේ ආරක්ෂා උදෙසා ඔබ නිරන්තරයෙන් ඔබගේ මනස මෙහෙවනවද නැද්ද? ඔබට ඒක හිතෙන්නේවත් නැහැ පිඟුතුනේ ඔය ඇස් දෙකේ ආරක්ෂාවට ඔබ හැමතිස්සෙම මනස වෙහෙතනවා කියලා ඔබට හිතෙන්නේ නැහැ. පුළුවන් නම් ඇස් දෙක පිල්ලම් ගහන්න නැතුව ඉන්න විනාඩියක්. එතකොට දැන් කට්ටිය කියයි ඇස් පිල්ලම් ගහන එක අනිච්චානුක ක්‍රියාවක් කියලා. ඒ කියන්නේ හිතන්න නැතුව කරන එකක් කියලා. පින්වතුනි මේ ශරීරේ හුස්ම ගන්න එකවත් හිතන්න නැතුව කරන වැඩපිළිවෙලක් නැහැ. ඒක සයන්ටිස්ලා දන්නේ නැති වුණාට තථාගත ධර්ම ඇසුරු කරන අපි හොඳ ආකාරවම දන්නවා. සයන්ටිස්ලාට හිතෙන්න පුළුවන් මේක අනිත්‍යානුගයි මේක හිතලා කරන එකක් නෙමෙයි කියලා. නමුත් තථාගත ධර්ම ඇසුරු කරන හිත ගැන දන්න අපි හොඳ ආකාරවම දන්නවා හුස්ම ගන්නත් බෑ මොකක් නැතුවද? හිතන්න නැතුව. ඒක නිසා තමයි චතුර්ථ ධානය සමාපත්තියට සම්බන්ධිච්ච කෙනා හුස්ම ගන්න එක පවා නතර කරන්නේ. එතනින් එහාට යාට හුස්ම ගන්න අවශ්‍ය නැහැ. චතුත්ත් ධාන සමාපatti ඉන්න කෙනා කාය සංකාර නිරෝධ කරලා ඉන්නේ. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන පිටින් ඒකත් හිතෙන්ම පාලනය කරන නිසා නේද? සංඥා වේදිත නිරෝධයට සම්බන්ධිච්ච කෙනාගේ මුළු ශරීරයත් සියල්ල අක්‍රියයි හිතත් සියල්ලම අක්‍රියයි ඕවා ඉතින් සයන්ටිස්ලා දන්නේ නැන්නේ. ඕවා දන්නේ විද්‍යාඥයෝ. ඒ මොකද්ද ඒ කියපු කතාව? සයන්ටිස්ලා දන්නේ නැහැ ඕවා. ඕවා දන්නේ කවුද? විද්‍යාඥයෝ. විද්‍යාඥයා කියන්නේ සයන්ටිස්ට නෙමෙයි. සයන්ටිස් කියලා කියන්නේ අමු මෝහ මූලික චරිතයක්. විද්‍යාඥයා කියලා කියන්නේ පරම පූජනීය චරිතයක්. මගේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි පරම පූජනීය විද්‍යාඥයා මේ ලෝකෙට පහළ වෙච්ච. උන්වහන්සේට තමයි පිඟුතුනි විද්‍යා උදපාදි කියන ස්වභාවයටපත් උනේ. විද්‍යාව පහළ වුණේ උන්වහන්සේට මිසක් සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ට නෙමෙයි. ඒක නිසා විද්‍යාවෙන් බුදුදහම පහදන්න හිම උත්සාහ කරන්න එපා කවුරුත්. ඒක මෝඩ වැඩක්. එහෙනම් පින්වතුනි දැන් හිතලා බලන්න ඔය ඇස් දෙක නිසාත් ඔබට අනන්ත අප්‍රමාණ මහ ගින්නක් නම් හටගත්තේ. කන් දෙක නිසාත් මහ ගින්නක් නම් හටගත්තේ. පින්වතුනි ඔබට නැවත නැවතත් ඔය ඇස් දෙක ඕන නැද්ද? ලස්සන රූප බලන්න පුළුවන් කියලා හිතාගත්තට පින්වතුනි අන්තිමට ගින්නක් නෙමෙයි ඔය ඇස් දෙක නිසා හම්බෙලා තියෙන්නේ. ඔය ඇස් දෙක නැත්තම් පින්වතුනි ඕනේ දුවිල්ලක ඔබට යන්න පුළුවන් නේද? හොඳ වෙලාවට නේද පින්වතුනි ඔය ඇස් දෙක වහන්න පුළුවන් ක්‍රමයක් තිබුණේ. හැබැයි ඔබට කන් දෙක වහන්න බෑ නේද? ලොකු ගඳ කුයි ලොකු සද්දකුයි ආවදාට ඔබ ඉවරයි නේද? ඇයි? නහය දෙනවද කන දෙනවද කියලා වැඩ පිළිවෙලකට එන්න වෙනව නේද? ගඳ නිසා නහය නැති වෙනවා, සද්ද නිසා කන නැති වෙනවා. අත් දෙකයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? කන වහ ගන්නවද? නහය වහ ගන්නවද? ප්‍රශ්නයක් එනව නේද? එහෙනම් හැමතිස්සෙම පිංගුතුනි ඕව නිසා ඔබ පීඩාවටපත් වෙනව හැරෙන්න වෙන දෙයක් නැහැනේ. නමුත් ඔබ හිතාගෙන ඉන්නේ අනේ මේ ඇස් දෙක තරම් වටන දෙයක් මට ලෝකේ නැහැ කියලා නේද? ඇයි ඔබට ඇස් දෙක නිසා විඳින පීඩාව තේරෙන්නේ නැති නිසා නේද? ඔබ නැවත නැවතත් අනේ මේ වටින ඇස් දෙක මට ඕනේ ඕනේ ඕනේ කී කී ඉල්ලන්නේ පිංගුතුනි. ඔය පිළිබඳ විඳින පීඩාව එක බින්දු මාත්‍රයක්වත් ඔබට වැටහිච්ච නැති නිසා නේද? එහෙනම් අර ත්‍රිවිල් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ. ආසාවෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ. අනේ උන් දන්නේ නැති උනාට ඒ කොල්ලෝ මහා දහම් මර්ථයක් ඔය ගහලා තියෙන්නේ. ඒ කිව්වේ සබ්බේ ධම්මා අනත්තාති කියන එක. මං කිව්වේ ඒකයි. සීයලයාගේ තියෙනවා පිංගුතනි මහා ශ්‍රේෂ්ඨ වචන. සිංහලයා ඒ ශ්‍රේෂ්ඨ වචන ගහගෙන ඉන්නවා. මොකද්ද කියලා දන්නේ නැහැ. ආසාවෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ කියලා කිව්වේ ඒකයි. හිතාගෙන ඉන්නේ නම් මම මේක අරගෙන වැජඹිලා ඉන්නවා කියලා නමුත් හම් වෙන්නේ නම් මහා ගින්නක් දුකක් විතරයි. ඒක නිසා තමයි පින්වතුනි මේ ලෝකේ අසාර. එහෙනම් ওই අසාරත්වයේ මනාකොට ඔබ දැකගත්තා නම් පින්වතුනි ඕන් ওই අසාරත්වයේ මෙනෙහි කළා මෙනෙහි කළා මේ ලෝකේ යම් කිසි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කාටම හරි මොනෝම හරි දෙයකට යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් වහ වහ ඒක තුරන් කරගන්නවා. ඔය අනත්ත් ස්වභාවය දැක්කනම් එහෙනම් ඔබ අනිච්ච ස්වභාවය දැක ගන්න ඊළඟට ඔබ දුක්ඛ ස්වභාවය දැකගත්ත අනත්ත් ස්වභාවය දැකගත්ත අනිච්ච ස්වභාවයත් ඔබ ඔයත් එක්කම දැකගත්තා නම් හරි අනිච්ච ස්වභාවයේ පරම ගම්බීර ලෙස දකින්න ඕන නිකන් උඩින් පල්ලෙන් දැකලා හරියන්නේ අනිච්ච ස්වභාවය කියලා කිව්වෙ පින්වතුනි මොකද්ද ඔන්න එනවා ගැඹුරට යන්න කේනට්ටේ නානිච්චා උත්පාද වයත් තේන අනිච්චා. නිකම් බෑ. මොකද්ද අනිච්ච කියන්නේ? පටිසම්භිදා මග්ග ප්‍රකරණ දේශනා. සාරිපුත්‍රයන් වහන්සේගේ. ඊට වඩා දහම් සේනාධිපති කෙනෙක් තව ඉන්නවද ලංකාවේ කොහේ හරි? ලෝකේ කොහේ හරි? මේ සක්වලේ කොහේ හරි? කොහෙවත් නැහැ. සාරිපුත්‍රයන් වහන්සේමයි ඒකාන්තයෙන්ම පරම ශ්‍රේෂ්ඨ. එහෙනම් උන්වහන්සේගේ දේශනාවල තියෙනවා පිංගුතුනි කේනට්ටේන අනිච්චා උත්පාද වයට්ටේන අනිච්චා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උත්පාද වය අර්ථයෙන් අනිච්ච කියනවා. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න ඊළඟට. උත්පාද වෙනෙහින් වැය වෙනෙහින් අනිච්ච කියනවා. එහෙනම් ඇති වෙනෙහින් නැති වෙනෙහින් ද අනිච්ච කියන්නේ? තථාගත ශාසනය ඇතුලේ පිංගුතුනි ඇතිවීම නැතිවීම කියන එක තියනවද? නැහැ. ඇතිවීම නැතිවීම කියන එකක් තථාගත ශාසනයේ නැහැ. එහෙනම් ඔබ මොනවම හරි දවසක පිංගුතුනි අනේ මං ඇති වෙනව නැති වෙනව බල බල ඉන්නවා කියලා කිව්වොත් එම් පිංගුතුනි ඔබට ධම්ම එක බින්දු මාත්‍රයක්වත් අවබෝධ වෙලා නැහැ. ඇති වෙනව නැති වෙනව බලන්න මේ ලෝකේ පිංගුතුනි ඇතිවීමක් නැතිවීමක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? උදාවීමක් සහ වැයවීමක් විතරයි. ඒකයි කිව්වේ කේනට්ටේන අනිච්චා, උත්පාද වයස්තේන අනිච්චා. උත්පාද වෙනෙහින් වැය වෙනෙහින් අනිච්චයි. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේ අවේ දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඔය 50 ලක්ෂණේ දකින්න කෙනා අනිච්ච දකි. එහෙනම් දැක ගන්න. උදා වෙන හැටි දැක ගන්න, වැය වෙන හැටි දැක ගන්න. රූපයක් උදා වෙන හැටි තියෙනවා, වැය වෙන හැටි තියෙනවා. අපි ඇහැ උදා වෙන හැටි ගමු. එතකොට ඇහැ පිළිබඳ අනිච්චත් දැකගත්ත හැකි, දුක්ඛත් දැකගත්ත හැකි, අනත්තත් දැකගත්ත හැකි. දැන් ඔබ ඇහැ පිළිබඳ දුක්ඛ දැක්කද නැද්ද? ඇහැ පිළිබඳ දුක්ඛ දුක්ඛයක් ඔබට තියෙනවද නැද්ද? විපරිණාම දුක්ඛයක් ඔබට තියෙනවද නැද්ද? සංඛාර දුක්ඛයක් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඇහැ කියන එක හරි ආසාවෙන් පතාගෙන හිටියට අනේ රූප බල්ල මට වැජෙන්න පුළුවන් කියලා එහෙමමද හම්බුනේ නැත්නම් අර දුක් තුනක උරුමයක් විතරමද හම්බුනේ? එහෙනම් ඇහැ සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් ඔබ ඇහැ දුක්ඛ ස්වභාවයක් දැකගත්තා. අසාර ස්වභාවයක් දැකගත්තා. දැන් එහෙනම් අනිච්ච ස්වභාවයක් දැකගමු. එහෙනම් ඇහැ උදා වෙන හැටි දැක ගන්න ඕනේ. ඇහැ උදා වෙන්න නම් පිංගුතුනි ඔන්න ගියාත් බැවේක වෙච්ච දෙයක්. මේ රූප බලන එක හරි සාරයි කියලා පිංගුතුනි අසත්පුරුෂයන් විසින් දුන්න දෘෂ්ටියක්. අසත්පුරුෂයෝ විසින් දෘෂ්ටියක් දීලා ඉවර වෙලා මේ රූප බලන්න නම් මේ රූප හරි ලස්සනයි මේව බල බල ඉන්න තියෙනවා නම් කොච්චර චෝක්ද කියලා කිව්වා. ඔය දෘෂ්ටිය ඔලුවට අරගෙන ඉවරලා පිංගුතුනි රූප බැලීම උදෙසා තණ්හාවක් හටගත්තා. අන්න අවිද්‍යාව නිසා තණ්හාව හටගත්තා. තණ්හාව හටගෙන ඉවරලා ඒ උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කළා. එහෙනම් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරපු ගමන් මොකද උනේ පින්විතනි? ඒකට අදාළ ආහාර සකස් වීම සිද්ධ වුණා විපාක වශයෙන් ලැබෙදෙන්න. අන්න ආහාර සකස් වීම සිද්ධ වුණාම ඔන්න පින්විතනි අර අම්මා කන බොන ආහාර වලින් මොකද මොකද කර්මජ ශාරීරියේ ඇහැක් හැදිලා කර්මජ වශයෙන් මම දීර්ඝ වශයෙන් ඒව විස්තර කරන්න හදන්නේ නැහැ කර්මජ ශාරීරියේ ඇහැක් හැදිලි ඉවරලා චිත්තජ ඍතුජ කියන ඒ ශරීරවලත් සංජාතිකයටත් මේ ඇහැ වර්ධනය වෙලා කන බොන ආහාර මව් කන බොන ආහාර ටිකත් ඇවිල්ලා විරලා පින්විතනි ඔන්න ඔබට ඇහැක් නිබ්බත්ති වුණා. දැන් ඔන්න ඔය නිබ්බත්ති වෙච්ච ඇහැ තමයි පිඟුතනේ ඔය ඔබ ගාව තියෙන්නේ. එහෙනම් දැන් ඇහැ ඇති වුණාද? ඇහැ උදා වුණාද? ඔය ඇහැ උදා වුණා නම් පිඟුතනේ දැන් ඔය ඇහැ උදා වෙවි උදා වෙවි නේද තියෙන්නේ. ඔය උදා වෙවි උදා වෙවි තියෙන ඇහැ පිඟුතනේ නිර්ුදා කරගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? උදා වෙන දෙයක් නිර්උදා කරන්න නම් පින්විතනි මොකද්ද කරන්න තියෙන්නේ? හොයලා බලනවා. මොකද්ද දැන් හොයලා බලන්න තියෙන්නේ? උදා වුණේ කොහොමද? කොහොමද උදා වුණේ? අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්ම නිසා, ආහාර නිසා, නිබ්බත්තිය නිසා. එහෙනම් අවිද්‍යා නිරෝධයි නම් තණ්හා නිරෝධයි නම් කම්ම නිරෝධයි නම් ආහාර නිරෝධයි නම් තවදුරටත් ඕක නිබ්බති වෙයිද? නැහැ. එහෙනම් පින්වතුනි මේ ඇහැ තවදුරටත් මේ ඊළඟ අත්දැවියටත් මෙහි ඇහැ අරන් යන්නේ නැති වෙන නම් මොකද්ද කරන්න ඕනේ? මේ උදා වෙවි තියෙන ස්වභාවයේ නිර්රුදා කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ නේද? එහෙනම් පින්වතුනි මේ ඇහැ පිළිබඳ යම්කිසි අවිද්‍යාවක් රූප බැලීම පිළිබඳ යම්කිසි අවිද්‍යාවක් වටිනකමක් තිබුණා නම් ඔය වටිනකමක් වෙන්න ඕනේ නේද? නැති වෙන්න ඕනේ. වටිනකම නැති වුණා නම් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණා නම් ඒ උදෙසා කරන්නා වූ කාය කර්ම, මනෝ කර්ම, වචී කර්මමක් වෙනවද? නැති වෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නැති වුණා නම් ඒ උදෙසා හේතු සකස් වෙන්න ටික නැති වෙලා යනව නේද? ඒ උදෙසා හේතු සකස් වෙන්නේ නැත්නම් තවදුරටත් ඇහැ උදා වෙයිද? නෑ. අන්න පින්විතනි ඇහැ වැය වෙලා යනවා. එහෙනම් ඇහැ උදා කළේ අපි නේද? එහෙනම් ඇහැ මවපු දෙවියන් වහන්සේ කවුද? ඇහැ මවපු දෙවියන් වහන්සේ කවුද? ඔබ. ඇහැ මවපු ඊශ්වරයා කවුද? ඔබ. ඇහැ මවපු මහා බ්‍රහ්මයා කවුද? ඒත් ඔබමයි. එහෙනම් ඇහැ උඩින් වැටිච්ච එකක්ද ඔය? නෑ එහෙනම් උදා වෙච්ච ඇහැ පිංගුතුනි නිර්උදා කරන්න බැරිද අපිටම පුළුවන් උදා වෙච්ච ඇහැ නිර්උදා කරන්න නම් පිංගුතුනි ඒ පිළිබඳ තියෙන වටිනකම දුරු කරගත්තා ඒ පිළිබඳ තියෙන වටිනකම දුරු කරගත්තට පස්සේ ඒ පිළිබඳ තියෙන තණ්හාව දුරු වෙනවා. ඒ පිළිබඳ තියෙන තණ්හාව දුරු වුණාට පස්සේ ඒ වෙනුවෙන් කරන්නා වූ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දුරු වෙනවා. එතකොට ඒ උදෙසා තියෙන ආහාර සකස් වීම නැති වෙනවා. එතකොට නිබ්බත් වීම නැති වෙනවා. ඔන්න ස්වභාවය. එහෙනම් දැන් උදා වීම දැක්ක වැය වීම දැක්ක එහෙනම් මට කියන්න පිඟුතුනි ඔය කිය නැහැ. අද ඔය nirupadritව ඔබ ගාව තියෙන්නේ ඔබ කැමති හින්දාද? ඔබ කැමති හින්දාද? <laughs> ඔය උදා වෙවි තියෙන හින්දා නේද? ඔය උදා වෙන එක නතර වුණොත් මොකද වෙන්නේ? ඇහැ ඉවරයි නේද? එහෙනම් ඔය ඇහැ කියලා කියන්නේ පිංගුතුනි තමන්ව පෙළන එකක්ද නැද්ද? ඔන්න අනිච්ච දැකගත්තා. උදයව්වේ දකින්නකොට පිංගුතුනි තමන්ට තේරෙනවා එක බින්දු මාත්‍රයක්. මගේ වසඟේ නම් තියන්න බෑ. ඇයි? උදයව්වේ දකින්නකොට තමයි තේරෙන්නේ මේ ඇහැ හැදෙන්න අවශ්‍ය වෙච්ච කරුණු මොනවද? අවිද්‍යාව, ධන, තෘෂ්ණාව, ධන, කර්ම, ධන, ආහාර, ධන, නිබ්බති ලක්ෂණ. ඔතන කොහෙද ඔබගේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ ඔබගේ කැමැත්ත කොතන හරි තියෙනවද? එහෙනම් පින්විතනි එක බින්දු මාත්‍රයක්වත් ඔය ඇහැ කියන එක තමන්ගේ කැමැත්තට තියාගන්න පුළුවන්ද? තමන් කැමති විදිහට පවත්ව ගන්න එහෙම පුළුවන්ද ඔය ඇහැ එක බින්දු මාත්‍රයක්වත්? ඔය ඇහැ ස්ථිරව එහෙම පවත්ව ගන්න පුළුවන් දෙක බින්දු මාත්‍රයක්වත් Tamanට ඕනේ පරිදි. ස්ථිරව පවතී හේතු ටික සකස් වෙලා තිබුණා නම්. හැබැයි Tamanට ඕනේ පරිදි පවත්වන්න පුළුවන්. ඔබට පුළුවන් දෝක විපරිණාමයටපත් වෙන්න නොදී තියාගන්න. එහෙමත් බෑ. හේතුව මොකද්ද? ඔබ උද්‍යවේ දැකලා තියෙනවා. අනිච්ච දැකලා තියෙන නිසා ඔබට පේනවා හේතුන්ගෙන් හටගත්ත ටික හේතු නිසාම පවතිනවා. හේතු නැති වෙච්ච ගමන් නැති වෙනවා. එහෙනම් පින්වතුනි ඇහැ පිළිබඳ අනිච්ච දැකගත්තා නම් ඇහැ පිළිබඳ දුක්ඛ දැනගත්තා නම් ඇහැ පිළිබඳ අනත්ත දැනගත්තා නම් පින්වතුනි ඔබට හොඳ ආකාරව වැටහෙන්නේ නැද්ද මේ ඇහැ කියලා කියන්නේ මොන තරම් අසාර දෙයක්ද කියලා? නමුත් අපි හිතාගෙන ඉන්නේ නම් පින්විතනි ඔය ඇහැ අපිට ඕන විදිහට තියෙයි කියලා නේද? ඒක නිසා නෙමෙයිද පින්විතනි ඊළඟ අද්දවෙත් ඇහැක් ඉල්ලන්නේ. තව අද්දවයක් ඉල්ලන්නේ අනේ මට මේ රූප බලන්න. තවත් අද්දවයක මට ඇස් දෙකක් ලැබේවා. හැබැයි ඔය ඇස් දෙක පින්විතනි එකක් හිස් මුදුනේ. අනික පස්ස පැත්තේ වගේ හම්බුණා නම් එහෙම කොහොමද? එකක් පොට්ට වෙලා අනිත් එක වපර වෙලා එහෙම හම්බුණා නම් කොහොමද? නැත්තම් ඇස් දෙකම නැතුව හම්බුණා නම් කොහොමද? එහෙනම් ඒක බින්දු මාත්‍රයක්වත් විඳින අපි වශයෙන් ඒ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයිනේ. අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය ආහාර සමුදය රූප සමුදය නිබ්බති ලක්කනං සමුදය රූප සමුදය ඔන්න රූපේ සමුදේ වෙන හැටි මේවා පිළිබඳ පිටුදිනේ ගැඹුරු විශ්ලේෂණ කරලා තියෙනවා. මම මෙතන මේ යන්තම් උඩින් උඩින් මේ ධහම ඔබට ප්‍රකාශ කළේ. මොකද මෙතන ගොඩක් අලුත් පිරිස ඇවිදින්න ඇති. ඔන්න හෙට තියෙනවා පිටුදිනේ මහා ගැඹුරු ධර්ම දේශනාවක්. පුළුවන් අය ඇවිදලා සහභාගි වෙන්න. ඉංග්‍රීසියේ ධර්මයයි ඔබයි ආරාමේ දේශනාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි උන්වහන්සේලා තමයි ඇවිල්ලා ඉස්සරහම ඉඳගන්නේ. ඔබට පරම ගම්බීර දේශනාවක් අහගන්න පුළුවන් වෙයි. ඔන්න පුළුවන් නම් ඇවිල්ලා සම්බන්ධ වෙන්න. ඉංගිරියේ ධර්මයයි ඔබයි ආරාමෙට. එතනදි ගොඩාක් ගැඹුරට දේශනාවක් ශ්‍රවණය කරගන්න පුළුවන් වෙයි. මේ ස්ථානවල පිංගුතුනි එහෙම ලොකුවට දේශනා කරන්නේ මොකද හේතුව අලුත් පිරිස් ගොඩක් ඇවිදින්න ඇති. ඒ අයට මූලික වශයෙන් මේ හරය අඳුර ගන්නයි මේ දේශනා කරන්නේ. මෙතනින් එහාට පින්විතනි මහා දේශනාවල් තියෙනවා. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන හැරෙන්න ඔබ කියලා කෙනෙක් නැති බව. එහෙම කරපු දේශනා හැම ගොඩක් තියෙනවා පින්විතනි ඔබ ඒවා ශ්‍රවණය කරන්න ඒ වගේම පුළුවන් නම් හෙට දේශනාව අන්තර්ජාලය හරහා හරි කමන්නේ ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න. මම හිතන්නේ මේ ස්ථානයේ අන්තර්ජාල පහසුකම් නැහැ. මොකද මේ ප්‍රදේශයට අන්තර්ජාල පහසුකම් නැහැ මං හිතන්නේ. ඒක නිසා ඉතින් ඒක කළාට පස්සේ ඒක රෙකෝඩ් කරලා ඉවරලා අන්තර්ජාලයට නිදහස් කරයි අපේ මහත්වරු. ඊට පස්සේ හරි අහන්න. පුළුවන් අය ඇවිදින්න අහන්න. ඒ තරම් වටිනවා පින්විතනීය දේශනා. කීයටද මහත්ය තියෙන්නේ? හවස 4ට. පුළුවන් අය ඇවිදින්න සම්බන්ධ වෙන්න. හවස 4ට. එතකොට ඔබට පින්විතනී මහා පරම ගම්බීර දේශනාවක් ශ්‍රවණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ සෙනසුරාදා දවස්වල තමයි ගැඹුරු දහම් විශ්ලේෂණය කරන්නේ. අනික හැම දේශනාවකම අපි බොහොම සියුම් සියුම් විදියට කරුණු කාරණා කතා කරනවා විතරයි. දහමට නැඹුරු කරගන්න මේ දහමේ තියෙන වැදගත්කම පෙන්වලා දෙන්න සහ මේ ගින්නෙන් යන්තමින් නිදහස් වෙන ක්‍රමවේදයට එන්න. ඉතින් ඒවට සම්බන්ධ වෙන ඒ වගේම පින්වතුනි CD අද ඔබගේ අතට CD එකක් පත්තේ පිඟුතුනේ CD ගත්ත නැති අය ඒ CD ගන්න ගිහිල්ලා ඇති වෙනකන් අහන්න. ඔබට දේශනා අහගෙන අහගෙන යද්දි පිඟුතුනි ඔබට තේරෙයි ඔබගේ මේ සසරෙන් ඔබ ටිකින් ටික ටිකින් ටික ගැලවිලා යනවා කියලා. ඒ ස්වභාවයටපත් වෙන්න ඉතින් මේ නිවන් දකින උත්මයන්ට එකම තියෙන ආරක්ෂකාවිය තථාගතයන් වහන්සේගේ ආර්ය මෛත්‍රී කර්මස්ථානේ. මම ඔබට නිරන්තරයෙන්ම කියනවා පුළුවන් තරම් ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වඩන්න කියලා. මොකද පින්විතනි ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වඩන්න වඩන්න වඩන්න වඩන්න මේ කළු කිරණ දව අළු වෙලා ගිහිල්ලා මේ සුදු කිරණයන්ගෙන් මේ විශ්වේ නැහැවිලා යනවා. සුදු කිරණයන්ගෙන් මේ විශ්වේ නැහැවෙන්න නැහැවෙන්න පින්විතනි ඔබට නිවන් දකින්න පුළුවන් දොරටු විවර වෙනවා දවසින් දවස. මේ මහා යතිවරයන් වහන්සේලාට නිවන් දකින්න පුළුවන් අවස්ථාව සැකසීලා එනවා. ඉතින් මේ මට්ටම උදා කරගන්න පින්විතනි අපි සියලුම දෙනා මොහොතක් වෙලා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩමු. සීලම දෙනා එකතු වෙලා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩමු. ශබ්ද නගා මාත් එක්කම ඔබ සීල දෙනාම ඒක කියන්න පිංගතුනි මේ පන්සලේ විතරක් නෙමෙයි මේ ගමේ මේ නගරේ ලංකාද්වීපයේ මේ මුළු ලෝකෙම මේ සක්වලේම කළු කිරණ දවා හැරිලා මහා සුදු කිරණයක් මේ විශ්ව ධාතුට නිදහස් වෙලා මග වඩන යතිවරයන් වහන්සේලාට ඔබට මේ ධහම තව තවත් අවබෝධ වෙලා මේ ගෝරතර සසරේ මිදෙන්න මහඟු අවස්ථාවක් උදා වේ. ඒක නිසා සීලම දෙනා හනේ කහනේ මාත් එක්කම ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරන්න සූදානම් වෙන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දායෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා දේශ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධිගින්නෙන් මිදෙත්වා මරණගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝකගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්කගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිට්තේන පංචෝපාදානස් කන්දගින්නෙන් දෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි මම ඔබට නිරන්තරයෙන්ම කියන මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩිම නිරන්තරයෙන්ම සිද්ධ කරන්න පින්විතනි අද ඔබට මේ කියන දහම සමහර වෙලාවට අතැඹුලක්සේ දැනෙන්නේ මේ සුදු කිරණ ශක්තිය මේ විශ්වයේ තියෙන නිසා තථාගතයන් වහන්සේ තනියෙන් මාර යුද්ධ කළා අපිට ඒක ලේසි වෙන්නේ නැහැ සුගත තථාගතයන් වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂ 20ක් තිස්සේ මේ පාරමී දම් පුරාගෙන ඇවිදින්නයි බුද්ධ රාජ්‍යයටපත් උනේ. අපි හැමෝම එකතු වුණොත් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන මේ යුගයේ ඉක්මනින්ම පහළ වේ. ඒක නිසා ඔබ සියලුම දෙනා පුළුවන් තරමින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න. ඒ වගේම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඔබගේ ගේ ඉස්සරහා ගහ ගන්න අමතක කරන්න එපා. ඔබගේ කම්පියුටරේ වෝල්පේපර් එකට දා ගන්න අමතක කරන්න එපා. ඔබගේ වෙළඳ සැලේ ඉදිරියේ ගහ ගන්න අමතක කරන්න එපා. ඔබගේ වාහනේ පිටිපස්සේ ගහන්න අමතක කරන්න එපා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඔබගේ ගමේ ත්‍රිවිල් පාකේ ඉන්න තරුණ දරුවන්ට ඔබගේ වියදමින් ඒ ස්ටිකර් ටිකක් ගහලා දෙන්න. යාළුවෝ ටිකක් එකතු කරගෙන. ත්‍රී වීල් එක පිටිපස්සේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ගහලා තියෙද්දි. ඔය ත්‍රී වීල් එක යන හැම තැනම පිංගුතුනි දකින දකින පිරිසට ඔය දේ කියවෙනවා. ඔය කියවෙන කියවෙන වාරයක් වාරයක් ගානේ මහා ශක්තියක් මේ විශ්වයට නිකුත් වෙන්නේ. මම ඔබට ඔකේ අර්ථය පැහැදිලි කරලා දීලා ඇති අනිකුත් දේශනාවල. නිබ්බාන පරම සුඛය කියන්නේ මොකද්ද? සුඛිතතර වෙනවා කියන්නේ මොකද්ද? පරම ගම්බීර අර්ථයක්. මහා සුදු කිරණයක් මේ විශ්වයට විහිදු වෙන වචනයක්. වාක්‍යයක්. නිතර නිතර සිහි කරන්න. තමන්ගේ දරුවා තමන්ට වඳින වෙලාවට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා ආශිර්වාද කරන්න. දරුවට ඒ කාන්තෙන්ම යහපතක්මයි වෙන්නේ. ඒ වගේම පින්වතුනි වාසනාවන්ත සිදුවීම් මක් ඔබට කියන්නම්. ඒ තමයි අද මේ රට පාලනය කරන ඒ වගේම මේ රටේ සංවර්ධනයේ උදෙසා ඉහළම තාන්නමාන තනතුරු දරන බොහෝ පිරිසක් මේ දහමට නැඹුරු වෙලා මම දැනුවත්වම මැති යමතුවරු බොහෝ පිරිසක් මේ දහමට නැඹුරු වෙලා කටයුතු කරනවා ඔබ දන්නේ නැති වුණාට ඔබ අතර විඳගෙන ඒ අයත් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒකයි පින්විතනි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන ආශ්චර්යය. මම ඔබට කිව්වනේ. මේ ලංකාද්වීපය තව අවුරුදු 10ක් 15ක් යද්දී කසාවතින් බබලනවා. තව අවුරුදු 10ක් 15ක් යනකොට මම ඔබට පෙන්වන්නම් හාමුදුරුවෝ 5000කට එහා පැත්ත පින්විතනි ධර්මයයි ඔබයි ආරාමේ. ඒකාන්තයෙන්ම මේවා සිද්ධ වෙනවා පින්විතනි මේවා මහ යතිවරු. මහා කාලෙකට ඉස්සෙලා කියපුවා. මොකද මම දවසක් මේ ගැන යම් ප්‍රකාශයක් කරද්දී ඒක නෝන කෙනෙක් ඇවිදලා මට කියනවා අපේ හාමුදුරුවනේ අපේ අම්මා ඔය කියපු සිද්ධිය සහ මුලින්ම මාත් එක්ක කියලා තියෙනවා. අපේ අම්මට පුස්කොළ පොතක තිබිච්ච දෙයක්කින් පොතකට නැගිච්ච තැනකින් හම්බ වෙලා ඔය කතාවම කියලා තියෙනවා කියලා. අවුරුදු 500කට කලින් හිටපු මුනිවරයෙක් යතිවරයෙක් තමන්ගේ සමාධියට දැකලා කියපු දෙයක් පුස්කොළ පොත්වල ඇවිදින්න. යම් පොතක තියෙනවා ඒ අම්මා දැක්කයි කියලා. පින්වතුනි මේක ඒ කාන්තේම සිද්ධ වෙන දෙයක්. ඒකයි ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහි මඩල තුල පහළ වෙනවමයි. හැබැයි අමතක කරන්න එපා පින්වතුනි ප්‍රාර්ථනාවෙන් සිද්ධ වෙන ඒවා නැහැ. තථාගත ශාසනයේ අදිෂ්ඨානයෙන් සිද්ධ වෙන ඒවායි තියෙන්නේ. ඒක නිසා ඔබ සීල දෙන අතුලින්මයි අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ. අරිහතුන් වහන්සේලා උඩින් වැටෙන්නේ නැහැ. ඒක නිසා සියලු දෙනා උත්සාහ කරන්න. මගඵල පූර්ණේ කරගන්න. වෙන කිසි දෙයක් නෙමෙයි. මං කියවනේ තාන්න මාන්න තනතුරු ඔක්කොම සම්මතයක් විතරයි. යථාර්ථය හැම කෙනාටම පොදුයි. ඒක නිසා සියලුම දෙනා පුළුවන් පුළුවන් තරමින් සහ සම්බන්ධ වෙලා තමන්ගේ කටයුත්ත ඉෂ්ට කරගන්න උත්සාහ කරන්න. එහෙනම් පින්වතුනි අපි බොහෝ වෙලාවක් සත්‍ය ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළ මහා ශක්තියක් නගාගෙන ඉන්න වෙලාවේදී ඒ පුණ්‍ය ශක්තිය විහිදුවලා පතුරවලා හැරලා ඒ පිනෙන් පෝෂණය වෙන පිනට සතුට වෙන මේ පිරිසවත් මෙතනින් ගොඩට ඇදලා දාලා යම්කිසි අභව්‍ය තැන්වල ඉන්නවා නම් අනාදිමත් සංසාරේ ඉඳලා අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරපු පිරිස් අපිට මේ නිවන් මඟ පැහැදිලි කරලා දෙන්න වෙරදරපු පිරිස් ත්‍රිවිධ හමුදාවේ පිරිස අමතක කරන්න බෑනේ පින්වතුනි එදා බෝම්බ ගහද්දි පණ බයි අපේ අම්මලා වෙවුල වෙවුල ගෙවල් වලට වෙලා රස්සාවල් කර කර හිටිය ආදි වශයෙන් ඒ පිරිස එකතු වෙලා මේ යුද්ධේ නතර කරපු නිසා අද අපි බණ භාවනා කරගෙන ඉන්නවනේ එහෙනම් එදා වගේම අදටත් ඒ අයට අපි පිහිට වෙන්න ඕනේ පළවෙනි මාසෙ විතරක් බොරුවට පින් දීලා වැඩක් නැහැ පින්වතුනි අපි වෙනුවෙන් ඒ දේ කරපු අද අභව්‍ය තැන්වල දහස් ගාණක් ඉන්නවා ඔබට පේන්නේ නැති නිසායි පිංගුතුනි ওই ප්‍රශ්නේ තියෙන්නේ. අද මේ පිරිස් සාප කරනවා. උඹලා නිසා අපි යුද්ධ කළා. උඹලා නිසා අපි මිනිමරලා. උඹලා නිසා අපි අභව්‍ය තැන් වලට වැටිලා ඉන්නවා. උඹලා පිං කරනවා. අපිව පේන්නේවත් නැහැ උඹලට කියලා. පිංගුතුනි ආර්ය පිරිස් කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒක නිසා ඒ කිසිම කෙනෙක්ව අමතක කරන්නේ අපි. ඒ සීල දෙනාට මේ පුණ්‍ය ශක්තිය විහිදුවලා පතුරවලා හැරලා අන්තිමම සොල්දාදුවත් මං වෙනුවෙන් මේ සටන කරපු අභව්‍ය ස්ථානයෙන් මිදෙනකම් මේ පින් දෙන කටයුත්තේ කාන්තෙම සිද්ධ කරන්න ඕනේ. ඒකයි ඔබ අධිෂ්ඨාන කරන්න තියෙන්නේ. ඔබගේ දරුවා යුද්ධයට නොගිය වෙන්න පුළුවන්. නමුත් ඔබ වෙනුවෙන් සටන් කරපු දරුවෝ ඕනේ තරම් ඉන්නවා. මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරපු මහා යතිවරු ඉන්නවා. උන්වහන්සේලාගේ නිවන පැත්තකට දාලා සොලියොත් එක්ක සටන්ට ගියේ. අභව්‍ය තනකේම ඉන්නවා නම් පින්වතුනි, ඒ උත්තමයන් වහන්සේලාවත් ඇදලා සුගතිගාමි කරගෙන මේ ධහම අවබෝධ කරලා දෙන එක අපේ යුතුයකම. ඒක නිසා අනන්ත සංසාරයක් තිස්සේ අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරපු හැම කෙනාටම මේ පුණ්‍ය ශක්තිය විහිදුවන්න පතරවන්න. අපිට කොච්චර මහන්සි වුණත් අපිට ඒක අමතක කරන්න බෑ. ඒකයි පින්වදිනි පැය පහමාරක් හයමාරක් හරි දේශනාව කළත් ඒ පුණ්‍ය අනුමෝදනාව නොකර ඉන්නේ නැහැ. නිකං ආකාසට්ටාච බුම්මට්ටා ඊත්තාවතා චම්මිහි කියලා නවත්තන්න බෑ. මොකද හේතුව? ඒ පුණ්‍ය ශක්තිය අය කෙරෙහි ගමන් කරන මට්ටමට විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ. එහෙනම් මාත් එක්ක සම්බන්ධ වෙලා මම මේ කියන හැම එකක්ම සිහිපත් කරගෙන ඒ අයට මේ පුණ්‍ය ශක්තිය විහිදුවලා පතුරවලා හරියට. මේ දේශනාවලට එන අය දන්නවනේ. දේශනාව සමහර විට පැය 5ක් යන්නත් පුළුවන්. ඒක තමයි මේ දේශනාවල ස්වභාවය. සමහර තැන්වල දේශනා කරන පැය පහමාරක්. අද මේ දේශනාව සංවිධානය කරපු මේ නෝනා ඉන්න රටට මම ගිය වෙලාවේ ඒ දේශනාව පැය 9ක් තිබුණා. ඔබ හිතන්නේවත් නෑ පිංගුතුනි. කටාර වලට ගිහිල්ලත් පැය 9ක සද්ධර්ම දේශනාවක් කළා. දැනගත්තා නම් එහෙම ඔළුව නැතුවයි එන්න වෙන්නේ. එක දිගටම පැයනවා මේක දේශනාවක්. නිකමද හිතලා බලන්න. තථාගතයන් වහන්සේගේ ධර්ම කියන්නේ මහා පරම ගම්බීර ධර්ම පිළිදෙන මට දැන් ඕනනම් එළි වෙනකම් බණ කියන්න පුළුවන්. ඒක තමයි තාතුරුන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය. හොඳයි පින්වතුනි එහෙනම් මාත් එක්ක සම්බන්ධ වෙලා මම මේ කියන පිරිස සිහිපත් කරගෙන සාදුනාද දෙමින් තමන්ගේ පුණ්‍ය ශක්තිය බිහිදුවලා පතුලවලා හරින්න. හොඳයි පින්වතුනි එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිතිනේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් ඒ වගේම පිඟුතුනි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රීත දහය දෙකෙන් යුක්තව මේ භව ගමන කෙලවර කර ගැනීම උදෙසා මහත් වූ වැපකපීමෙන් කටයුතු කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් ඒ වගේම පිඟුතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වූ වැපකපීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර අනුන මහානායක අනුනායක ආදී වශයෙන් මේ ලෝකාත්‍රයේම වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලාපත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමය කෙරෙහි විහිදුල පතුලහරණේ පිං මිහිදී පැතිර යාමිනේ උත්මයට වැඳි වෙන දින්නා වූ යම් කිසි ග්‍රහ පොළු පද්‍රෝ දෝ සාන්දකාර තිනවන ඇස්වාකටවා හෝ හවුල් දෙවසක සංඛා දෝ සාන්දකාර තිනවන යක්ෂ වේද පිසාජ මල ගුණ කුම්බණ්ඩදී වෙද පැමිණි දෝ සාන්දකාර තිනවන ශරීරයේ සතදා දූසිමින් වෙද පැමිණියා වූ රෝගාබ්බා දෝ සාන්දකාර තිනවන ඒ සිළු දෝ සාන්දකාරංග සාදූරින් බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජ රාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනි මොහොත කර සිහිපත් කරගත් තථාගතයන් වහන්සේ විසින් වදාළ නිතරේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිදලා එදා මාතලේ අල්ලුවෙන් විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කළ තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ තමන්ගේ අද අපේ අතට මේ ත්‍රිපිටකයේ පත් වෙනකම්ම මහත් වූ අපකැපවීමකින් ඒ උදෙසා ආරක්ෂා සම්පත්තිය සැලසෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත්තා වූ සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙත් විහිදුල පතුලරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මදී වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා කුතුල ගංගා එයා කෙරෙහිත් විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිර යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සේවාලක් පිරිසත් চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්විතනේ මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දිදුනා වූ සීලව ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ වැඩිහිටියෝ ස්වාමි දරුවන් ස්වාමි දිරියන් සේවක සේවිකාවන් ඒ වගේම පින්විතනේ මේ මේට මේට යම් කාලයකට කලින් මහා ධර්ම යුද්ධයක් පැවතිච්ච කාලෙක මේ පරිලෝක යාවූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය වැසියන් සහ සතුරු වැසින් ආවා වූ පිරිසත් ඒ සිළු දින අවස්සීපත් කරගන්න ඒ වගේම පිටුදින මේ අද්භව විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ගිඳලා Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දින අවස්සීපත් කරගෙන ඔබ හිමිනස් කරගත්තා වූ සින්නම් පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙත් විහිදුල පතුල හරණේ පිං විහිදී මැතිරි යාමෙන් ඒ යතියම් කිසි අභවිස්ථානයේ කිනවනන් ගෙන් අත මෙදේවා දස කුසලේ මෙදෙත්වා දස කුසලේ මවඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොත කරන සීපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවදසා දාන්න ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් අන්නේ සිළු දෙනාව සීපත් කරනවා විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුල පතුරුලා හරින්නේ මේ පිං විහිදී පැතිර යාමෙන් ඒ ඇතේ අභව ස්ථානෙන් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂම ජීවතුන් අතර ඉන්නා පිරිස විශේෂම පිංගුතුනි අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් වූ අපකපේමෙන් කටයුතු කළා වූ මේ පූජ්‍යපාද උඩුවේ ධම්මා ලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේ මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ ඒ උත්මයන් වහන්සේලා ඒ වගේම පිංගුතුනි මේ උදෙසා අපකපේලා කටයුතු කළා වූ ආර්ය මහා සංඝරත්නයේ වගේම ඒ උදෙසා අපකපේලා කටයුතු කළා කරන්නා වූ ඒ සතර පෙරුවේ දායක දායිකාවන් ඒ සියලු කල්යාණ මිත්‍රයන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්නේ වගේම පිඟුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදසා මහත් වූ අපක විවෙන් කටයුතු කරන්නා වූ ශ්‍රමයෙන් කඳුලක් හරි කැප කරන්නා වූ ඒ වගේම ධනයෙන් කඳුලක් හරි කැප කරන්නා වූ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්නේ ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියෝ ඥාතිත මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිරන් ඒ වගේම මේ රට පාලනය කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ පිරිස රට ආරක්ෂා කරන්නා වූ පිරිස මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙත් විහිදුල පතුලරණී පිං විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා එයටත් වැඳි වැළදී ඉන්නා වූ යම් කිසි රෝගාබාධ දෝසාන්ධකාර සිරුණන් ඒ සිළු දෝසාන්ධකාර කරංග සාදූරින් භූත වේවා යක්ෂ වේද විසාජ මලගල කුම්බාන්නදී වැඳි පැණි දෝසාන්ධකාර සිරුණන් ඇස් වාකටවා හෝ ආවුල් දෙවල් සක සංකා දෝසාන්ධකාර තියෙනවනම් ගහපළු පද්‍රෝ දෝසාන්ධකාර සිරුණන් ඒ සිළු දෝසාන්ධකාරංග සාදූරින් භූත වේවා මේ මේ මේ මේ සම්බුද්ධ ශාසනය තුළදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සීපත් කරන දු මේ ස්තණ්ඩ විදිර සද්ධර්මයේ ශ්‍රවණය කරදී යම් කිසි ආහාරයකින් පානකින් සන්තරපුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන සද්ධර්මය අවබෝධ කරගන්න එහෙමනම් ඒ ආහාර පාන සකස් මෙලා ඒ දායත අති දින බැබුවම සකස් කළා ලැබෙලි සකස් කළා කුඹුරුව පොළ ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ ගෙදර පත් වෙන කම්ම කැප කැපලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාව සීපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා යා කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී දී පැතිරී යාමිනේ යති යම් කිසි අභවිතානේ කිනෝනගෙන් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම පින්විතනේ මොහොතකට සිහිපත් කරන අද මේ ස්තන්ඩ වේලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මදුරංගෙන් ආරක්ෂා වෙලා මහා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ඉදි කිරීම නිසා මම මේ මේ මේ විහාරස්ථානයේ සංගතතු කරලා පූජා කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනේ මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදි කිරීම උදෙසා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානෙට ගහලා බැඳලා කළ සකස් කළා වූ පිරිසක් ඉන්නවනම් ශ්‍රමයෙන් දායකත්වයේ දැක්වූ පිරිසක් ඉන්නවා නම් ධනයෙන් දායකත්වයේ දැක්වූ පිරිසක් ඉන්නවා නම් ඒ වගේම පිංගුතුනි මේ අද මේ විහාරස්ථානයේ මේ සද්ධර්ම දේශනාව සිද්ධ කිරීම උදෙසා මේ හට් ආදී වශයෙන් දේවල් ගහලා පුටු ආදී වශයෙන් මේ දේවල් ගෙනල්ලා කැමරා ආදී වශයෙන් දේවල් සවි කරගෙන ඔබට මේ සද්ධර්ම දේශනාවල් මනාකොට ශ්‍රවණය කිරීමේ ඉඩ පහසු සලකන දුන්නේ ඒ උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ ශ්‍රමයෙන් හෝ දායකුණා වූ ධනයෙන් හෝ දායකුණා වූ ආශිර්වාදයෙන් හෝ දායකුණා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුදල ගංගා ඒ ආකාරයට විහිදුල පතුල් හරණේ පිං විහිදී පැතිරියාමේ ඒ ආයතයන් විද අභව්‍ය තත්ත්වයන් ඉන්නවා නම් ඒ අභව්‍ය තත්වෙන් අත මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ හිතන්න බොහෝ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම ආපත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ හිතන්න ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම දේශනාව ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තිනවා. ඒ වගේම පින්වතුනි මේ දේශනාව පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිනවා. මේ ඒ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාක්ෂ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ යගේ අන්තිවාසික පිරිසක් අපි ඉතින් මේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා මනගේ දායාද උපයෝග කරගෙන නිවන් දකින්න ඔබ දෙන පිනේ යටත් අනුමෝදන් වෙන්න කැපයි. එම නිසා ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරෙත් විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරි යාමිනේ යති අමිත අභවිස්ථාන කිනෝනගෙන් ඇත මේ දේවා දස කුසලේ මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් පින්විතනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්ත බුද්ධ පූජා පැවැත්වුවා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සීළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවිය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සීළු දෙනාට තෙරුවන් සරණයි සීළු දෙනා මාත් එක්කම මෙත් ආශිර්වාද ලබා ගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සීළු ලෝක සීළු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා සාදු සාදු සාදු Thank you.